අප ජාතිය මේ ශාසනය ඒ ගෞරවණීය තන නිවාතාප ස්වාමීන් වහන්සේට ලබා දී තිබෙනවා. වහන්සේ මේ මහා ශාසනයට සම්බුද්ධ ශාසනයට සිදු කරන මේ මහා මෙහෙවරෙහි ශාසනික මෙහෙවරෙහි තවත් සුවිශේෂී සතහන් තබමින් වාසනාවන්ත තෝරා ගණනාවක් පසු කරලන්නට ඔබට අපට ඉඩකට විවර වෙච්ච තාමත්ම වාසනාවන්ත පින්සාරණෝනා කසාවකින් බබලමින් ගෞරවනීය ස්වාමින් වහන්සේලා නායක ස්වාමින් වහන්සේලා මේ බිමට වැඩම කරන මොහොත ඔබ ඉතිහාසයේ දඹදිව තලයේ එදා ಭಾರತದಲ್ಲಿ දෙවුරක් මෙහි වැඩි සිටියා මෙන්න මේ මොහොතේ ඓතිහාසික රෝහණ පුරවරේ හිමිදුම්පත්තු බාල්‍ය හිමිදුම්පත්තු මේ ඓතිහාසික පින්සාන පුරවරේ ඉතිහාස මගෙහි සුවිශේෂී සතහන් එකතු කරන වාසනාවන්ත පින්සාර පින් පිරිනු දවසක් හැටියට ඔබට අපට කතා බහ කරන්නට ඉඩ කඩ ලැබෙනවා වාසනාවන්ත පින් සිතුවිලි වලින් පිරුම් මිනිසුන් රසික මහතා ප්‍රමුඛ එක්සත් තරුණ පිරිස වාරසික දායක සභාවේ සිං පීර්මී දායක පින්වතුන් ආස්පාසනේ ගනුදෙනුවන් ආචාර්ය මණ්ඩලයේ විශේෂයෙන්ම වැඩගත් විදෝලේ විදෝපිකම් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ මේ මහා කටයුතු පිළිබඳව ලබා දෙන ස්වාමීන් අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා විශේෂයෙන්ම සිසුනිනාරාම විහාරාදී ගෞරවනීය මීනවතුනි ගුණවර්ධන නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා නිරතුරුවම මේ උතුම් පින්කමට පින් සිහි සපයන බවට ගෞරවනීය මහා සංඝරත්නය ආශාවපති මබලගමින් මේ විමත බොහෝම ශාන්ත ලීලාවෙන් වැඩම කරන තාමත්ම වාසනාවන්ත පින් සාධුතා නිවාතාප ස්වාමීන් වහන්සේ සෝතසත්වෝ මේ මහා සාසනික මෙහෙවල සිදු කරන ගමන් මගෙහි අප දක්වපු ළඟ නෙළුම් ඉදබම් පත්තුවේ ඓතිහාසික පින්සාර පොළවරයට මේ මහා සාසනික පිළිවෙල සිදු කරන්නට ගෞරවනීය මහා සභාවල පෙරපිටින ගනිමු වැඩමගන ගමු වාසනාවන්ත පින්සාර පින් සිදු වෙනුනේ පෙරපිටින ගමු ඉතිහාසය අපට බොහෝ කල්පකාරී ඔබට අත් කියා දෙනවා. සමත් වටිනාම ජීවිතයේ බොහෝ දෑ හදවතට ලබා ගත යුතු වෙනවා. අපට ඒ උතුම් දිනේ ඔබ අප සරසිතින ඒ උතුම් සත්‍යමය සරණී කරන්නේ මේ පිටුතුනේ සැලවිල්ලක සුදෝන සඳවතින් සැරසුමින් දහස් සංඛ්‍යාත සරහිතකින් මේ දිව පිළි ඉතිර මොහොත තිනබුරු බුදුරජාණන් වහන්සේ දැනුවෙන් ඒ පුස්තක මහා මහා දක්වන්නේ ගෞරවනීය මාතා ස්වාමීන් වහන්සේ මහසඳුනේ මේ වාසනාවන්ත ඓතිහාසික ආයතන නියම නැතකම මුලින් ඉන්සාන පුරවන්නේ තුමි පෞද්ගලික දිනයක් ඇටියට පරිවර්තනය වෙච්චනවා සාධුමදී මේ බිම සෝහසක් වූ හදවත් වලට සලකු සිතින් සලකුන් නැතුව සපේන මොකට හදවත් තුළ ජීවිතයේ බොහෝ දේ පවසන ශක්තිය යන හදවත් වලට අස්වත්තන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මහ සංඝරත්නය බොහෝ දේශකවල කටයුතු වහන්සේලා කැපකරන සිදු කරන ඒ බිඳවල ඔබ අපරේ ජීවිතේ තුල බොහෝ දෑ තනිතුම් වෙන දවසක් ඇතේ අද දවසේ ඔබ සඳහන් කර දෙන්නට බැරි. මැනගම ශ්‍රී සුමේධා විහාරාධිපති ගෞරවනීය මීනවතුරි ගුණරත්න නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නය. දයෝතු තේකම සංවිධානය කරන්නට සමයක් වෙන්නේ. මැනගම එක්සත් තරුණ පිරිස සචිව රසික මහතා මුල් පිටර ගන්නේ විද්‍යාවේ විද්‍යාත්මක මන්ත්‍රෝත් ආචාර්ය මණ්ඩලය විහාරස්ථ දායක සභාව සිංහේරුවේ දායක පිටවතුන් විහාරස්ථ දහම් පාත්‍ර දෙවිතුන් කටයුතු නිර්මාණය කර දෙනවා. ඉතාමත් ගෞරවයෙන් යුතුව දැන් පිළිගන්න ඕනේ ගෞරවනීය නිවන්තාප ස්වාමීන් වහන්සේ මේ උතුම් සත්‍යෘණේව දේශනා කරන්නට ආරාධනා කරන්නට මම මේ මොහොතේ සාමත්ක කවුරුන් ආරාධනා කරනවා මෙලොවම මේ විදුහුනේ ගම විදුහුත් ඉක්මනින් සෝමරත්න සේනානායක විදුහුතුමනි මත් සාමත්ක කවුරුන් විදුහුත් අපි ආරාධනා කරනවා දැන් පිළිගන්වමින් මේ උතුම් සත්‍යසමයේ වෙන්නේ උතුම් සත්‍යසමයේ දේශනා කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආරාධනා කරන තාමත් වාසනාවන්ත පින්සාර දකුණු ළඟ නෙළුම් කියන දුම්පත් ඉතිහාස මගේදී සුවිශේෂී සටහන් දෙකක් කරනවා ජීවිතයේ ඔබ ගත කරන වටිනාම පැය කිහිපයක් ඔබේ ඒ සුවසසක් උපාකනවා. හදවත් වල පුරවගත්තු සැහැල්ලු මේ විමි සිටින මොහොතේ නමස්කාර ගෝවිතු ඉතාමත් ගෞරවයෙන් මේ මොහොතේ මා ආරාධනා කරනවා නැරගම ශ්‍රී සුමේධාරාම විහාරාධිපති ගෞරවනීය මීනවතුරේ කුලරත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා ආගමික චාරිත්‍රාන් තුළ බොහොම ගෞරවයෙන් ඉගෙන ගන්නේ මේ ධර්මයේ වටිනා පින්කම් මහලබේ සමාරම්භක පොතේ මහන්සියගේ අනුශාසනාව වෙන්නේ ඉලක්ක වෙලට තමයි මේ සූදානම්. අවසරයි ස්වාමී. වැඩම කරන කාලේ පූජනීය වන්දනීය මහා සංඝ රත්නයන් අවසරයි සදහවත් කාරුණික වාසනාවන්ත පින්නතුනි අද දවසේ මෙදගම ආදර්ශ විද්‍යාවේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන මේ ධර්ම දේශනාවේ පින්කම සඳහා වැඩම කර වදාළ අතිපූජනීය මහා සංඝරත්නයේ පිළිගැනීමත් ඒ වගේම මේ කටයුතු සංවිධානය කරපු සංවිධායක මණ්ඩලය පිළිබඳව බොහොම කෙටියෙන් සිහිපත් කරලා අපේ අති ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේට ධර්මදේශනාව දේශනා කිරීම සඳහා ආරාධනා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අපේ වැඩගම ශ්‍රී සුමේධාරාම විහාරස්ථානයේ දායක සභාව ඒ වගේම මෙතකම ප්‍රදේශයේ අපේ වෙළඳ ව්‍යාපාරික රසික මහත්මය ප්‍රධාන මේ ප්‍රදේශයේ පරිණ පිරිසත් ඒ වගේම අවත ගම්වල තරුණ මහත්වරු මේ හැම දිනම එකතු පාද වෙලා ඒ වගේම අපේ විද්‍යාලයේ විදුහල්පති සෝමරත්න සේනානායක මැතිතුමාගේ පූර්ණ සහයෝගය ඇතිව ඒ වගේම ගම්වාසී අවත ගම්වාසී සියලු දෙනාගේම සහයෝගය ඇතිව මේ ධර්ම දේශනාවේ පින්කම දැන් දින ගණනාවක් තිස්සේ දිවාවැය දෙකේම නිදි වලාගෙන කොහොම වෙහෙසටපත් වෙමින් මහ විශාල ආර්ය මාර්ගය අපේ රසික මහත්මය ප්‍රධාන කොට ඇති ඒ සංවිධායක මණ්ඩලය අතීතු කරන්නේ දුනා ඒ පිළිබඳව විහාරස්ථානයේ හාමුදුරුව හැටියට අපි අනේක වාරයක් එහත්න්ට ආශිර්වාද සිද්ධ කරනෝ පින් දෙනවා ඒ වගේම අද මේ ධර්ම දේශනාව දේශනා ශ්‍රවණය කරන්න අති විශාල පිරිසක් මේ ස්ථානයට සහභාගී වෙලා තිබෙනවා මම හිතන හැටියට ඉතිහාසයේ අවදාවක්වත් මැද ගමට මේ තරම් විශාල යන ගංගාවක් සහභාගී වෙලා නැහැ කියන එක තමයි මගේ මතය. මේ වන විට 3000කට වැඩි අපේ ගැතිමතුන් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තිබෙනවා. එනිසා ඉතිහාසයේ කවදාවත්වත් මැදගමට මේ තරම් යන ගංගාවක් එකතු වෙච්ච පළවෙනි අවස්ථාව හැටියට මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන. ඒ වගේම විශේෂයෙන් අද මේ ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා මේ වැඩම කර වදාළ මේ ධර්මාසනයේ මත වැඩ ඉන්න අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිබඳව අපි අමුතුවෙන් සිහිපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන ශාවක පිරිසට මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තිබේ. එනිසා මම ප්‍රථමයෙන්ම මේ ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා වැඩම කර වදාළ අති ගෞරවනීය අති සම්භාවනීය අතිපූජනීය අපේ අඳපාන්ගොඩ නිවාස තාප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපේ රසික මහත්මය ප්‍රධාන සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අපේ දායක සභාව වෙනුවෙන් එවැගේම මේ වැඩම කර වදාළ සියලුම සාමිත්‍රයන් වහන්සේලා වෙනුවෙන් මේ සියලුම දායක පින්නතුන් වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා පින්නතුන් පිළිගැනීමක් වශයෙන් සාතුනාද තුන් වතාවක් පවත්වනවා ඒ වගේම මේ අවස්ථාවේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන වැඩම කළ වතාල අතිපූජනීය මහා සංඝරත්නය අතර අපේ හල්විටිගල ජනපදාරාමාධිපති එම විද්‍යාලයේ විදුහල්පති අති ගෞරවනීය අපේ ලේල්වල සතනසාර හිතහාමුදුරන් වහන්සේ ඇතුළු මේ සියලු ස්වාමීන් වහන්සේලා අමිතාමත් ගෞරවයෙන් පිළිගන්ව පින්නතුණු සාදු කියලා ඒ වගේම තවත් විශේෂයෙන් සිහිපත් කරන්න ඕන මේ ධර්මය අහලා ඒ වගේම ධර්මය කෙරෙහි පැහැදීමක් ඇති වෙලා පහුගිය කාලේ අපේ ගමෙන් තරුණ මහත්මේ මේ සතුනට ඇතුළත් වුණා. ඒ තමයි අපේ මෙදගම දන්තානන්ද හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේ ගිහිව ඉන්න කාලය තුල මේ ධර්මය සමග ජීවත් වෙමින් ඒ වගේම ප්‍රදේශවාසී මහජනතාවට ධර්මය අහන්න ධර්මය ශ්‍රවණය කරන්න මහ විශාල කැපකිරීමක් කරපු තරුණ මහත්මේ අපේ විහාරස්ථානයේ මුල් කරගෙනත් මෙවැනිම ධර්ම දේශනාවක් දේශනා කරවන්තේ දුනා එතුමන් අද මේ ශාසනයට ඇතුළත් වෙලා වික්ෂුන් වහන්සේ නමක් හැටියට මේ ශාසනයේ වැඩ ඉන්න අපේ මෙදගම දන්තානන්ද හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේ පැවිදි වුණාට පසුව ගමට වැඩම කරපු පළවෙනි දවස හැටියට විශේෂයෙන් මේ වෙලාවේ බොහොම කුතවේදීව සිහිපත් කරමින් අපි තාමත් සතුටටපත් වෙනවා අපේ ගම් ප්‍රදේශවල තරුණ මහත්වරු මේ කටයුතු වලට මහා විශාල කැපකිරීමක් කරමින් ප්‍රදේශයේ අපේ වැඩිහිටි මව්දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව සලස් වීම පිළිබඳව අපි බොහොම සතුටටපත් වෙනවා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව සැලසීම මේ ලෝකේ දානයන් අතර උතුම්ම දානමේ පින්කම තමයි ධර්ම දානමේ මහ පින්කම. එනිසා ඒ උතුම් මහ පින්කම තමයි අපේ රසික මහත්මය ප්‍රධාන කොට ඇති සමස්ත තරුණ පිරිස එකතු වෙලා මේ සිද්ධ කරන්නේ ඒ ඇත්තන්ට නැවත නැවතත් අපි ආශිර්වාද සිද්ධ කරමින් ඒ ඇත්තන්ගේ මව් දෙමව්පියන්ට ආශිර්වාද පාදනා කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාමත් බොහොම කාරුණිකව මේ වෙලාවේ පිළිගනිමින් අපි තාමත් ගෞරවයෙන් යුක්තව අපේ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේට ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා අවස්ථාව ලබා දෙනව හැම දිනාම සාදුනාද පවත්වා දෙරුවන් හොඳයි සීලම දෙනවා සාධනාදයක් පවත්වන්න පංච ශික්ෂාවන් සමාදන් වීම උදෙසා සේලම දෙනා අසුන් වලින් නැගිටලා নমස්කාරය කියන්න සරණං ගච්ඡාමි සකිතං කත්වා

සබං ඒ අති උත්තරීතර වූ ත්‍රිවිධරත්නයෙන් අවසරයි ඒ වගේම අද මේ ශ්‍රී සද්ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා මහත් වූ අපකප්පවීමකින් කටයුතු කර වදාරන්ට ඉදීච්ච මැදගම සුමේධාරාමාධිපති නම කියන්නට අවසරයි අතිගෞරවනීය මීනවතුරුනේ ගුණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් නිරන්තරයෙන් මේ ජනතාවගේ හදවත් වලට ඇතුල් කිරීම උදෙසා මහත් වූ අපකම්පණයකින් කටයුතු කරන්නා වූ ඒ හල්විටිගල ජනපදයේ ශ්‍රී සුදර්ශනාරාමාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය නම කියන්නට අවසරයි ලේල්වල රතනසාර පඬිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම දාම්මල ශ්‍රී රේවත බෞද්ධ මධ්‍යස්ථානාධිපති ලෙනෝර සුනීත ස්වාමින්දයන් වහන්සේ ප්‍රධාන අද මේ ස්ථානයට වැඩමවා වදාරන් තෙදිච්ච අතිපූජනීය මහා සංඝ රත්නයන් අවසරයි ඒ වගේම අද මේ ස්ථානයට වැඩමවා වදාරන්ට තෙදිච්ච සිල්මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ සම්ධර්ම දේශනාව පටන් ගන්නට දෙවියන්ට ආරාධනා කරන්නයි හදන්නේ. පුංචි දරුවන්ගේ කෑගහලි සද්ද ගොඩාක් ඇහෙනවා. පුංචි දරුවෙක් එක්ක බනහන්න බැරි බව මම ඔබට දේශනා දැන් 500කද විතර කියලා ඇති. බොරු වැඩනේ. ඔබට බනහන්නත් නැහැ. වටේ ඉන්න අයට බනහන්නත් නැහැ. පින්විතනි හත් දවසේ බනකට ආව හැම නෙමෙයි. සතර අපායෙන් ගැලවෙන්න උත්සාහ කරන්නයි ආවේ හැම කෙනාම. ඒක නිසා සමාධිය කියන එක හරිය වැදගත්. මෙච්චර මහා ධනස්කන්ධයක් වියදම් කළා මේ කරුණු කටයුතු සිද්ධ කළා තියෙන්නේ ඔබට යම් සෙතක් සලස ගන්න පිංගුතුනි අනාදිමත් සංසාරිකම සලස ගන්න බැරි වෙච්ච සෙත සලස ගන්න. අන්න ඒක නිසා පුංචි අසදරුව අතේ තියාගෙන දැන් ඒ අය අඬන්න වැළපෙන්න සූදානම් වෙනවන පොඩ්ඩක් එහාට මෙහාට වෙලා දුවන්න බලාගෙන ඉන්න. තව කෙනෙක්ගේ දහම් සමාධියට නම් බාධා කරන්න එපා. සංසාරයත් තිස්සේ කරගන්න බැරි වෙච්ච මේ දේ සතර පායල läග läග කුණු බල්ල කුණු පෙරේතය වෙවි ආපු ගමනේදී නිදහස් වෙන්න හදන එකම මොහොතෙදි පිංගසනේ ඒකටත් බාධා කරගන්නවා කියලා කියන්නේ ඒක මහා අපරාධයක්. ඒ වගේම මම ඔබෙන් ඉල්ලන අනිත් ඉල්ලීම තමයි ඔබ හැම කෙනාගේම අතේ තියෙනව නේද පිංගසනේ සෙලියුලර් දුරකථනය. ටෙලිෆෝන් එක. මොබයිල් ෆෝන් එක. මෙන්න මේ જાති එකක්. ඔක්කොම මේක එළියට ගන්න. තමන්ගේ අතේ තියෙන එක. ඒක එළියට අරගෙන දැන් ඒක ඕෆ් කරගන්න. දැන් මම මේක කොච්චර කිව්වත් ඔන්න බලන්න. තව පැය දෙකක් යනකොට ෆෝන් එකක් රින් වෙනවා. ඒ තරම් සිහියෙන් බනහන්නේ. ගන්න අතට දන්න අය ඒක සයිලන්ස් මූඩ් එකට දාගන්න. අනිත් අය ඕෆ් කරලා දාන්න. ඕක එක බටන් එකක් ඇති. ඕක මිරික ගත්තාම ඕක ඕෆ් වෙලා යයි. එහෙම නැත්නම් ඔය ළඟ ඉන්න පොඩි දරුවෙකුට කියන්න මුණුබුරේ මේ මේක ඕෆ් කරලා දී අම්බා. එතකොට ඕෆ් කරයි. මොකද පින්වදනි සාරෝ දහම නැගීගෙන එනකොටම ඔය කොහෙන් හරි ඕක නාද වෙනවා. ඊට පස්සේ අනිත් අයගේ හිත ඒකට යොමු වෙනවා. මහා සාපයක් කරගන්නේ දන්නේව නැතුව. සම්බුද්ධ ශාසනයත් එක්ක සෙල්ලම් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. විශේෂයෙන් දහමත් එක්ක සෙල්ලම් කරනවා කියන එක. ලේසි වැඩක් නෙමෙයි. මම ඔබට ඒකකින් එක පෙන්වන්න කරලා දෙන්නම්. පුංචි දරුවෝ ඔය ෆෝන් සද්දබද්ද ඔය හැම එකක්ම පුළුවන් තරමින් නිහඬ කරගන්න. දැන් ඔක්කොම ඕෆ් කරගත්තද බලන්න. බලන්න තමන්ගේ අතේ තියෙන ෆෝන් එක ඕෆ් කළාද තියෙන්නේ කියලා. හොඳයි. හොඳයි පින්තුනි. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් ඔබ වගේම මේ දසදහසක් ලෝකදාපේ වෙසෙන සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් බොහෝම කැමැත්තෙන් ශ්‍රවණය කරනවා. එතනින් එහාටත් පින්වතුනි ඒ අයට හරි කැමැත්තක් තියෙනවා ශ්‍රවණය කරන්න. නමුත් බුදු කෙනෙක් නැති කාලෙක එතනින් එහා ඉන්න අයට දේශනාවල් අහන්න බෑ. තථාගතයන් වහන්සේ වැඩ ඉන්න කාලෙක නම් උන්වහන්සේට පුළුවන් කෝටි ලක්ෂයක් සක්වලට යනකම් බුද්ධාඥාව පතුරවලා හරින්න. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ පින්වතුනි එච්චර ඈතකට මේ ධහම විහිදෙන්නේ නැහැ. කරුණේ තමයි එයාගේ. ලේසි වැඩක් නෙමෙයි. අපි ඒව ගැන පොඩ පොඩ කතා කරමු ඔබට ඔබට අත් වෙලා තියෙන ඉරණම ගැන. එහෙනම් පින්වතුනි දහසක් ලෝක ධාතුවේ විසෙන්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන්හි පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගෙන තමන්ට හිංසාවක් පීඩාවක් කරදරයක් හිරිහැරයක් වෙච්ච වෙලාවේදී පිහිටක් ආරක්ෂාවක් සපේ ගත්තා වූ ඒ විෂ්ණු කතරගම සමන්පත්තේ දැඩිමුණ්ඩ අයියනායක සූනියන් ආදී වශයෙන් විවිධාකාර නම් ගොත් වලින් පෙනී සිටමින් දුකටපත් ජනතාවට පිහිටවන්නා වූ ඒ දේව මණ්ඩල සිහිපත් කරගෙන ඒ ඇත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මගඵලයන්හි පිහිටන්න කියලා ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මගඵලයන් හිත හිතන්න කියලා හිතාගෙන ඒ වගේම පින්වතුනි තම තමන් නමින් ජම්මාන්තරගතවන් තිබිච්ච සීලම ඥාතිද මිත්‍රාදීන් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උත්තම පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන යම් කිසි අභාව්‍ය ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදලා සුඛිත මුදිත වෙන්න කියලා හිතාගෙන එහෙමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීල දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න මේ ස්ථානයට ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං ජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා හොඳයි පින්තුනි සීලම දෙනා මොහොතක් කල්පනා කරගන්න අනාදිමත් සංසාරේ ඉඳලා එන ගමනේදී අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටිලා අසත්පුරුෂ මති මතාන්තර දරාගෙන කටයුතු කරන කාලයක රාග ద్వේෂයන්ගෙන් මෝහයන්ගෙන් බරිත වෙලා ඒ අපි උත්තරීතර වූ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වාරයන් වහන්සේලා වඳුන ගන්නට බැරුව උන්වහන්සේලාට හිංගියක් හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් කළා නම් ඒ උත්තමයන් වහන්සේලා මාහට කමා කර සිටනසේක්වා කියලා හිතාගෙන උන්වහන්සේලාව කමා කරගන්න පළමු කොට ඒ වගේම තරේම අධිස්ථාන කරගන්න මේ ශ්‍රී සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමන්ඩිත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා ඒ වගේම සෝතාපන්න ඵලයේ පිහිටා ඇති යම් උත්තම පිරිසක් සිටිනවා නම් ඒ උත්මේ නදිස්ථාන කරන්න මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ඒ උත්තරීතර අධිෂ්ඨානකින් යුක්තව සියලුම දෙනා සූදානම් වෙන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට හොඳයි පින්වතුනි තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය ලේසියෙන් පාසෙන් හම්බ වෙන එකක් නෙමෙයි. ඔබට ලැබිච්ච manussත් බැවේ ලේසියෙන් පාසෙන් හම්බ වෙන එකකුත් නෙමෙයි. ඒ වගේම අන්දේ ගොළුෙක් දීරෙක් වෙන්නේ නැතුව කෙලතොල්ලෙක් වෙන්නේ නැතුව ඔය ලැබිච්ච මනුස්සත් බැවේ ලේසියෙන් පහසෙන් ලැබෙන එකක් නෙමෙයි. පිටුදින මේ හැම එකක්ම එකට එකතු වෙච්ච වෙලාව. මේ සද්ධර්මයේ ශීඝ්‍රයෙන්ම පැතිරිලා යන වෙලාව. මේ මහා යතිවරයන් වහන්සේලා උන්වහන්සේලාගේ මුළු ජීවිතේම කැප කරලා ආරක්ෂා කරපු මේ ශ්‍රී සද්ධර්මයේ සීග්‍රෙම්ම පැතිරිලා යන වෙලාවේ මහා ශක්තියක් මේ විශ්වයට නිදහස් වෙන වෙලාවේදී පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වතුනි මගඵල ලබන්න. තථාගතයන් වහන්සේගේ ශාසනය උන්වහන්සේ ඇති කළේ උත්තරීතර මාර්ගඵලයන් උදෙසා. මාර්ගඵලයන් ලබන්නේ නැතුව පින්වතුනි මේ දුකෙන් ගැලවර වෙන්න බෑ. මේ දුකෙන් කෙලවරක් දකින්න නම් ඒ කාන්තේම පිංගුතුනි ඔබ මාර්ගඵලයන් ලැබිය යුතුමයි. එනම් සම්බුද්ධ ශාසනයක් කියලා කියන්නේ පිංගුතුනි තනිකරම මාර්ගඵලයන්ට. තනිකරම මේ ශ්‍රී සද්ධර්මයට. එනම් මේ ශ්‍රී සද්ධර්මය මනාකොට ශ්‍රවණය කරලා ශ්‍රී සද්ධර්මයේ මනාකොට අවබෝධ කරගෙන ඒ අති උත්තරීතර මාර්ගඵල ලබන එක තමයි පින්විතනි ඔබගේ මුල්ම අදිස්ථානීය විය යුත්තේ. කවර කවදාත්වත් පින්විතනි මිත්‍යා දෘෂ්ටික මති මතාන්තර වලට එන්න එපා. මේ සද්ධර්මයේ අපි ආරක්ෂා කරගන්න ඕනේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ඕනේ. මේ සම්බුද්ධ ශාසනය විනාශ කරන්න බෑ පින්වතුනි වෙන කිසිම අන්‍යාගමිකයන්ට. මේ සම්බුද්ධ ශාසනය විනාශ කරන්න පින්වතුනි මේකෙම ඇතුළේ ඉන්න පිරිසක්. තථාගතයන් වහන්සේ දේශනා කළම තියෙනවා පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය විනාශ කරන්නේ මේ වගේම ශාසනයක් ඇති කරලා කවදාරි දවසක කියලා. මිනිසුන්ට අඳුනගන්න බැරි වෙයි කියලා යථාර්ථවත් ශාසනය මොකද්ද? තථාගතයන් වහන්සේ දේශනා කරපු ධහම මොකද්ද? අනිකුත් ධහම මොකද්ද කියලා අඳුනගන්න බැරි මට්ටමට යනකම් මේ જાතියම ධහමක් නැත්තම් මේ જાතියම ශාසනයක් නැගී කියලා. ආන් මේක නැගින්න දෙන්න එපා පිංගුතුනි. ඒක නැගින දවසට ඔබටත් අඳුනගන්න බැරි වෙයි ඔබ ධහමෙන් අයින් වෙලා හිටියෝ. ඔබ ධහමෙන් අයින් වෙලා ඉන්නවා කියලා කියන්නේ පිංගුතුනි මේ ශාසනය දවසින් දවස දවසින් දවස කඩා වැටෙනවා. මොකද යම් දවසක පිංගුතුනි ව්‍යාජ රත්තරන් වෙළඳ පොළට ආපු ගමන් නියම රත්තරන් වල මිල බැහැල යනවා. වටිනකම නැති වෙලා යනවා. අන්න එදාට පින්වතුනි අර ව්‍යාජ රත්තරන් වෙළඳ පොළේ තියෙනව ගාන අඩු නිසා හැමෝටම දරන්න පුළුවන් නිසා ඒක නිසා හැමෝම මේ ව්‍යාජ රත්තරන් මිලට ගන්නවා ව්‍යාජ රත්තරන් විතරයි ඊට පස්සේ විකුණන්නේ. අනික රත්තරන් ඔක්කොම පැත්තකට විසිනවා ඇත්ත රත්තරන්. කාලයක් යනකොට පින්වතුනි ඇත්ත රත්තරන් කනින්නේ නැතුව යනවා. ඒවා පොළොවට හොමව පස් කරලා දානවා. පොළොවෙන් ඔහොම වහලා දානවා ඒ නිදි එකක්වත් හාරන්නේ නැතුව යනවා. ටික කාලයක් ගියාට පස්සේ පින්වතුනි මිනිස්සුන්ට තේරෙන්න පටන් ගන්නවා අනේ මේ නියම රත්තරන් නෙමෙයිනේ මේ තියෙන්නේ බොරු රත්තරන්නේ අපි මෙච්චර කල් බොරු රත්තරන් වලට හැවටුනේ කියලා පින්වතුනි අනිත් රත්තරන් හොයන්න යනකොට ඒ රත්තරන් බින්දු මාත්‍රයක්වත් හොයාගන්න නෑ ඒ ඔක්කොම වැල්ලිලා මෙන්න මේ ටික තමයි පින්වතුනි සම්බුද්ධ ශාසනයට සිද්ධ වෙන්නේ සම්බුද්ධ ශාසනයට මේ ටික සිද්ධ වෙනවා කියන එක තුල පින්වතුනි මගේ ශාස්ත්‍රුන් වහන්සේට නම් කිසිම පාඩුවක් නැහැ. උන්වහන්සේ පිරිනිවිද ගිහිල්ලා ඉවරයි. මේ අවුරුදු 2500කට කලින් උන්වහන්සේ පිරිනුවම් පෑවා. එහෙනම් උන්වහන්සේ කරගත් යුත්ත කරගෙන ඉවරයි පිටුදින උන්වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා උන්වහන්සේ පිරිනුවම් පෑවා. ඒ මහා සාරිපුත්‍රයන් වහන්සේ මහා මොග්ගල්ලාණන් වහන්සේ ආදී වශයෙන් ඒ හිටපු ඒ අති උත්තරීතර යතිවරයන් වහන්සේලා පිරිනුවම් පෑවා පිටුදින උන්වහන්සේලාට ආයි කරගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. එහෙනම් මේ සම්බුද්ධ ශාසනයේ වටිනකම තියෙන උන්වහන්සේලාට නෙමෙයි පින්වතුනි සම්බුද්ධ ශාසනයේ වටිනකම තියෙන ඔබටයි මටයි. එහෙනම් සම්බුද්ධ ශාසනයේ වටිනකම අපි හොදාකාරව තේරුම් ගන්න ඕනේ. අන්න එදාට තමයි පින්වතුනි මේක ආරක්ෂා කරගන්න අපිට හිතෙන්නේ. මේක තේරුම් ගන්නවා කියලා කියන්නේ පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයක් මේ ලෝකේ තියෙනකේ තියෙන වටිනකම මුලින්ම තේරුම් ගන්න ඕනේ. මම ඔබට කිව්වා පින්වතුනි මේ දේශනාව පටන් ගන්නකොටම දසදහසක් ලෝක ධාතුවත් කෝටි ලක්ෂයක් සක්වලක් ගැන සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාට පස්සේ පිටුතුනි උන්වහන්සේගේ බුද්ධ ආඥාව කෝටි ලක්ෂයක් සක්වලට යනකම් පැතිරෙනවා. සක්වලක් කියලා කියන්නේ ලේසි පහසු ප්‍රමාණයක් නෙමෙයි පිටුතුනි සක්වලකට ලෝක 31ක් අයිති. මේ ලෝක 31ට මේ 31 ඒවා පිටුතුනි දසදහසක් ගැනයි මම මුලින් කිව්වේ. සම්බුදු රජාණන් වහන්සේ නමක් වැඩ ඉන්න කාලේට උන්වහන්සේගේ බුද්ධ ආඥාව කෝටි ලක්ෂයක් සක්වලට පතුරවන්න පුළුවන්. ආලෝක ධාරාවක් නිකුත් කරලා පිඟුදින උන්වහන්සේ ඒ ශබ්ද තරංග ඒ හරහා ගමන් කරවලා ඒ අයටත් සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව සලසවන්න පුළුවන් උන්වහන්සේට. නමුත් පිඟුදින උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඒ හරියක් කරන්න බෑ කාටවත්. නිගමන හිතලා බලන්න පිඟුදින මේ ලෝක 31කින් එක සක්වලක් නම් නිර්මාණය වෙන්නේ. දසදහසක් ලෝක ධාතුව කියලා කියන්නේ ඒ වගේ සක්වලවල් දසදහසක්. මේ හැමෝම පිඟුදින තථාගතයන් වහන්සේගේ ධහම තුල සැලසෙන්න බලාගෙන ඉන්නේ. නමුත් සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණේ පිහිටුනි මේ පෘථිවියේ. අපි තරම් වාසනාවන්තයෝ කොහෙද ඉන්නේ? අනික් සක්වල වල ඉන්න මිනිස්සු කෙලහලන නැති පිහිටුනි සක්වල ඉන්න මිනිස්සු අඬා වැළපෙනවර ඇති. ඔබට සමහර වෙලාවට ඔබට හිතෙන්නේ නැද්ද පිහිටුනි අනේ බුදුහාමුදුරුවෝ හිටපු කාලේ අපි හිටියානම් එහෙම කියලා හිතිලා නැද්ද? පුංචි කඳුලක් ඇහැට ඇවිදින්න නැද්ද මේ ධම්මඟ වඩාගෙන යද්දී අනේ තථාගතයන් වහන්සේ හිටියානම් උන්වහන්සේගේ මට අවවාද අනුශාසනා අරගෙන හරියනම කර්මස්ථානියත් අරගෙන ඉවරලා මට මේ නිවන් මඟ පසක් කරගන්න තිබුණයි කියලා හිතනකොට පිඟුදේ පුංචි කඳුලක් ඇහැට එන්නේ නැද්ද ඔබගේ? ඔබට පුංචි කඳුලක් ඒ විදිහට ඇහැට එනවා නම් පිඟුතුනි මෙතනින් එහා සක්වලවල වල ඉන්න මිනිස්සු මොනතරම් අඬනවද කියලා හිතලා බලන්න. අනේ සම්බුදුරජාණන් වහන්සේ නමක් අපේ සක්වලේ පහළ වුණේ නැහෙනේ. දිව්‍ය බ්‍රහ්ම ආදීන්ට නම් පිඟුතුනි මේ ස්ථාන වලට ඇවිදින්න බණ ටික අහගෙන යන්න පුළුවන්. නමුත් මේ ඉන්න මිනිස්සයන්ට මේ අවස්ථාව උදා කරගන්න බෑ කවදාවත්. මොකද ඔබට පුළුවන් ඊළඟ සක්වලට යන්න. මේ ඔබට ඊළඟ සක්වලට යන්න බැරි නම් එයාටත් මේ සක්වලට ඉන්න බෑ. බලන්න පින්විතනි අපිට හම්බ වෙච්ච අවස්ථාව අනිත් එක පින්විතනි නිකමට හිතලා බලන්න මේ අනාදිමත් සංසාරයක් තිස්සේ එන ගමනේදී බුදු රජාණන් වහන්සේලා කී නමක් නම් පහු කරගෙන එන්නේ නැද්ද කියලා අපි සමහර වෙලාවට පින්විතනි මට හිතෙනවා මන්තරම් ගෝන් රජෙක් මේ මුළු ලෝකෙම නැතුව ඇති කියලා. සම්බුදු රජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහු කරගෙන ආවනේ පිඟුතුනි මේක හොඳයි හොඳයි කියලා මේක උලා කකා. ඒක බින්දු මාත්‍රයක් අවබෝධ කරගන්න උත්සාහ කළේ නෑනේ පිඟුතුනි මේ මේ සා අසාර ලෝකෙ මොනවද මේ සාරයි කියලා අල්ලගන්න තියෙන්නේ කියලා. ඒක බින්දු මාත්‍රයක් කනකට ගත්තේ නෑනේ පිඟුතුනි. ඒ කනකට ගන්න නැතුව අනන්ත අප්‍රමාණ මහා දුක්ඛන්දරාවක් විඳගෙන විඳගෙන විඳගෙන පිඟුතුනි බුදුවරු කෝටි ලක්ෂයක් පහු කරගෙන මේ අද ඇවිදින්න ඉන්නේ. ඉතින් පින්විතනි මේ අවස්ථාවිනුත් මිදලා ගියේ නැත්තම් සම්බුද්ධ ශාසනයේ තියෙන වෙලාවේ තමයි පින්විතනි අපිට මේ අවස්ථාව උදා කරගන්න පුළුවන්. අන්න ඒකයි මම ඔබට කිව්වේ සම්බුද්ධ ශාසනය කියන එක ඔබ විසින් රැකිය යුතු දෙයක් නිසා. සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ මහරහතන් වහන්සේලා විසින් රැකිය යුත්තක් නෙමෙයි. මොකද මහරහතන් වහන්සේලා කරගත යුත්ත කරගෙන ඉවරයි. උන්වහන්සේලා පිරිණිවියෙන් සැනසීලා යනවා පින්විතනි අපිටයි මේකේ අවශ්‍යතාවය තියෙන්නේ. අපි මේක රැක ගන්න ඕනේ මේක රැක ගන්නවා කියලා කියන්නේ පිඟුතුනි මේ උත්තරීතර ධහම අවබෝධ කරගන්න එක. වෙන කිසි දෙයකින් සම්බුද්ධ ශාසනය රකින්න බෑ. සම්බුද්ධ ශාසනයක් කියලා කියන්නේ පිඟුතුනි වැලි ගල් සිමෙන්ති නෙමෙයි. සම්බුද්ධ ශාසනයේ තියෙන වටිනකම තියෙන්නේ මේ ශ්‍රී සද්ධර්මයේ පවතිනකම විතරයි. ශ්‍රී සද්ධර්මයේ අතු ගෑවිලා ගිය දාට ශ්‍රී සද්ධර්මයේ යටපත් වෙලා ගිය දාට එතනින් එහාට පිඟුතුනි මේ සම්බුද්ධ ශාසනය ගැන කතා කරලා වැඩක් නෑ. එහෙනම් මේ ඔරුව ගිලෙන්න දෙන්න එපා එක බින්දු මාත්‍රයක්වත්. මේ ධහම පුළුවන් තරම් අවබෝධයට ගන්න. ධහම අවබෝධයට අරගෙන ඉවර වෙලා පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වතුනි ඔබගේ භව ගමන කෙලවර කරගන්න. මං අද මෙතනට වැඩි පින්වතුනි ඔබත් එක්ක කතා කරන්න. මං ඔබ කියලා කිව්වේ මේ තනි තනි පුද්ගලයොත් එක්ක කතා කරන්න. එහෙනම් අද මෙතනට 3-4000 සෙනග ඇවිදලා තියෙනවා නම් මේ හැම එක එක්කෙනත් එක්ක කතා කරන්නේ මං දැන්. එහෙනම් ඔබ ඔළුවට ගන්න ඔබයි මමයි විතරයි මෙතන ඉන්නේ. එහෙනම් මම මේ ඔබට සුපසෙත සලසන්නයි මේ කතන්දර මේ කතා ටික කියන්නේ. ඔබ මේක හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. ඔබ මේ මුළු ලෝකෙටම කරපු පිරිසක් බොහෝම හොඳ පිරිසක්. නිරන්තරයෙන් සත්‍ය ශ්‍රවණය කරන බොහෝම හොඳ පිරිසක්. ඔබ ඔබගේ දරුවන්ට අම්මල තාත්තලට නැන්දල මාමල අයියලා අක්කලා ඔක්කොටම කරලා ඇති රටටත් කරලා ඇති. මෙතන අපේ විදුහල්පතිවරයා ඉන්නවා. මේ මුළු ඉස්කෝලේටම කරලා ඇති. දැන් ඔබට කරගන්න වෙලාව. පින්වතුනි හොඳ ආකාරව මතක තියාගන්න ඕනේ කරුණු තියෙනවා අපි. ආත්ම වංචාවට අහු වෙන්න එපා පින්වතුනි. ආත්ම වංචාවට අහු වුණොත් එහෙම ඔබට හිතා ගන්න බැරි වෙනවා පින්වතුනි මේ අවස්ථාව මේ නැති කරගත්ත දේ. නිකමට පෙරේතයෙන් අහලා බැලුවොත් එහෙම පින්වතුනි ඒකට නැති වෙච්ච දේ කොච්චරද කියලා ඒක අඬනව හැරෙන්න වෙන දෙයක් කියන්නේ නැහැ. ඒකට නැති වෙච්ච දේ පිංගුතුනි මහ මෙරක් වගේ. මේසා වටින මනුස්ස ජීවිතේ පිංගුතුනි නැති උනේ. මනුස්ස ජීවිතයක් නැති වෙනවා කියලා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මනුස්ස ජීවිතයක් අපිට ලැබුණේ පිංගුතුනි උඩ පැන පැන ඉන්නත් නෙමෙයි. මනුස්ස ජීවිතය කියන එක අපිට ලැබුණේ පිංගුතුනි මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන්න. නමුත් කරුමෙට පිංගුතුනි උප්පත්තියේ ඉඳලම හම්බුනේ මා සත්පුරුෂය ඇසුරට. අසත්පුරුෂයෝ කියලා කියන්නේ පිටුදින මේ අසාර වූ ලෝකේ සාරයි කිය කිය උල උලා කමින් ඒ සාර වූ ලෝකයක් කියලා පෙන්නගෙන ඒකේම ಗುಣ වර්ණනා කර කර ඉන්න පිරිසක් තමයි හම්බුනේ. එහෙන් මෙහෙන් මේ යතිවරයන් වහන්සේලාව මුණ ගැහුණා නමුත් ඔබ උන්වහන්සේලාගෙන් ගත යුත්ත ගත්තේ නැහැ. ඒක නිසා පිටුදින අද ඔබට වයස අවුරුදු 60ත් වෙලා 40ත් වෙලා 50ත් වෙලා බලන්න මොන අපරාධයක්ද උනේ කියලා. ඔබ දන්නේම නැතුව පිංගුතුනි ඔබගේ ජීවිතේ මේ ගෙවිලා යන්නේ. ඔහොම ගෙවිලා ගෙවිලා ගිහිල්ලා පිංගුතුනි ඒක අවස්ථාවකදී ඔබ මැරෙනවා. ආයි මනුසත්වයක් ලැබෙන්නේ නැහැ. කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්නවා කියන එක වෙන්න පුළුවන් දෙයක්ද? ප්‍රකෝටියෙන් එකකින් වෙන්න පුළුවන් වෙයි. මෙන්න බෑම කියන්න බෑ. නමුත් වී මේ සම්භාවිතාව බිඳුවට කිට්ටුයි. එහෙනම් ඔබ මලාට පස්සේ නැවත වතාවක් ඔබ මිනිස්සෙක් වෙලා උපදිනවා කියන එක පින්විතනි වෙන්නෙම නැති දෙයක් මට්ටමට තියෙන්නේ. එහෙනම් ඔබගේ ජීවිතේ කොච්චර වටිනවද? දැන් ඔය ජීවිතේ වටින්නේ පින්විතනි මේ සමාජය විසින් ඔබට නිර්මාණය කළ දීපු පට්ටම දරන් ඉන්නද? පින්වතුනි සම්මුතිය කියලා එකක් තියෙනවා යථාර්ථය කියලා තව එකක් තියෙනවා. සම්මුති නම් ඕනේ තරම් තියෙනවා පින්වතුනි යථාර්ථ තියෙන්නේ එකයි. ඔය යථාර්ථයට අපි ඔබ හැම දිනාටම මුණ දෙන්න වෙනවා ඔබ අද මොන දේ හිතන් හිටියත්. සභාපති කියලා කියන්නේ පින්වතුනි සම්මුතියක් මිසක් යථාර්ථයක් නෙමෙයි. සභාපති කියන්නේ අපිට බැරිද මේ ඔක්කොම අපි සියලු දෙනාම එකතු වෙලා එක පුද්ගලයෙක්ව අද ඉඳලා සභාපති කියලා නම් කරන්නේ? කතා කරන්න මාත් එක්ක පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් ඒක සම්මුතියක් නේද? එහෙනම් සභාපති කියලා කෙනෙක් අද අපි පත් කරගෙන ඉන්නවනම් මොකක් හරි තනතුරක් කියලා එකක් අපි පත් කරගෙන ඉන්නවනම් පින්විතනේ ඔය ඔක්කොම මොනවද? සම්මුති නේද? ගිහි පැවිදි කියලා දෙකොට්ටාසයක් ඉන්නවා පින්විතනේ ඔය සම්මුතිද යථාර්ථයේද? ඔයත් සම්මුති නේද? අහවල් තැන අහවල් අහවල් නිලධාරියා කියලා කිව්වොත් ඕක සම්මුතියක්ද පිංගුතුනි යථාර්ථයේද? හොඳට අවබෝධයට ගන්න මේවා. මේ ඔක්කොම සම්මුති. නමුත් යථාර්ථ නම් තියෙන එකයි පිංගුතුනි. ඔබට පුළුවන් අපි හැමෝම එකතු වෙලා ඉවර වෙලා කියනවා මේ පුද්ගලයා මැරෙන්නේ නැහැ. දැන් නොමැරිදීද? මේ පුද්ගලයා මැරිලා පෙරේතයා වෙන්නේ නැහැ. දැන් නොවී තියේද? මේ පුද්ගලයා මැරිලා නිරේත යන්නේ නැහැ. අපි හැමෝම සම්මත කරගන්නවා. දැන් පුළුවන් ඒද? එහෙනම් ඕවා සම්මුතිද? පිටුතුලි ඔන්න යථාර්ථය. දැන් ඔබ මොන තරහා පිළිව දරන් හිටියත් වැඩක් තියනවාද පිටුතුලි මැරිලා ගිහලා කුණු පෙරේතෙක් වුණොත් එහෙම. කවුද එන්නේ ඔබව බේරගන්න? ඔබගේ මොළයක් බුද්ධියක් තියෙනවා නම් මම ওই මොළයට බුද්ධියට කතා කරන්නේ. අපි දෙගොල්ලන්ගේම කාලේ නාස්ති කරගන්න ඕනේ නැහැ නේ නිකන්. සම්බුද්ධ ශාසනයේ තියෙන වටිනකම ඔබට තේරුම් කරලා දෙන්නයි මම මේ ටික කියන්නේ. ඔබ මොන තරහදින මෙහිතියත් වින්දින ඔබට හම්බු වෙන ටික හම්බු වෙනවම තමයි ඒක ඔබට නවත්තන්න බෑ. මොකද හේතුව ඔබගේ තරහතිරම තියෙන්නේ ලෝක සත්‍යයක් විසින් හදලා දීපු තරහතිරම. ඒක යථාර්ථේ නෙමෙයි. ඔතනින් කය කඩලා ගිය ගමන් පින්විතනි ඔබට වෙන දේ ඔබට හොයාගන්න බැරි වෙනවා. අත්තාහි අත්තනෝ නත්ති කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ තමන්ට තමන්ගේවත් පිහිටක් නැති වෙන වෙලාව කියලා ඒ වෙලාව. එහෙනම් තමන්ට තමන්ගේවත් හිතක් නැති වෙන වෙලාව එනවා කියලා කියන්නේ පිළිගන්නේ ලේසි පහසු වැඩක්ද? මේ වෙලාවේ පින්විතනි ඔබට ඔබගේ පිහිට තියෙන වෙලාව. අත්ත දීපා විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණා ධම්ම දීපා විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා. තමන්ව පිහිට කරගන්න පුළුවන් වෙලාවක් තියෙනවා ධර්මයේ පිහිට කරගන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඒ මේ වෙලාව පිංගුතුනි මේ වෙලාව පැන්නට පස්සේ ආපෞසරයක් ඔබට ඔබගේවත් පිහිටක් එන්නේ නැහැ. ඔබගේ කය කඩල යන වෙලාවේදී පිංගුතුනි ඔබට ඔබගේවත් පිහිට ගන්න බෑ. කෙලීම පිංගුතුනි අර පරණලා පත වගේ උඩු හුලඟට අහුවෙච්ච පරණලා පත හුලඟ අර පැත්තට ගහදී ඒ පැත්තට විසි වෙනවා මේ පැත්තට ගහදී මේ පැත්තට විසි වෙනවා පිංගුතුනි කොහේ ගිහිල්ලා වැටෙයිද දන්නේ ඔය தත්ත්වේ නේද පිංගුතුනි උදා කරගන්න යන්නේ බලන්න අපිට බින්දු මාත්‍රයක්වත් තේරුනේ නෑ නේද කියලා අපි මැරෙයි කියලා බලන්න ඔබ අවුරුදු 40ක් ආපු ගමන අවුරුදු 50ක් 60ක් ආපු ගමන මොනතරම් භයානක තැනකින්ද ඔබ ආවේ කියලා පිඟුතුනි හොඳ වෙලාවට ඔබ මලේ නැත්තේ. මලානම් ඔබත් අර පෙරේතෙක්ම තමයි පිඟුතුනි මලානම් ඔබත් අර බල්ලෙක්ම තමයි. හොඳ වෙලාවට මලේ නැත්තේ. මම බොරු නම් කියන්නේ මැරිලා බලන්න මැරිච්ච එකෙක් ඉන්න තැන හොයලා බලන්න. එච්චරයි මම කියන්නේ. ඔබට මේවා විශ්වාස නැත්නම් බින්දුනේ මැරිච් එකක ඉන්න තැන හොයලා බලන්න. ඔබගේ ආත්තා නාත්තා පනත්තා කිත්තා කිරිකිත්තා ඔය ඔක්කොම මැරිලා ඉන්නේ. හෝනින් පිටින් දිව්‍ය ලෝකේ ගියාද නැත්නම් අසුචි කනවද කියලා බලන්න. අසත්පුරුෂ ඇතුළට වැටිච්ච කෙනෙක් බින්දුනේ කවර කවදාක්වත් ගොඩ යාමක් ලබන්නේ නැහැ. මහා දරුණු තැන් වලට බින්දුනේ යන්නේ. ඒ ගිහිල්ලා ඉවර වෙලා අනන්ත අප්‍රමාණ මහා දුක්ඛ කන්දයක් විඳිනවා බින්දුනේ තේරුමක් නැතුව. සම්බුද්ධ ශාසනයක් තියෙන වෙලාවේ උතන්ට ඇද වැටෙනවා කියලා කියන්නේ මොන අපරාධයක්ද? මුළු සසරම මෙතනින් නිදහස් කරගන්න පුළුවන් වෙලාවෙදි පින්විතනි නිදහස් කරගන්නවා හැරෙන්න. අපි වෙන මොනවද කියන්න කරන්නේ? ප්‍රකෘති සම්බුද්ධ ශාසනයේ පවතින වෙලාවනේ තව ටික කාලයක් යනකොට ඒකත් නැති වෙලා යයි. මේ මම කිව්වේ මේ මහා යතිවරයෝ පින්විතනි තමන්ගේ මුළු ජීවිතේම කැපකලේ මේ ශාසනය රැකගන්න. මේ ධර්ම විනය රැකගන්න. එනම් තථාගතගේ ශ්‍රී මුක දේශනාවනේ හැමම මේ ත්‍රිපිටකයේ තියෙනවා. නිවන් මාගේ එහෙම්මම තියෙනවා පිංගතනි. මේකෙන් එක බින්දු මාත්‍රයයි අපිට ගන්න තියෙන්නේ. සෝතාපන්න ඵලයේ ලබන්න ක්‍රම 84000 දේශනා කරලා තියෙනවා. එකක් අහුුන්නේ නැද්ද තාම? අහු නොවුනා නම් අහු නොවෙන්න හේතුව තමයි පිංගතනි අසත්පුරුෂ ආශ්‍රය. පුළුවන් තරම් අසත්පුරුෂ ඇසුරෙන් අයින් වෙලා ඉරලා ධර්මයේම ශ්‍රවණය කරන්නේ. පුළුවන් තරම් ධර්මයෙන්ම මෙනෙහි කරන්න පිංගුදෙනි ධර්ම දේශනා පුළුවන් තරම් ශ්‍රවණය කර කර මේ යථාර්ථය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. යථාර්ථය ඔබ අවබෝධ කරගත්තොත් පිංගුදෙනි ඔබට මේ අත්මැවේදී යම් සුගතියක් ලබන්න පුළුවන් අඩුම තරමේ සෝතාපන්න ඵලය ලැබුවනම් ඒ බැරි නම් පිංගුදෙනි සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයක් හරි ලබන්න. ඒ දෙසට නැඹුරු වෙච්ච කෙනෙක් හරි වෙන්න පුළුවන් නම් ඊළඟ අත්දැකීමේ පිංගුතුනි මොකක් හරි සුගති අත්දැකීමක් ලැබල ඉවරලා මේ වැඩේ කරලා ඉවර කරගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ වයසක අය වුණත් පින්වතුනි මේ උදෙසා මහා කැපවීමකින් කැප වෙන්න. අනුගාමිකත්වයක් හරි ගත්තනම් සෝතාපන්න මාර්ගයටපත් වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ ඵලය ලැබෙන්නේ නැතුව. හැබැයි මාර්ග අනුගාමිකත්වයට හරිපත් වෙන්න පුළුවන් නම් පින්වතුනි ආන් ඒ පුද්ගලයා අපාගත වෙන්න හේතුවක් නැහැ. එහෙනම් ධර්මෙම හැසිරෙන්න තියෙන හේතුවනේ වෙන කිසිම ක්‍රමයක් නැහැ ගොඩ යන්නේ. විවිධාකාරයේ දේවල් මිනිසුන්ගේ ඔළුව වලට දානවා පිංගුතුනි විවිධාකාර පිරිස්. නමුත් තථාගතයන් වහන්සේගේ දහමට විරුද්ධව කටයුතු කරන්න බෑනේ. යථාර්ථ එකයිනේ තියෙන්නේ යථාර්ථ දෙකක් නෑනේ. සත්‍ය එකයි තියෙන්නේ. එහෙනම් ඒ සත්‍යෙට දෙකක් වෙන්න බෑ කවදක්වත්. ධර්මයේම හැසිරිච්ච කෙනා පිංගුතුනි ධර්මයේ විසින් රැකිලා යයි එතනදී. මොකද එතනදී පිංගුතුනි අපිට ඕනේ ඕනේම හිතන්න බෑ. චුතහිත පිරිසුදු කරගන්නවා කියන වැඩපිළිවෙලක් පින්වතුනි අන්තිම මොහොතේ කරන්න බෑ. මේ මේවා පින්වතුනි තනිකර මේ හිතා ගන්නවත් බැරි දේවල්. ඉතින් ඔබ හිතාගෙන ඉන්නව නම් කොහෙන් හරි අහගත්ත දෙයක් තුළ මම අන්තිම මොහොතේ චුතහිත පිරිසුදු කරගන්නවා. දැන් මම මේ හොඳට පින්කම් කරගෙන යන්නේ කොහොමද චුතහිත පිරිසුදු කරගන්න කියලා පින්වතුනි එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට මම ඔබට උදාහරණයක් කියන්නම්. ඔබ බින්දුතුනි රේඩියෝ එක හෝ වේවා ටීවී එක හෝ වේවා ඔය ඇන්ටනාව හරි මොකක් හරි එකක් ඔය කරකෝල නැත්තම් මීටරේ හරි කරකෝල ඉවර වෙලා පින්විතනි ඔබ එක channel එකක් අල්ල ගන්නවනේ. ඔය channel එක අල්ලගෙන ඉවර වෙලා පින්විතනි ඒ channel එක රෑ 12ට ඉවර වෙනවනම් ඒ රෑ 12ට ඔය channel එක ඉවර වෙච්ච මොහොතේම පින්විතනි ඒ channel එක නැති වෙනකොටම තව channel එකක් මොකක් හරි ඔය තියෙන එකක් ඕකට යන්තමින් අහු වෙන්න පටන් ගන්නව නේද? මෙච්චර වෙලා එකක් තීව්‍රව නැగిලා ආපු නිසා නේද පිංගුතුනි අර දේවල් ආවේ නැත්තේ. අර තීව්‍රව නැగిලා ආපු එක අයින් වෙනකොටම මොකද වෙන්නේ? අනිත් channel මොකක් හරි එකකින් පුංචි කෑල්ලක් හරි එහෙම මෙන් චරචර ගන්න පටන් ගන්නව නේද? දැන් ඔබට කියන්න පුළුවන්ද මේ channel එක ඉවර වෙච්ච ගමන් මෙන්න මේ channel එකයි එන්න ඕනේ කියලා? පුළුවන්ද කියන්න? අද ගෙදර ගිහිල්ලා කෙල්ල බලන්නේ ඒක. රෑ 12 වෙනකොට එක channel එකක් ඉවර වෙනකොටම හා මං කැමති ඔය ඕන එකක් නම් එන්න බෑ. එනවනම් මෙන්න මේක එනවා කියලා කියන්න පුළුවන්. එහෙනම් පිටුදෙනේ ඔබට පුළුවන් ද අන්තිම හිත හැදෙන වෙලාවට මෙන්න මේ හිත වරෙන් කියලා කියන්න. ඔබ දන්නවද හිතක් හැදෙන්න ගත වෙන කාලේ තථාගතයන් වහන්සේගෙන් ඇහුවට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා පිඟුදුනි වේගෙන් වතුර ගලාගෙන යන ගඟක එක වතුර බිඳුවක් ඉස්සරහට ඇවිල්ලා ඊළඟ වතුර බිඳුව එන්න ගත වෙන කාලයටත් වඩා අඩු කාලයක් කියලා හිතක් හටගන්න යන්නේ. දැන් ඔබට පුළුවන් ද පිඟුදුනි ගයින්න ඕක? එහෙනම් දැන් ඔබ කොහොමද පිඟුදුනි කියන්නේ ඔබට අවසාන හිත ඔබ ඔබට ඕනේ ආකාරයක ඇදලා ගත්ත හැකි කියලා? එහෙනම් තථාගතයන් වහන්සේලා පිංගුතුනි චුතිහිත පිරිසුදු කරන්න ක්‍රමයක් දේශනා කරනවා හැරෙන්න. මාර්ගඵලයන් දේශනා කරන්නේ නැන්නේ. මාර්ගඵලයන් දේශනා කළේ සෝතාපන්න ඵලය කියන එක දේශනා කළේ පිංගුතුනි එන්නේ එච්චරයි ගැරන්ටි එකක් දෙන්න පුළුවන්. එන්නේ එච්චරයි වගකීමක් දෙන්න පුළුවන් පිංගුතුනි ඔබ සතර අපායෙන් නිදහස් වුණා කියලා. නැත්තම් පිංගුතුනි ඔය කය කඩලා ගිය ගමන් සතර අපායෙන්නේ. ලේසි පහසු වැඩක්ද කියලා හිතලා බලන්න. ඔතනට වැන්නොත් එහෙම ඉවරයිනේ පින්වතුනි ආපෞසරයක් කතා කරලා වැඩක් නැහැ නේ කියන්නේ. ඒකයි ඔබට මේ නිරන්තරයෙන්ම නිරන්තරයෙන්ම මේක පෙන්눔 කරලා දෙන්න උත්සාහ කරන්නේ. නිරන්තරයෙන්ම ඔබ ඉන්න තැන පෙන්눔 කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඊයේ මම දේශනාවකට වර්ණකොට පින්වතුනි මම දැක්කා. ලොකු හර්ස් එකක්. මිනිහ ඇතුළට දාගෙන අරයි යන ලොකු කාර් එක තියෙන්නේ. ලොකු හර්ස් එකක්. මල් පිරෙන්න අතුරෝලා ඒක ඉස්සරහින් යනවා පිඟුදුනේ පිටිපස්සෙන් අර ලොකු ජීප් වගේ බොහෝම ලොකු සල්ලිකාරයෝ යන වාහන පහයක් පිටිපස්සෙන් ගියා ඊට පස්සේ රත වාහන පේලියක් ගියා. සමාජයේ හිටපු ලොක්කෙක් මැරිලා. දැන් ලොක්කව දරයි යන්නේ. මැරිච් එක කුණු පෙරේතෙක් කියලා ගෙදර වල අසූචි වලේ අසූචි කරනවා ඇති. අර කුණු වෙලා යන අර මලමිනි කෑල්ල. ඒකට ෆෝමලින් ටිකක් ගහගෙන දවස් 3-4ක් තියාගෙන දැන් අරන් යනවා උජාරුවට. ಗುಣ වර්ණනා කර කර අරන් යනවා ඇති. මැරිච්ච කාකෝ. ඌ අසූචි කරනවා අසූචි වලේ. පින් බින්දු මාත්‍රයක් ගන්න බෑ. පින් ගන්න පුළුවන් පරදත් උපජීවී പ്രേතයින්ට විතර ඇති වෙන പ്രേත යෝනි කෝටි ගාණක් තියෙනවා. දැන් ಗುಣ වර්ණනා කර කර ලොකුකම් පෙන්න පෙන්න අර මහ වටින මිනි පෙට්ටි අරගෙන මහ වටින හර්ස් රත අරගෙන ඔය ඔක්කොම කරගෙන පින්විතනි දැන් මේ අරයි යන්නේ මැරිච් එකාද? මැරිච් එකාට වෙච්ච දේ හොයා ගන්නවත් බෑ නේද? එහෙනම් නිකමට හිතලා බලන්නකො පින්විතනි ඔබගේ තනතුර මොනවටද කියලා ඔබ කවුරුණත් වැඩක් තියනවද පිඟුතුනි? ඔබගේ උරුමේ ඔච්චර නම් මොන අපරාධයක්ද බලන්න ඔබ කරගන්නේ? මම ඔබගෙන් පැහැදිලි ප්‍රශ්නයක් අහන්නම් මට මේකට උත්තර දෙන්න. ඔබට අවුරුදු 50ක් 60ක් වෙනකොට ඔබට අංශභාගය හැදෙනවා කියලා කවුරු හරි කිව්වොත් ඒකෙන් බේරෙන්න නම් මෙන්න මේ ටික කරන්න ඕනේ කියලා කිව්වොත් එහෙනම් ඔබ කරනවද නැද්ද? කරනවද නැද්ද? කරනවා. එහෙනම් ඔබ මලාට පස්සේ කුණු පෙරේතෙක් වෙනවා කියලා කියද්දි පිංගුතුනි ඔබට හීන්දාඩිය දාන්නේ නැද්ද? ඔබ දකින්නේ නැද්ද පිංගුතුනි පාරවල් අයිනෙන් එනකොට තුම්මන් හන්දියක් තුම්මන් හන්දියක් ගානේ තතු තියලා තියෙනවා. ඔය දෙයියෝ අල්ලන්නද? බ්‍රහ්මයෝ අල්ලන්නද තතු තියලා තියෙන්නේ? ඔය අම්මෙත් තාත්තෙත් එක්ක අල්ලන්න කරපු වැඩක් නෙමෙයිද? නැන්දෙක් මාමෙක් නෙමෙයිද පිංගුතුනි ඔය බෝතලයට අහු වෙලා ඉවරලා මහ මූදේ හෙළුවේ ගිහිල්ලා එහෙනම් ඔබටත් ඔය උරුමෙම එන විදිය ඔබට තේරෙන්නේ නැද්ද? අල්ලපු ගෙදරට හොරු පැන්නට පස්සේ ඔබට ඉංගියක් දැනෙන්නේ නැද්ද පින්විතනේ ඔබගේ ගෙදරටත් හොරු පණී කියලා? කතා කරන්න මාත් එක්ක. ධම් සාකච්ඡාවක් කරමු. මම අහන ප්‍රශ්නට උත්තර දෙන්න. හැබැයි කෙටියෙන්. ඔබගේ දේශනාවෙම කරන්න එපා. අල්ලපු ගෙදරට හොරු පැන්නට පස්සේ පින්විතනේ ඔබට දැනෙන්නේ නැද්ද ඔබගේ ගෙදරටත් හොරු පණී කියලා? දැනෙනවා. එච්චර මොලයක් බුද්ධියක් තියෙනවනේ හැමෝටම. ඒකනේ මං කිව්වේ මන්ද බුද්ධික කවුරුත් නැහැ කියලා. හරි ෂෝක්. දැන් අපිට හොඳ ආකාරම දැන්නෝ අල්ලපු ගෙදරට හොරු පැන්න නම් ඒ හොරු ටිකම අපේ ගෙදරටත් පණි. ඒක නිසා අපි මොකද කරන්නේ පිළිදෙන ඉක්මනට කැඩිච්ච ජනෙල් දොරවල් එහෙම තියෙනවා නම් මොකද කරන්නේ? ඉක්මනට පිළිසකර කරගන්නව නේද? ඔබ එහෙම කරනවද නැද්ද? කරනවා. අන්න ඔබට මොලයක් බුද්ධියක් තියෙනවා. ඔබට හොඳට හිතලා වැඩ කරන්න පුළුවන් පිරිසක්. හරි වටිනවා. හැබැයි අල්ලපු ගෙදර එක මලාට පස්සේ හිතෙන්නේ නැහැ නේද ඔබත් මැරෙයි කියලා. ඔන්න ඔතනට විතරයි මොලේ බුද්ධිය නැත්තේ. පිටිපස්සේ ගෙදර එක මලාට පස්සේ හිතෙන්නේ නැහැ නේද ඔබත් මැරෙයි කියලා. හිතිච්ච එක්කෙනෙක් මට අත උස්සන්න අවුරුදු 80ක් පැනලා නැතුව අවුරුදු 80ක් පයින්නකොට නම් අනේ අර කට්ටිය එහෙම මෙහෙන් ඉතින් මැරෙනවා දැන් අනේ සොපියක්වත් මැරුණා සොමියක්වත් මැරුණා. ඕම ඕම හිත හිත ඉන්නවා මාත් කොයිද හරි යයි පුතේ කී කී ඉන්නවා. අවුරුදු 80 විතර පැන්නට පස්සේ. මං අහන්නේ ඔබට අවුරුදු 20යි 30යි 40යි නම් එකම එක අවස්ථාවක් හරි ඔබට හිතලා තිනවද කියලා හිතලා බලන්න. ඔබ මැරෙයි, ඔබගේ දරුවෝ මැරෙයි, ඔබගේ අම්මලා මැරෙයි. හිතෙන්නෙම නැහැ. ඇයි ඒකට බුද්ධියක් නැහැ. මැරුණොත් මොකද කරන්නේ? අන්න ඒකට දෙන්නක උත්තරයක්. දැන් ඔබ ඉන්ෂුරන්ස් එකක් දාගත්තේ ඇයි? ඔබට කරදරයක් වුණොත් එහෙම එතනින් එහාට ඔබට යමක් කෙරෙන්න. මාසයක් ගානේ මොන හරි ඔබට එන්න. ඔබ එහෙම දෙයක් කරගත්ත මොලයක් බුද්ධියක් තියෙන නිසා ඉන්ෂුරන්ස් එකක් දාගත්තා. හදිසිය ඔබ මලානම් එහෙම දරුවන්ට යපෙන්න කියලා ඔබ ඉන්ෂුරන්ස් එකක් දාගත්තා. ඇයි හත් දෙයනේ ඔබට තේරෙන්නේ නැත්තේ මලාට පස්සේ ඔබට යපෙන්න දාගත්තේ මොකද්ද? ඔබ මලාට පස්සේ දරුවන්ට යපෙන්න ඉන්ෂුරන්ස් එක දාගත්තේ. දැන් මලාට පස්සේ ඔබට යැපෙන්න මොකද්ද දාගත්තේ? කෝ ඔබට ඇෂුරන්ස් එකක්? කෝ ඔබගේ අනාගතේ? දැන් ඔබ හම්බු කරන්නේ ඇයි? මං කියවනේ මං ඔබත් එක්කයි මේ කතා කරන්නේ. තනි තනියෙන්. එන තනි තනියම මේවට උත්තර ගන්න හිත ඇතුලෙන්. එතකොට පින්වතුනි අපි දෙන්නකෝ දෙගොල්ලන්ටම දින්න හැකි. මගේ කාලේ නාස්ති වෙන්නෙත් නැහැ. ඔබගේ භවය දික් වෙන්නෙත් නැහැ. වහවහා මෙතනින් මිදලා යන එකයි කරන්න තියෙන පිංගුතුනි ඒ උදෙසානේ මේ යතිවරියෝ මේසා බලන්න කොච්චර මහන්සියක් වෙලාද මේ තරුණ පිරිස් දායක දායක පිරිස් සියලු දෙනා පුදුම වෙහසක් මහන්සියක් වෙලානේ එහෙම කරලානේ පිංගුතුනි ඔබට මේ අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ අවබෝධයට ගන්න මම ඔබත් එක්කයි මේ කතා කරන්නේ කෝ පිංගුතුනි ඔබගේ අනාගතේ ඔබ අද රස්සාවක් කරන්නේ අනාගතේ සතුටින් ඉන්නද නැද්ද? හරි. දැන් අනාගතය කියන්නේ කවද වෙනකන්ද? ඈ? මැරෙනකන්? ඇයි මැරුණාට පස්සේ නැද්ද අනාගතය? ඔන්න ඕක නේද පිහිටුනේ අපිට අමතක වෙන තැන. අපි රස්සාවල් කරනවා, පෙන්ෂන් ගන්නවා, ඔක්කොම කරනවා. රජේ රස්සාවක් දිනනවා කොහොම හරි රින්ගන වැදුලට ඇයි ඒ? මැරෙනකම් කාලෙ ඇඳලා ඉන්න පුළුවන් පෙන්ෂන් එකක් හම්බ වෙනවා. පින්වතුනි අනාගතයේ තියෙන මැරණකම් කාලය ඇඳලා ඉන්න විතරද? ඔබගේ අනාගතයේ තියෙන මැරණකම් විතරද? පින්වතුනි මැරණට පස්සේ තමයි ඔබගේ හොඳම අනාගතේ පටන් ගන්න. ඇයි මෙච්චර කල් බද්ගුලි කර කර කෑවා ඊට පස්සේ කන්න තියෙන්නේ ගූගුලි කර කර. ඕක තමයි ඇත්ත. මම ඔබට ওই වචනෙන් කිව්වේ ඕක ආර්ය සිංහල වචනේ. කක්ක කිව්වනම් ඕක දෙමළ වචනයක්. ඕක හරි හරියට Papuට එන්නේ නැහැ. ආර්ය සිංහල වචනේ තමයි ගූ. ඔන්න ඕක තමයි කන්න වෙන්නේ. එහෙනම් මේ අථාර්ථය හරියාකාරව තේරුම් ගන්න පිඟුතුනි මේ අථාර්ථයටයි ගිහිද පැවිදිද සල්ලි තියනවද නැද්ද උගත්ද නූගත්ද ඔය එකක්වත් බලපාන්නේ අද්දුට ප්‍රත්‍යක්ෂ දේවල් මම කියන්නේ මේ ගැන හොඳට පරීක්ෂණ පවත්වලයි මම කියන්නේ ඕනේ තරම් ඔය කියපු මම ඔය කිව්ව නොකිව්ව ඕනේ තරාතිරම කය ඔය තන ඉඳගෙන පිඟුතින අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. ලේසි පහසු දෙයක් නෙමෙයි. මම ඔබට මේ ළඟදි වෙච්ච සිද්ධියක් කියන්නම්. මේවා හරියට තේරුම් ගන්න පිඟුතින ඔබ ඔබගේ දරුවට ආදරේ තමයි. මම කියන්නේ කවදාකවත් ඔබ ඔබගේ දරුවට ආදරේ කරන්න එපා කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පිඟුතිනේ ඔතනට ගිහිල්ලා ඔබ වෙනසෙනවනේ. ඒකට මොකද කරන්නේ? එක ගෙදරක කාන්තාවක් කසාද බැන්දා. ඒ කාන්තාවට එක දරුවෙක් හම්බුණා. ටික දවසක් යනකොට තවත් දරුවෙක් ලැබෙන්න හිටියා. දෙවෙනි දරුවා හම්බුණා පින්විතනි දෙවෙනි දරුවගේ බෙල්ල පණ නැහැ. ඇවිදින්න බෑ. ඇඳේමයි. මේ කාන්තාව වැඩට යනවා. ගෙදර එනවා. ළමයාගේ වැඩ ටික කරනවා. අනිත් ළමයාගේ වැඩ ටික කරනවා. ස්වාමි පුරුෂයාගෙන් බැනුම් අහනවා ගුටි කනවා. නැන්දම්ම මා මණ්ඩිගෙන් බැනුම් අහනවා ගුටි කනවා. මේක මේ මිනිස්යාට දරා ගන්න බැරුව මේ තරුණ කාන්තාව උදේ 8 කෝච්චි එනකම් බලන් ඉන්නවා. අර බෙල්ල පරණසි දරුවවත් අරගෙන. උදේ ගෙදරින් පිටත් වෙලා යම් ස්ථානයකට යනවා පින්වතුනි ගිහිල්ලා අනික් මිනිස්සුන්ට නොපෙනෙන්න. නැත්තම් අනික් මිනිස්සු දැක්කොත් බේරගනී කියලා හිතාගෙන කළු කුඩේකුත් ඉහිලගෙන වැහිලා ඉන්නවා. අතේ කෝච්චි එනකොට ඇවිදිලා රේල් පාරේ ඉඳ ගන්නවා. කෑලි කෑලි වලට විසිවෙච්ච අර මලමිනිය පෙට්ටියේ දාලා වල දානවා. ඥාතීන්ගේ හිතේ වැඩේ ඉවරයි කියලා. පින්වතුනි හැමදාම උදේ 8 කෝච්චියට මේ පෙරේතිය කර්මානුරූපීව නැగిලාපු අර කුඩෙත් කර්මානුරූපීව නැగిලාපු අර දරුවවත් අරගෙන අටේ කෝච්චියේ ඉස්සරහා ඉන්නවා කෑලි කෑලි වලට කැඩිලා යන්න ගැළවිල්ලක් නැහනේ බලන්න පින්විතනේ ලේසි පහසු දෙයක් දුන්නේ කියලා දැන් කවුද පින්විතනේ ওই මිනිස්සයව බේරගන්නේ දැන් මැරිලා පෙරේතී වුණානේ පින්විතනේ. දැන් අර අටේ කෝච්චියට ඔය කර්ම ශක්තිය ගෙවිලා ඉවර වෙනකම්ම අටේ කෝච්චියට ගිහිල්ලා බෙල්ල තියන ඔය ගෑනු එක්කෙනා. මිනිස්සු හිතන්නේ පින්විතනේ හිතේ අමාරුව හැදුනහම සියද විනාසා ගත්තාම වැඩේ ඉවරයි කියලා. නමුත් පින්විතනි හිතේ අමාරුවට සියද විනාසා ගත්තට වැඩේ ඉවර වෙන්නේ නැහැ. මොකද හේතුව? හිතේ අමාරුවට කය කඩාගෙන හරියන්නේ නැහැ. කයේ අමාරුවටයි කය කඩා ගන්න ඕනේ. හිතේ අමාරුවට කය කඩාගත්තට වැඩක් නැහැ. ඊළඟ අත්දැකීම් පිංගතනි ඒක උරුමෙට එනවා. දැන් බලන්නකො අර මර මිනිසයාට වෙච්ච දේ. දැන් පුළුවන් ද පිංගතනි අපිට ගිහිල්ලා බණ ටිකක් කියන්න? දැන් අපිට පුළුවන් ද පිංගතනි ඔය කියන කාන්තාවව සෝතාපන්න ඵලයට පත් කරන්න? දැන් වැඩේ ඔක්කොම ඉවරයි නේද? ඉතින් ඔබ දරුවන්ට ආදරේ තමයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්විතනේ ඔන්න ඔතනනේ. දරුවගෙන් ඔබට මිදෙන්න බැරි වුණොත් ඔබ මැරෙන වෙලාවේදී පින්විතනේ ඔබ පෙරේතයා වෙලා එනවනේ ගෙදර. ඔබ පෙරේතයා වෙලා ගෙදර ආවට පස්සේ ඔබ ඔබගේ දරුවන්ව අත ගන්නවනේ. ඇයි එදා දැනිච්ච සෙනෙහසම ඔබගේ හිතට දැනෙනවනේ. ඒ දැනෙන ඉවරලා ඔබ ඔබගේ දරුවන්ව අත ගාදී දරුවන්ට අසනීප වෙනවනේ. ඒ අසනීප වෙනකොට ගෙදර ඉන්න මිනිස්සු බලනවනේ ඇයි දරුවට මේ නිතර නිතර අසනීප වෙන්නේ? ඊට පස්සේ හොඳ කට්ටඩි මහත්තයෙක් ගාවට ගිහිල්ලා බලද්දී ඒ කට්ටඩි මහත්තයා කියනවනේ මෙන්න මෙන්න ඇවිදින්න. අර මහයුන් දෙන්න ගෙදර ඇවිදින්න. මිනිසුන්ට ජීවත් වෙන්න බෑනේ පිටුතන යමනුස්සයොත් එක්ක. ඊට පස්සේ අර කට්ටඩි මහත්තයාට සල්ලි දෙනව නේද ඔබව බන්ධනය කරන්නේ. ඔබ බන්ධනේ නිදහස් වෙන්නේ කවදටද? මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන වෙලාවේ. එතකන් ඔබ බන්ධනේනේ. බලන්නකො පින්වතුනි මව් සෙනෙහස පිය සෙනෙහස යන තැන. ඉතින් මේ තණ්හාව කියන එක පින්වතුනි පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඉපැ. අපිට වෙන විපත ගැන අපිට පේන්නේ නැද්ද? ඔබට මේසා මහ විපතක් ඔබගේ ඉස්සරහා තියෙද්දි පින්වතුනි ඇයි ඔබ ඇහැ කන පියාගෙන ඉන්නේ? වහ වහ වහ වහ පින්වතුනි සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගත යුත්තේ ඔන්න ඕක නිසා. මොකද ඔබ මේ කරුණ දැනගෙන ඕනේ පින්වතුනි මේ කටයුත්ත කරන්නේ. කරුණ දැනගන්න නැතුව ඔබට මේ කටයුත්ත කරන්න බෑ. ඇයි අපි මේක කරන්නේ කියන එක ගැන ඔබට හොඳ අවධානයක ඉන්න ඕනේ ඔබ. මේක කරන්නේ අපි මෙන්න මේ දේ නිසා කියලා ඔබ දැනගත දවසට තමයි පිංගුතුනි ඔබට මේ සසර බිය කියන එක හරියාකාරව දැනිච්ච දවසට තමයි පිංගුතුනි ඔබට බන ටිකක් අහන්න හරි හිතෙන්නේ. නැත්තම් ඔබට බන ටිකක්වත් අහන්න හිතෙන්නේ නැහැ. රුපියල් 7 ටික ලොකුයි ඔය ඔක්කොටම වඩා. අද මේ මොනවා වුණත් පිංගුතුනි මෙතන ඉන්න අවුරුදු 20ත් 50ත් අතර සියලු දෙනාගෙන් මං ඇහුවා. ඔය ඔක්කොම අතහැරලා දාලා පැවිද්දට එන්න පුළුවන්ද කියලා කී දෙනෙකුට පුළුවන් වේද කියලා හිතලා බලන්න. ඔන්න ඕකනේ පින්විතනේ තියෙන ගැටලුව. ඇයි? රුපියල් සත ලොකුයිනේ ඊට වඩා. Tamange මේ මුළු සසරටම වඩා රුපියල් සත ලොකුයිනේ. සල්ලි ටිකක් හම් වෙනකොට මාසේ අන්තිමට padi අතට එනකන් මේ බලාගෙන ඉන්නවා පිඟුතුලා අර ගොනාගේ ඉස්සරහින් එල්ලපු තනකොළ මිටිය කන්න ගොනා යනවා වගේ. ඕක දිහා බල බල අනේ දැන් හම් වෙයි මට දැන් මට සැප ගන්න පුළුවන් මේ සල්ලි ටිකත් එක්ක මට දිය වැජබිලා ඉන්න පුළුවන්. පින්වතුනි හැම මාසෙකම ඔබ හිතාගත්තේ වැජබිලා ඉන්න නේද? කො අද මේ වෙනකන් ඔබ වැජබිලා හිටියද? ඊට පස්සේ පින්වතුනි ඔබ වංකීම් යුතුයකම් ගොඩට දානවනේ. ඊට පස්සේ ඔබගේ දෙමාපියෝ විසින් ඔබට කසාද බන්දලා දෙනවනේ. කසාද බන්දලා දීලා ඊට පස්සේ ළමයි හදන්න කියලා වැඩ පිළිවෙලකට ගෙනත් දානවනේ. අන්න ඊට පස්සේ පින්වතුනි ඔබ කියනව ඇහුවාම දැන් නම් හාමුදුරුවනේ වැඩේ කරලා හමාරයි. මට දරුවෙක් ඉන්නවා. දැන් ඕක කිව්ව හැකිද පින්විතනි යථාර්ථයට? ඔබගේ කය කැඩිලා පෙරේතෙක් වෙන්න ඉන්න වෙලාවට කිව්ව හැගෙන ඉතින් එහෙමනම් කරන්න එපා ඉතින්. මට මග වඩන්න බැරි වුණේ මට දරුවෝ හිටියේ හින්දානේ. ඇයි මාව මෙහෙම අරන් යන්නේ කියලා අහන්න පුළුවන්. හරි අසාධාරණයිනේ මාව පෙරේතෙක් කරන එක. මට දරුවෝ හිටියනේ මම ඒ දරුවෝ බලන්නනේ මෙහෙම වුණේ. දැන් හරියනවද කියලා. පින්වදනි මේක යථාර්ථවත් තේරුම් ගන්න මට හිතා ගන්න බෑ පින්වදනි මෙච්චර මොලයක් බුද්ධියක් තියෙන මිනිස්සු. දොස්තරලු ඉංජිනේරුවලු මහා ව්‍යාපාරිකයලු විවිධාකාරයේ තාන්නමාන්න තනතුරු දරන පිරිසුළු පිවිතුරු ඔය පුංචි දේ තේරෙන්නේ නැද්ද? බොහොම පුංචි දෙයක්. ඔබ ඉස්සරහා ඔය මොන දේවල් වැජිවි වැජිවි තිබුණත් යථාර්ථයට ඔබට මුණ දෙන්න වෙනවද? එහෙනම් පින්වතුනි ඔබව ගලව ගන්න තියෙන එකම මග මේ සම්බුද්ධ ශාසනය තුලනේ තියෙන්නේ. ඒක නිසා නේද පින්වතුනි ඔබ මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ. ඒක නිසා නේද පින්වතුනි ඔබ මේ මාර්ගඵල ලැබිය යුත්තේ. එහෙනම් අද මේ වයසක පිරිසට දැන් තියෙන්නේ ගෙදර ගිහිල්ලා මුණුපුරව නලවන්නද? මම මේ තරුණ පිරිසට කියන්නේ අසත්පුරුෂයෝ වෙන්න එපා. තමන්ගේ අම්මා තාත්තා ලව්ව මුණුපුරව බලවන්න එපා. ඒ අහිංසක මිනිසුන්ට මේ මගඵල ලබන්න උදව් කරන්න. ඔය මිනිස්සු මැරිලා ගියාට පස්සේ නිකම් පෙරේත වෙනවා මහා අපරාධයක් ඒක ඔබ කරන්නේ. මව් পদවිය අද පෙරේත පැත්තටම යන වැඩපිළිවෙලක් නේ වෙලා තියෙන්නේ දරුවන් අතහැර ගන්න බැරුව. එහෙනම් දරුවෝ කියන පිරිස මේ තරම් අසත්පුරුෂ වෙන්න හොඳ නෑනේ. Tamanට වැඩට යන්න නෝනට වැඩට යන්න වැජබිලා ඉන්න දෙන්න දෙන්න දෙමහල්ලොම සල්ලි හම්බ කරලා අර ළමයින්ට කවල පොවල හොඳ කාර්යයක යන්න අර අහිංසක අම්මවයි තාත්තවයි නැණි වැඩේට දාලා නේද තියෙන්නේ. ළමයි බලා ගන්න දාලා නේද තියෙන්නේ මොන අසත්පුරුෂකමක්ද කියලා හිතලා බලන්න. පින්වදනේ හිතන්න එපා අනේ අපේ අම්මයි තාත්තයි ඉතින් ළමයි බලන්නේ නැතුව වෙන කවුරු බලන්නද? ඔය මට්ටමට හිතන්න එපා පින්වදනේ මේ අහිංසකයෝ දෙන්නට මෙතනින් ගොඩ යන අවස්ථාව හදලා දෙන්න. හරිනම් ඔබ ඒ දෙන්නට වෙනම ඔබගේ පඩියෙන් කොටසක් වෙන් කළා. ඒ දෙන්න උදෙසා වෙනම මේ දහම ශ්‍රවණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න ඕනේ ඔබ හරි දරුවෙක් නම්. මේවා හොඳට ඔලුවට ගන්න පිඟුතුනි අහිංසක දෙමාපියෝ. කන්න බොන්න දෙන එක නම් ඔය දෙමාපියෝ දෙන්නාව හිඟමනේ යවන්නකො මේ වටේ ඉන්න මිනිස්සු කන්න බොන්න දෙයි. කන්න බොන්න දෙන එක නෙමෙයි පිඟුතුනි වැදගත්. ඒක හිඟමනේ ගියත් ගන්න පුළුවන් දෙයක්. ඔබ තමන්ගේ දෙමාපියන්ට ධර්මයේ දෙන්න. තමන්ගේ දෙමාපියන්ව නිදහස් කරන්න. තමනුත් යම් ප්‍රමාණයකට නිදහස් වෙන්න. වේලිච්ච කරවිච්ච පොල් ගහේ ඉතුරු වෙද්දී ඇටි වැටෙන ඕනේ තරම්. කවදාකවත් හිතන්න එපා ඔබ මැරෙන්නේ අම්මට පස්සේ කියලා. එහෙම එකක් වෙනවා කියලා සම්මතයක් මේ ලෝකේ නැහැ. යථාර්ථයක් මේ ලෝකේ නැහැ. කොයි වෙලේද දන්නේ නැන්නේ පිංගුතුනි ඔබ හොඳාකාරව මේ බණ අහලා තියෙනවනේ. බණ අහලා තියෙනවා නම් ඔබට හොඳාකාරවම තේරෙනවනේ පිංගුතුනි හේතු ටික තියෙනකම් විතරයි ඔය ඵලයේ තියෙන්නේ. හේතු ටික නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඕක විනාශයි කියලා. එහෙනම් ඔබට ඒක හොඳාකාරවම වැටහෙන්න බෑ. මේ දේ හොඳාකාරව ඔබට වැටහෙනවා නම් පිංගුතුනි වහවහ කරගතියුත්තේ මෙන්න මේ කියන සෝතාපන්න ඵලයේ ලබන එක. දැන් මම මේ එහෙන් මෙහෙන් හැම තැනින්ම ඇවිදින්න ඔබට මේ සෝතාපන්න ඵලයේ තියෙන වටිනකම කියන්නේ. මේ සසරේ තියෙන ගිනි භයානක ස්වභාවය ගැන කියන්නේ. මේක මහා භයංකර සසරක් වින්ගතුනි. මම ඔබට බුද්ධ කාලේ වෙච්ච එක කතාවක් කියන්නම් මේක තව තවත් දැනගන්න. ස්වභාවය දැනගන්න. ඊට පස්සේ මම ඔබට මේ බණ ටික කියන්නම්. මේ ටික කියාගෙන යනකොට සමහර පිරිස් නම් නිදාගන්නේ. මේක ඉතින් කර්මයේ. පළවෙනි මේ පොඩි කටි කියාගෙන යනකොටම නිින්ද යනවා. කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් ළඟ ඉන්න කෙනෙක් අනුකම්පාවක් තියෙනවා නම් ඇහැරවන්න ළඟ ඉන්න කෙනාට. නිින්ද යාගෙන වගේ ආවොත් අනුකම්පාවක් තියෙනවා නම් නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. තථාගතයන් වහන්සේ ධම් දේශනා කරද්දි ගොරෝ ගොරෝ නිදාගත්ත පිරිස ඉඳලා තියෙනවා. අපිත් ඔය අතර ඉන්නේ නැති. ඒකයි මම කිව්වේ මහා කාලකන්නිකමක් දැනෙනවා කියලා. තථාගතයන් වහන්සේ නමක් ඉදිරියේ ගොරෝගොරෝ හිටියා කිව්වහම අපිත් මොන අපරාධයක්ද කියලා හිතලා බලන්න. දැන් මේ දේව තේරෙන්නේ. ඉතින් ඒ ගොන් වැඩ ආයි කරනවද අපි? කරනවද අපි? කවර කවදාක්වත් කරන්නේ නැහැ. මම ඒකයි පින්වතුනි කියන්නේ කවර කවදාක්වත් කරන්නේ නැහැ. කොහොම හරි මේ අත්දැවීම මේක කෙලවර කරගන්නයි අදිස්ථාන කරන්න අපි හැම කෙනාම. ඒ ගොන් වැඩ එකක්වත් කරන්නේ නැතුව අවබෝධයට අරගෙන දහම තේරුම් අරගෙන මොකද බුද්ධ ශාසනයකින් විතරයි නිවන් දකින්න පුළුවන් වෙන කිසිම ශාසනයකින් නිවන් දකින්න බෑ මේ දහම තුලින් විතරමයි මේක කරන්න පුළුවන් වෙන කිසිම දහමකින් මේක කරන්න බෑ එහෙනම් මේ දහමමයි වැදගත් වෙන්නේ සිංහසනි මේ දහම දේශනා කරන ඒ යතිවරුමයි වැදගත් වෙන්නේ මාර්ගඵලලාභී උත්මයෝ ඉන්නවා පිඟුදෙනි ලක්ෂ ගාණක් මේ ලංකාවේ දැන් ඔබ අතරත් ඇති සද්ධර්ම ශ්‍රවණයෙන් තමයි පිඟුතුනේ සෝතාපන්න ඵලය ලැබෙන්නේ. ධහම ශ්‍රවණය කරන පිරිසට යථාර්ථයේ වැටහෙනවා. යථාර්ථයේ වැටහීම තමයි පිඟුතුනේ සෝතාපන්න ඵලය කියලා කියන්නේ සෝතාපන්න වුණා කියලා ඉරිදිය පහළ වෙන්නේ නැහැ කාටවත්. අද සමාජයේ ඉන්න අයට මාර්ගඵල නැහැ කියලා හිතාගත්තට පස්සේ සෝතාපන්න ඵලෙත් හරි ඉහළට පේනවා. එහෙම එකක් නෑ සෝතාපන්න වුණා කියලා දුවන්නේ නෑ හයියේ. එහෙම ඒව එහෙම නෑ. පූජ්‍ය ස්වාමින් වහන්සේ නමක් ඉන්න පුළුවන් ඒ පන්සලේ ඉන්න නායක හාමුදුරු සෝතාපන්න ඵලයෙන් එහා ඉන්න උත්තමේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කළා අර සත් අවුරුදු සාමණේරයන් වහන්සේ සෝතාපන්න ඵලයටපත් වෙලා නමුත් විහාරයේ ඉඳලා බෝධි මළුවට යන් දවසක දුවනවා දැන් ඔය දිව්වයි කියලා සෝතාපන්න නෑ කියලා එහෙම කියන්න පුළුවන් එහෙම එකක් එහෙම තියෙනවද සෝතාපන්න වුණාට පස්සේ ගොළු වෙලි ගමනද යන්න තියෙන්නේ එහෙම එකක් තියෙනවද එහෙම එකක් ගන්න බෑ. ඔබ අතර ඉන්න පුළුවන් පින්විතනේ ත්‍රී වීල් එළවන මහත්තුරු ඉන්න පුළුවන් පින්විතනේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච. වැසිකිලි හොදන මහත්තුරු ඉන්න පුළුවන් පින්විතනේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච. ගුරුවරු ඉන්න පුළුවන් සෝතාපන්න ඵලයටපත් වෙච්ච. ලොරි එළවන මහත්තුරු ඉන්න පුළුවන් සෝතාපන්න ඵලයටපත් වෙච්ච. වෛද්‍යවරු ඉන්න පුළුවන් සෝතාපන්න ඵලයටපත් වෙච්ච. ඔය කවුරුත් පින්විතනේ මං කිව්වේ ඒකයි ඔය තනතුර නෙමෙයි ඉන්නේ වැදගත්. වැදගත් වෙන්නේ යථාර්ථයේ තේරුණාද නැද්ද කියන එක විතරයි. එහෙනම් ඔබ යම් දවසක ත්‍රිවිල් එකකට නැගලා ඒ ත්‍රිවිල් එක එළවන මහත්මයාට බැන බැන නම් බැස්සේ ඔබ ආර්ය උපවාදයක් කරගත්ත කෙනෙක් බවට පත් වෙලා දන්නේම නැතුව. ඇයි ඔබ හිතන් ඉන්නේ මොකද්ද? සෝතාපන්න නම් කොහෙද ත්‍රිවිල් එළවන්නේ? සෝතාපන්න නම් කොහෙද ලොරිය එළවන්නේ? සෝතාපන්න නම් දැන් කැලේ දුවන්නේ නැහැ. එහෙම එකක්ද තියෙන්නේ? ඔය අවබෝධය නැතිකම නිසා හිතා ගන්න දේවල්. මොකද අර එක දවසක් විශාකාව තෙමි තෙමි ආවනේ. විශාකාව තෙමි තෙමි එනවා දැක්කට පස්සේ. ඕක දැන් හදා ගන්නවා කට්ටිය. විශාකාව දිව්වේ නැත්තේ මොකක් නිසා කියලාද? සෝතාපන්න නිසා කියලා. දැන් විශාකාව දිව්වේ නැත්තේ සෝතාපන්න නිසා නෙමෙයි. ඔබ ඒක දන්නේ නැහැ. ඔබ ඔය පුංචි කෑල්ල විතරනේ අහලා තියෙන්නේ. නමුත් මේවා පින්වදනේ අපේ යතිවරු අපේ හිතපු ඒ පඬිතු ස්වාමින් වහන්සේලා මේවා පොත් කරලා තියෙනවා පොත්වල ලියලා තියෙනවා මොකද්ද එතන උනේ කියලා. ඒ විශාකාව එනකොට පින්වතුනි මේ අනිත් කෙල්ලෝ ටික ඔක්කොම දූවලු. වැස්ස නිසා. නමුත් විශාකාව දුවන්නේ නැතුව පින්වතුනි තෙමි තෙමි උනත් හිමීට ආවලු. ඒ ආපු වෙලාවේ අර බමුණු අහනවලු ඈ මූසල කෙල්ලේ උඹට දුවන්නත් කම්මැලිද මේ අනිත් ඔක්කොම දුවද්දි උඹ විතරක් මේ තෙමි තෙමි එන්නේ උඹට දුවන්නත් කම්මැලිද? ඒ මහද්දි විසාකාව කියලා කියන්නේ පිඟුදුනි හොඳ බුද්ධිමත් කාන්තාවක්. විසාකාව කියනවලු මම දිව්වේ නැත්තේ කම්මැලි නිසා නෙමෙයි. මේ ලෝකේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා දුවනකොට කැත. එක්කෙනෙක් තමයි ශ්‍රමණ බමුණන් වහන්සේලා හාමුදුරුවරු හාමුදුරු කෙනෙක් දුවනකොට කැතයිද ලස්සනයිද කැතයි ඒකනේ ස්වාමින් වහන්සේලා දුවන්නේ නැත්තේ පුංචි ස්වාමින් වහන්සේ නමක් ඉතින් දුවයි නමුත් ලොකු ස්වාමින් වහන්සේලා දුවනවද කවදාවත් දැකලා තියෙනවද බස් එකකටවත් කොච්චර කැතයිද එහෙම දුවනව දැක්කොත් එහෙම සූසට ආභරණයෙන් සැරසිච්ච රජ්ජුරුව දුවනකොට කැතයි. තමන්ගේ ඔළුවට දැන් මේව මවල බලන්න. කොච්චර කැතද කියලා එහෙම් මෙහෙම් එල්ලගෙන සලන් සලන් සලන් සලන් ගා දුවද්දි. සර්ව ආභරණයෙන් සරසපු මගුල්ලතා දුවනකොට කැතයි. ඒ වගේම ස්ත්‍රියාව දුවනකොට කැතයි. ඒක නිසයි මම දිව්වේ නැත්තේ. එහෙනම් සෝතාපන්න නිසාද දිව්වේ නැත්තේ? සෝතාපන්න නිසා නෙමෙයිනේ පිංගුතුනේ දිව්‍ය නැත්තේ. දැන් ඔබට වැටහුණාද? එහෙනම් සෝතාපන්න කෙනෙක් ඉන්න පුළුවන් පිංගුතුනේ මුට්ට කර ගන්න. එහෙනම් යමෙක් මුට්ට කර ගන්නවා කියලා ඔබ ඒ කෙනාට බැන වැදුනොත් එහෙම මොකද වෙන්නේ? පිංගුතුනේ මේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ වෙසඟනුනුත් අරිහත්ත්වයටපත් වෙච්ච ශාසනයක්. මේසි පහසු දෙයක් නෙමෙයි ගණිකාවොත් අරිහත්ත්වයටපත් වෙච්ච ශාසනයක්. කවදාක්වත් පින්වතුනි ඔබ ඒව වෙන් කරන්න යන්න එපා. අර කසිප්පුකාරයා ඕකට නම් බෑ මේක කරන්න. ඔබට කොහෙද තියෙන අයිති ඒක කියන්න. ආපෝ අරු මේ ගෑනු කිතා. ඕකට පුළුවන් ද නිවන් දකින්න. ඔබට පුළුවන් ද තීරණය කරන්න. පින්වතුනි බද්දවග්ගිය කුමාරවරු 30 දෙනා ගැන තථාගතයන් වහන්සේ දිවසින් දකින වෙලාවේදී බද්දවග්ගිය කුමාරවරු හිටියේ ගණිකාව පිරිසක් ඇසුරු කරමින්. නමුත් ඒ වෙලාවේ උන්වහන්සේ දැක්කා මේ පිරිස ඒකාන්තයෙන්ම අරිහත් ඵලයේ පූර්ණේ කරගෙන දෙවනි ධර්ම දූත කණ්ඩායම වෙනවා කියලා. ඒක නිසා තමයි පෙරමගට වැඩි එක ගණිකාවක් රාජකුමාරයන්ගේ අරතිවිච්ච රත්තරම් බරු ටික හොරකම් කරගෙන පැනල යද්දී තථාගතයන් වහන්සේ ඒ මැද්දට පැනලා ඇහුවේ. ඒ පැත්තට වැඩලා ඇහුවේ මොකද්ද? දැන් උඹලා ඔය ඒ ගිය කෙනා ගැන හොයන්නේ උඹලා යන තැන දන්නවද? ඔන්න ඔය ටික. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කළ පින්වතුනි ඒ පිරිස අරිහත් ඵලයේ සාක්ෂාත් කරගත්තා. එහෙනම් නිකමනේ හිතලා බලන්න සම්බුද්ධ ශාසනය දැන් කාටද තියෙන්නේ? සම්බුද්ධ ශාසනය කාටද තියෙන්නේ එතකොට? දැන් ඔබට කියන්න බලා අපෝ කසිප්පු කාර්යයන්ට නම් සම්බුද්ධ ශාසනය නැහැ. අපෝ ගණිකාවන්ට නම් සම්බුද්ධ ශාසනය නැහැ. කියන්න පුළුවන්ද? ඔය එකක්වත් කියන්න බෑ පින්වතුනි. සම්බුද්ධ ශාසනයේ තියෙන යථාර්ථවත්ව මේ ලෝකෙ දකින්න අයට. එහෙනම් ඔබ යථාර්ථවත්ව මේ ලෝකෙ දකින්න කෙනෙක් නම් ඔබ මේක කරගන්නේ. මම අර බුද්ධ කාලේ වෙච්ච කතාව ඔබට කියන්නම්. මේ සසරේ තියෙන බියකරු ස්වභාවය ඔබට අවබෝධ කරගන්න. ඊළඟට ඔබ අහලා තියෙනව නේද? තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. යම්කිසි මිනිස්සෙක් ලෙඩ ඇඳි පණුව ගගහ කුණු වෙමි හිටියා ඒක ජීවිතයට ආසයි කියලා. ඒකව මරන්න හොඳ නෑ කියලා. ඒක ඔප්පු වෙන කාරණාවක් මම ඔබට කියන්නම්. තථාගතයන් වහන්සේගේ කාලේ පිඟුතුනි එක්තරා මිනිස්සෙක් කොල්ලෙක් ගෙදරකින් බඩු වගේක් හොරකම් කළා. තමන්ගේ මාමා කෙනෙක්ගේ කඩේක හංගලා තිබ්බලු. රාජපුරුෂයෝ මේ ටික හොයාගෙන එනකොට පිඟුතුනි ඔන්න හම්බුණා කඩේ තිබිලා හොර බඩු ටික. රාජපුරුෂයෝ අරගෙන ගිහිල්ලා රජු රෝහිසරා නඩු අහලා රජුරෝ නියම කළා අර බඩු හොරකම් කරපු කොල්ලව කිහිරි උලේ ඉඳන්න අර අර කඩේ අයිතිකාර මාමව හිස ගසා දාන්න එක්කෙනෙක් හොරකම් කළා අනිත් එක්කෙනා හොරබඩු තියාගත්තා කියන තැනට අරගෙන අර කෙනාගේ හිස ගසා දැම්ම මේ කොල්ලව කිහිරි උලේ ඉන්දුව පිංගුදෙනි කිහිරි උල කියලා කියන්නේ. උල ඒ උල වටේට කොකු කොකු හයි කරලා තියෙන්නේ. උලේ ඉන්දුවට පස්සේ පිංගුදෙනි ওই උලේ කට ඇතුලෙන් එළියට එනකන් මේ බඩාස්යෙන් මේක බහිනවා ටිකින් ටික ටිකින් ටික දවස් 3-4 බහිනවා. අත් දෙකයි කකුල් දෙකයි බැඳලා තියෙන්නේ පිංගුදෙනි බේරෙන්න දඟලන වාරයක් වාරයක් ගන්න සිද්ධ වෙන්නේ ටිකින් ටික මේක තව බහින එක. ගොඩ යාමක් නැහැ. මහා දරුණු අපරාධකාරයන්ට දෙන්න දඬුවමක් ඒක. හැබැයි කිහිරි උල කියලා කියන්නේ පින්වතුනි ඒ කියන උලේ කොකු කොකු හයි කරලා තියෙන වටේටම අර ඇතුලෙන් බහිනකොට පින්විතනි ඔක්කොම ඇතුලේ තියෙන හැම ඉරාගෙන තමයි බහින්නේ අර කොකු වලට මහා වේදනාවක් පින්විතනි සිහියෙන් ඉන්න හැම මොහොතකම විලාප දිදී ඉඳලා එකපාරම සිහි නැති වෙනවා ආයි සිහිය එනකොට පින්වතුනි යම් ප්‍රමාණයක් බහැලා මහා වේදනාවකින් මරලතෝනි දිදී ඉඳලා ඉඳලා ආයි සිහි නැති වෙනවා. මෙන්න මෙහෙම වැඩපිළිවෙලක් වෙන්නේ. මේ රජ්ජුරුව පින්වතුනි මේ දඬුවම් දෙක දීලා එදා රාත්‍රියේ මේ රටවැසියා මට මොනවා කියනවද දන්නේ මං ගැන මොහොමද දන්නේ හිතන් ඉන්නේ කියලා මේක දැනගන්න ඕනි කියලා හිතලා පින්වතුනි වෙස්වලාගෙන වීදි සංචාරය කළාලු. ඒ යන ගමන් මේ කිහිරි උල පැත්තෙන් යනකොට මේ රජුරවන්ට ඇහෙනවලු පුතේ මැරෙන්න නම් එපා අල්ලගෙන හිටපන්. අල්ලගෙන හිටපන් මැරෙන්න නම් එපා. කොහොම හරි ජීවත් වෙයන්. උඹට ජීවත් වෙන්න පුළුවන්. උඹ ජීවත් වෙයන් කොහොම හරි. රජුරවන්ට මේක ඇහුණාම හිතුණලු මේ නම් මොන අසත්පුරුෂයෙක්ද? මේ මිනිස්යා අනන්ත අප්‍රමාණ දුකක් මේ විඳින්නේ. කෑ ගගහ බෙරියන් දිදී මලානම් ඉවරයිනේ මේක දුක. හැබැයි අර අර කෙනා කියනවා මැරෙන්න නම් එපා පුතේ කොහොම හරි අල්ලගෙන හිටපන්. රාජ්‍යරුව බැලුවලු කවුද මේ කියලා පේන්න නැහැ. ඇහුවලු කවුද උඹ? ඊට පස්සේ කිව්වලු රජතුමනි මම විමාන ප්‍රේතෙක්. උඹ මේ මිනිස්යාගේ තරහකාරයෙක්ද හතුරෙක්ද? ඇයි උඹ මෙහෙම කියන්නේ? අනේ නෑ රජතුමනි මම හතුරෙක් නෙමෙයි. මම මෙයාගේ මාමා. මෙයා හොරබඩු අරන් ඇවිල්ලා මගේ කඩේ හංගලා ඔබ වහන්සේ මගේ හිස කසා දැම්මා. මම දැන් විමාන ප්‍රේතේ. රජුරු අහනවලු ඇයි එහෙනම් උඹ මේ හතුරෙක් නෙමෙයි නම් මේ මනුස්සයට මැරෙන්න එපා කියන්නේ. රජතුමනි මම දැන් විමාන ප්‍රේතෙක් මට දැන් මිනිස්සු මැරිලා උපදින දැන පේනවා. මේ මගේ ඥාති පුතා විඳින්නේ අප්‍රමාණ සැපයක් මේ කිහිරි උල උඩ මේක මැරිලා ගියාට පස්සේ විඳින්න තියෙන දුකත් එක්ක සංසන්දනය කරද්දී පින්වතනි කිහිරි උලේ තියපු මිනිහත් සැපක් නම් විඳින්නේ මේ සසර කියලා කියන්නේ මොනතරම් ගින්නක්ද කියලා ඔබට වැටහෙන්නේ නැද්ද? අසත්පුරුෂය මොන මට්ටමින් ඔබගේ ඔළුව හේදුවත් පිඟදින යථාර්ථයට මුහුණ දෙන්න වෙන්නේ නැද්ද? ඉතින් මේ භයානක අඩියෙන් මිදෙන්න තමයි පින්විතනි ඔබට මේ සද්ධර්මයේ දේශනා කරන්නේ. අපි කොයි කාටත් පොදු දෙයක්. සෝතාපන්න ඵලයේවත් ලැබුවේ නැත්නම් මහා දරුණු ගති තියෙන මේ සංසාරේ තමයි පින්විතනි යන්න වෙන්නේ. තනියෙන් ඔය ඔක්කොම කන්න වෙන්නේ. මතක තියාගන්න කිහිරි උලේ දුක් විඳින මිනිහත් කාම සුගතියේ ඉන්නේ. එහෙනම් දුගතිය කියන එක ලේසි පහසු තැනක්ද කියලා හිතලා බලන්න. එහෙනම් පින්වතුනි ඔබත් ඔබ ඔච්චර ඔබ දරුවට ආදරේ නම් ඔබ දරුවට මුලින්ම දිය යුත්තේ ශිෂ්‍යත්ව පන්තියද නැත්නම් මේ ශ්‍රී සද්ධර්මයේද දරුවට ඔබ ඔච්චර ආදරේ නම් හිඟදෙනි ඔබ ශිෂ්‍යත්ව පන්තිද දරුවට දෙන්න ඕනේ නිකමද හිතලා බලන්න මම මේ කියන්නේ දරුවන්ට උගන්වන්න එපා කියලා නෙමෙයි යථාර්ථය දකින්න පිංවිතනේ ඔය අහිංසක දරුවෝ ඔබ ගාවට ඇවිදilla මහා අසරණ විල්ලකින් අසරණ වෙලා ඉන්නේ. ඔබ ඔය දරුවන්ට පිංවිතනේ ධර්මයේ දුන්නේ නැත්තම් ඔය දරුවන්ට මොන විනාශයක් වේද කියලා ඔබට හිතා ගන්න බැරි වෙයි. ඔබ හිතාගෙන ඉන්නේ ඔය දරුවෝ ඔබට පස්සෙමක් වෙයි කියලාද? මැරෙයි කියලා. ඒක නිසා ඔබ හැමතිස්සෙම බනහනවා දරුවට බනස්සනවද? ඔබගේ පුංචි දරුවෝ ළඟින් වාඩි කරගෙන බණ අස්සනවද ඔබ? ඔන්න ඕක නේද ගැටලුව. ඇයි? ඔබ විතරද මැරෙන්නේ? ඇයි? ඔබ විතරද සිංහතනේ අර ගෝරතර සසරට එකතු වෙන්නේ? ඇයි ඔබගේ ඔය අහිංසක දරුවා? නැත්තම් ඔබ බොරුවක් නේ සිංහතනේ කියන්නේ අනේ මගේ දරුවට මම පණ වගේ ආදරේ කියලා බොරුනේ කියන්නේ. ඇත්ත කියනවා නම් පින්විතේ ඔය දරුවගේ අනාගතය ගැන ඔබ ඊට වඩා බලන්න එපා. අනේ මගේ දරුවා හදිස්සිය හරි මලොත් එහෙම මගේ දරුවට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න එපා. එහෙම හිතන්නේ නැතුව කටයුතු කරන්න ගියොත් එහෙම පින්විතනේ අහිංසක දරුවෝ මහා විනාශයක් නේ කරගන්නේ. එහෙනම් ඔය කොයි කාටත් පොදු කාරණාවක් නේද මේ කතා කරන්නේ. මෙන්න මේ ටික පින්විතනේ හරියාකාරව අවබෝධයට ආවනම් මෙන්න මෙතනින් එහාට අපි විසින් කළ යුතු යම් කාර්යයක් තියෙනවා. ඒ තමයි පින්විතනි මේ ලෝකේ තියෙන සැබෑ යථාර්ථයේ හරියාකාර වඳුන ගන්න. යථාර්ථයේ හරියාකාර වඳුන ගත්තනම් මොකද්ද මේ ලෝකේ තියෙන ඇත්ත? ඔන්න ඔය ඇත්ත හරියට අඳුනගත්ත කියලා කියන්නේ පින්විතනි එතනින් එහාට අපිට ගැලවිලා යන්න පුළුවන්. ඇත්ත අඳුන ගන්න එකන් විතරයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්ත අඳුන ගන්න. මෙතන බොහෝ පිරිසක් ඉන්නේ සද්ධර්මයේ ටිකක් ශ්‍රවණය කරපු අය නිසා මම පුංචි ගැඹුරු කාරණාවකින්ම බහින්නම් දේශනාවට. දැන් මට බොහෝම කල්පනාවෙන් උත්තර දෙන්න. ඊයේ දවසේ ඔබ ජීවත් වුණා කියලා ඔබ ඔප්පු කරන්නේ කොහොමද? ඉරපායලා බහැලා ගියා. තව ඈ අද ඉන්න නිසා තව හරි මට ඔබ ඔප්පු කරලා පෙන්වන්න ඔබ ඊයේ කොතනක හරි හිටියයි කියලා අපි හිතමුකෝ ඊයේ මොකක් හරි මිනි මරුමක් වෙනවා ඒ මිනි මරුම වෙච්ච තැන ඔබ හිටියයි කියලා පොලිසිය නිලධාරීන් මහත්තුරුන්ට ආරංචි වෙනවා පොලිසිය නිලධාරීන් මහත්තුරු ඇවිල්ලා ඔබගෙන් අහනවා ඔබ ඊයේ එතන හිටපු බවට ඔප්පු කරන්න සාධක කියන්න කියලා. ඔබ මොනවද කියන්නේ? මං හිටියා කියලා පෙන්වන්න ඔබ මොනවද කියන්නේ? ඔබ කියන්නේ පිංගුතුනි ඔබ දැකපු දෙයක් නෙමෙයිද? ඔන්න හොඳට ඔළුවට ගන්න ටිකක් ගැඹුරට දේශනාව වරයි යන්න හදන්නේ. ඔබ කියන්නේ ඔබ දැකපු දෙයක් නෙමෙයිද? එහෙම නැත්නම් ඔබ අහපු දෙයක් නෙමෙයිද? එහෙම නැත්තම් ඔබට දැනිච්ච දෙයක් නෙමේද? එහෙම නැත්තම් ඔබට වැටහිච්ච දෙයක් නෙමේද? ඔය කියන කරුණු හතර හැරෙන්න වෙන දෙයක් ඔබට කියන්න පුළුවන් ද පිංගුතුනි ඔබ හිතපු තැන ගැන. එහෙනම් ඔබ හිතියයි කියලා ඔප්පු කරන්න පුළුවන්. එක්ක දැකපු දෙයක් කියද්දි නම් එක්ක අහපු දෙයක් කියද්දි නම් එක්ක රස හෝ ගඳ හෝ පහස හෝ දැනගත් දෙයක් කියද්දි නම් එහෙම නැත්නම් ඔබට හිතුණ දෙයක් කියද්දි නම් ඔය ඔක්කොම නැති වුණා නම් එහෙම ඔබට කියන්න පුළුවන් ද පිඟුතුනි ඔබ හිටියයි කියලා. අපි හිතමු ඔබට ඇහෙන්නෙත් නෑ, පේන්නෙත් නෑ, දැනෙන්නෙත් නෑ. දැන් ඔබට කියන්න පුළුවන් ඔබ ඊයේ හිටියයි කියලා. හොඳ අවබෝධයෙන් බලන්න. ඔබට පුළුවන් දැන් කියන්න ඔබ ඊයේ හිටියයි කියලා. එහෙනම් පින්වතුනි ඔබ ඊයේ හිටියයි කියලා ඔබට කියන්න තියෙන්නේ ඔන්න ඔය ටික නම් ඔබ කියන්නේ කවුද? තව ටිකක් මම ඕක තව විස්තර කරන්න. දැන් අපි හොයමු ඔබ කෝ? කවුද මේ මම? ඔන්න ඕක හොයාගමුකෝ. මේක හොයාගත්තා නම් වැඩේ ඉවරයිනේ. චුට්ටක් විතර ගැඹුරු ඒක නිසා කල්පනාවෙන් අහන්න. නැත්නම් තේරෙන එකක් නෑ. තියෙන ඔබ අහලා තියෙනවද රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් ගැන? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඇහැ හරහා එනවා. කන හරහා එනවා. නාසය හරහා දිව හරහා කය හරහා මන හරහා ඔය හය හරහාම පින්වතුනි ඔන්න ඔය කියන පහ තමයි ඇතුල් වෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. ඔබ ඇහෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ පින්වතුනි ඔබ රූප දැක්ක නෙමෙයි. ඔබගේ ඇහැ හරහා මොකක් ආවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය පහ ඇතුල් වුණා ඔබගේ මනට. කනට ශබ්දයක් ඇහුණා කියලා කියන්නේ පින්විතනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් ඇතුල් වුණා. දිවට රස දැනුණා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් ඇතුල් වුණා. එහෙනම් පින්විතනේ හැමතිස්සෙම අපි කරන්නේ මොකද්ද මේ කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය පහේ ගොඩවල් ටිකක් රැස් කරන වැඩපිළිවෙලක් නේද? එහෙනම් ඊයේ දවසේ ඔබ කියනවා මම එතනදී දැක්කා කියලා. ඒ දැකීම තුල ඔබට ඇවිදලා තියෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই පහ නේද? ඔබට ඇහුණා කියලා කියනවා නම් ඒ ඇහිම තුල ඔබට මොකක්ද ඇවිදලා තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই පහ නේද? පින්වතුනි ඒ ආපුව කෝ දැන්? ඊයේ ඔබ ඇහෙන් රූපයක් දකින්න වෙලාවේදී පින්විතනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක ඇතුල් වුණා. දැන් ඔබට පුළුවන් ඒ ටික මතක් කරන්න. ඒ මතක් කරලා ඉවර වෙලා පින්විතනේ ඔබ කියනවා ඊයේ මම මට මෙහෙම එකක් වුණා. දැන් මම ඔබගෙන් අහන්නම් මෙහෙම ප්‍රශ්නයක්. දැන් ඔබට මගේ රූපේ පේනවද? හැමෝටම මේ රූපේ දකිද්දී ඔබට සැප වේදනාවක් දෙන්නේ දුක් වේදනාවක් දෙන්නේ. ඒ සැප වේදනාව පිංගුතුනි කොහෙද මේ මූණේ තියෙන්නේ? මූණේ කොහෙද තියෙන්නේ? මූණේ නෑ. දැන් ඔබ රූපයක් දැකලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් හදාගත්තනේ. මං අහන්නේ ඔබට දැනෙච්ච සැප වේදනාව නම් ඒ සැප වේදනාව මූණේ කොයි හරියද තියෙන්නේ? තියෙන තැනක් එහෙම කියන්න පුළුවන්ද? එහෙනම් මූණේ නෑ නේද පිඟුදින වේදනා කොටස. එහෙනම් ඒ වේදනා කොටස සංඥා කොටස සංකාර කොටස විඥාන කොටස කියන ඔය ඔක්කොම කොයිද හටගන්නේ? හිතේ නේද? එහෙනම් ඔය කියපු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් ගත්තනම් ඔය පහම හිත ඇතුලේ හදාගන්න ඒවා හැරෙන්න වෙන දෙයක් තියෙනවද? එහෙනම් පින්වතුනි හොඳට කල්පනා කරන්න ඊයේ ඔබ කියනවා ඔබ යමක් දැක්කා. ඒ දැකපු දේ අද ඔබ මේ කතා කරන්නේ පින්වතුනි මොකක් දැකලාද? ඊයේ දැකපු එක අද ඔබ මේ මෙනෙහි කරලා කියන්නේ මොකක් මොකක් අරමුණු කරගෙනද? මොකක් උපයෝගී කරගෙනද? අර ඊයේ හටගත්තා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන නිසා නේද? කන හරහා හරි ඔබට ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් ආවනම් අද ඔබ ඊයේ හිටපු බව කියන්නේ ඔන්න ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහ ගැන අරමුණු කළා නේද එහෙනම් පින්වතුනි මට කියන්න ඔබ ඔබට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය පහේ ගොඩවල් ටික අරමුණු කරන්න බැරි වුණොත් ඔබට අතීතයක් තියෙයිද? තියෙයිද? නෑ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ගොඩවල් ටික ඔබට අරමුණු කරන්න බැරි වුණොත් ඔබට අතීතයක් නෑ කියලා කියන්නේ පින්වතුනි ඔබ කියන්නේ කවුද එහෙනම්? ඔබ ඔය ඔබ කියලා හිතාගෙන ඉන්නේ කවුද ඔය? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ගොඩවල් ටිකකට නේද? ඇයි ඇහැ හරහා ආපු පහයි. කන හරහා ආපු පහයි. දිව හරහා ආපු පහයි. ඔය විදිහට ආපු පහේ ගොඩවල් ටිකක් තියාගෙන මේට අවුරුදු 5කට කලින් මොනවද ඔබ කලේ කියලා ඇහුවොත් එහෙම ඔය ටක් ගාලා මොකද කරන්නේ? මේ පහේ ගොඩවල් ටික හරහා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අවුරුදු 5කට පස් කලින් මොන අවස්ථාව ගැනද කියන්නේ? අර අම්මා අසනීප වෙලා ඉස්පිරිතාලේ ගියේ. ඔන්න ගියා ගියා ගියා. ගිහිල්ලා අල්ලගන්නව මොකද්ද? ඒ පහේ ගොඩ අල්ලගෙන කියනවා ආ ඔව් ඔව් ඔව් අර මට ඔබ තට්ටු කළේ ඇවිදilla තට්ටු කළා කියලා කියන්නේ පිටින් කොහෙන් ආපු පහක් ගැනද කියන්නේ කොහෙන් ආපු පහක් ගැන දැන් මාත් එක්ක කතා කරන්නේ මේ දහම හොඳ ආකාරයෙන් තේරුම් ගත්තනම් සිංහතුනි මේ කියපු ගෝරතර සංසාරයෙන් මිදුණා. ඔය කොහෙන් ආපු පහ ගැනද කියන්නේ? කයෙන් ආපු ස්පර්ශයෙන් ආපු පහ ගැන නේද ඔය කියන්නේ? එහෙම නැත්නම් කියයි ආ අර අමරදේව මහත්තයාගේ සින්දුවක් ඇහිච්ච වෙලාවේද? එහෙනම් දැන් ඔය මොකක් ගැනද කියන්නේ? කනෙන් ආපු පහ ගැන නේද කියන්නේ? එහෙනම් පිංගුදෙනි ඔබට මේට අවුරුදු 5කට කලින් ඔබ හිටියා කියලා කියන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකක් නිසාද? අර පහේ ගොඩවල් ටික නිසා නේද? එහෙනම් පින්විතනි මේක අවුරුදු 3කට කලින් ඔබ හිටියා කියලා කියන්න පුළුවන් ඇයි? ඒ පහේ ගොඩවල් ටිකක් නේද? එහෙනම් මේට අවුරුද්දකට කලින් ඔබ හිටියයි කියලා ඊයේ ඔබ හිටියයි කියලා අද මේ මොහොතේ පිංගුතුනි අර වාදන කණ්ඩායමක් මගින් මේ උත්තරීතර සංඝ රත්නයේ මේ ස්ථානයට වඩම්මන වෙලාවේ ඔබ හිටියයි කියලා ඔබ ඔප්පු කරන්නේ කොහොමද ඔබ කියයි දාන් දාන් ගාලා ගැහුවා කුටු කුටු ගාලා ගැහුවා කියනවද නැද්ද එහෙනම් ඔය මොකද්ද කියන්නේ ඩාන් ඩාන් ගාද්දි පහේ පහේ ඒවාව කුටු කුටු ගාද්දි පහේ පහේ ඒවාව නලාව වායද්දි පහේ පහේ ඒවාව ඔව්ද නැද්ද එහෙනම් ඔබට එක ස්ථානයක් කිව්වොත් එහෙම ඔබ ටක් ගාලා පින්විතනි එතනින් ඒ පහාරක් නේද පෙන්වන්නේ එහෙනම් පින්විතනි අද ඔබ මේ දක්වා ජීවත් වුණා කියලා ඔබට ඉතුරුලා තියෙන්නේ මොනවද ඔය පහේ ගොඩවල් ටිකක් නේද එහෙනම් කෝ ඔබ මහා බැරෑරුම් කාරණාවක් පිඟුදින අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. මේක ඔබට හරියාකාරව තේරුණොත් එහෙම පිඟුදින ටිකක් වික්ෂිප්තත් වෙයි ඔබ. ඇයි? එක පුද්ගලයෙකුට පොඩි කාලේ ඉඳලා උගන්වන උඹ නිමල්. උඹ තමයි නිමල්. ඒකට අනුරූපව එයා ජීවත් වෙලා ජීවත් වෙලා අවුරුදු 20කට විතර පස්සේ පිඟුදිනේ උසාවියේදී ඔප්පු කරලා පෙන්නනවා උඹ නිමල් නෙමේ කමල් කියලා. පිස්සු හැදෙන්නේ නැද්ද අරකට? ඒ දැන් මෙච්චර කල් වූ මොකද? නිමල්. අවුරුදු 20කට පස්සේ උසාවියෙන් ඔප්පු කරලා පෙන්නන ඔබ නිමල් නෙමෙයි ඔබ කමල් වැරදුනා. ඒ පොඩි කාලේ වැරදුනා. දැන් ඔබ නිමල් නෙමෙයි කමල්. දැන් උඩ පිස්සු හැදෙනවනේ. දැන් ඔබට පිස්සු හැදෙන්න පුළුවන් පිටුදින ඔබ කෝ කියලා හොයලා බලද්දි. පිටුදින මේක අපි හොයාගන්න ඕනේ දෙයක්. ඒකයි මම කියන්නේ තථාගතයන් වහන්සේගේ ධහම කියලා කියන්නේ මෙච්චර කල් මහ මුලාවකින් හිටපු වැඩ පිළිලකින් සහ මුලින්ම එළියට ඇදලා දාන වැඩ පිළිලක්. මේ මුලාවෙන් දුරු වුණා නම් පින්විතනි කවර කවදාකවත් අපේ අතින් ප්‍රාණඝාත සිද්ධ වෙන්නේ නැහැ. මේ ප්‍රාණඝාතයක් කළා නම් කලේ මං හිතපු හින්දා. මෙන්න මං මට මූ කරදර කරන්න ආවා. දැන් හිතන්නකෝ නිමල් අවුරුදු 20ක් නිමල්නේ. යම් දවසක ඔප්පු කරලා පෙන්නන දැන් නිමල්ට ඉන්න හතුරු. නිමල් මොකද කරන්නේ? නිමල්ගේ හතුරුව කැටි ගන්නවා. නඩු තීන්දුවෙන් පස්සේ තීරණය කරනවා මේ නිමල් නෙමෙයි මේ ඉන්නේ කමල්. දැන් කමල්ට ඕනේ මේ පිටු දින අරුංගක ඇති ගන්න. නිමල් කියන්නේ නිමල් වෙනුවේ හොරකම් කරපු කෙනෙක් නම්. දැන් කමල්ට ඕනේ වේද පිහිටින් නිමල් වෙනුවේ හොරකම් කරන්න? අර බලන්න යථාර්ථයේ අඳුනගත්ත දවසේ ඉඳලා පිහිටින් ඒකයි සෝතාපන්නයාගේ ඔන්න ඔය කියන දෘෂ්ටිය කඩලා ගියාම යම් අවස්ථාවක මම මගේ කියන දෘෂ්ටිය කඩගෙන තිබුණා නම් ඔය මම මගේ කියන දෘෂ්ටිය දෘෂ්ටිය හොඳට මතක තියාගන්න හැංගීම එහෙම නෙමෙයි. දෘෂ්ටිය මමයේ මාගේ යන හැංගීම කියලා කිව්වොත් එතන ගැලපෙන්නේ නැහැ වචනේ. හැංගීම කියලා කියන එකට ඊට වඩා ටික බරපතල අර්ථයක් තියෙනවා. දෘෂ්ටිය කඩලා ගියා නම් මම කියන්නේ කවුද මගේ කියන්නේ කවුද කියලා හරියටම ඔළුවට ගත්තනම් අවබෝධයට ගත්තනම් ඔබට පින්වතුනි මේ ජීවිතේ ඔබ මෙච්චර කල් මොකද කළේ කියලා වැටහි. හැබැයි හොඳට අවබෝධයට ගන්න මම මේ කියන ඒවා තමන්ගේ ජීවිතය තුලින් අත්දකින්න ඕනේ. මේ දැන් දැන් යෝනිසෝ මනසිකාර කරන්න ඕනේ. යෝනිසෝ මනසිකාර කරන්න කලින් තමන්ගේ ජීවිතයට දදා බලන්න ඕනේ. සෝතාපන්න වෙන්න බෑ නියම් පිට්ටු බම්බෝගේ හිටගෙන හිටියට. හොඳට මතක තියාගන්න. සෝතාපන්න වෙන්න නම් පිටුතුනි මේ කියන ධහම තමන්ගේ ජීවිතයට දාගෙන ජීවිතයේ අත්දැකීම් තුලින් තෝර තෝර බලනවා මේ වෙලාවේ. අන්න එතකොට පිටුතුනි යෝනි ඉස මනසිකාර වෙනවා. ඒ කිව්වේ මොකද්ද? යෝනි කියන්නේ උප්පත්ති ස්ථානෙට යෝනි ඉස කියලා කියන්නේ උප්පත්තිය හදලා දෙන්න තැන හෙවත් අවිද්‍යාව තෘෂ්ණා අවිද්‍යාව තෘෂ්ණා දෙක කඩල යන කම් පිංගුතුනි මේ දහම් කාරණා මෙනෙහි වෙනවා මේ ස්ථානයේදී. මේ මහ යතිවරයන් වහන්සේලා වැඩ ඉන්නවා පිංගුතුනි ආර්ය උත්තමය මේ අතර ඕනේ තරම් ඇති. ඒ ආර්යයන් වහන්සේලාගෙන් විහිදෙන අර මහා ශක්තිය නිසා ඔබට පුළුවන් කමක් හම්බ වෙනවා පිංගුතුනි මේ මඟපල සාක්ෂාත් කරගන්න. ඒකයි මේ මහ යතිවරයන් වහන්සේලා අද මෙතන වැඩ ඉන්නකින් ඔබට ගන්න තියෙන ලොකුම අවස්ථාව. ඔබ අතරත් ඇති එහෙම අවබෝධයටපත් වෙච්ච අය. ඒ අයගෙන් නිකුත් වෙන මහා ශක්තියකින් පිංගුතුනි ඔබට ලොකු අවස්ථාවක් උදා වෙනවා ඒක කරගන්න. එහෙනම් දැන් හොද්දට තමන්ගේ ජීවිතයට දදා බලන්න මම මේ කියන එක. එහෙනම් පින්වුදනි දැන් හොදාකාරවම බලමුකෝ අපි ඊයේ හිටියයි කියලා ඔප්පු කරගන්න තියෙන්නේ ඔය පහේ ගොඩවල් ටිකක් නම්. පෙරේද හිටිය කියලා ඔප්පු කරගන්න තියෙන්නේ ඔය පහේ ගොඩවල් ටිකක් නම්. දැන් මම ඔබෙන් අහනවා ඔබ කොහොමද ඔප්පු කරන්නේ? ඔබට මාව පේනවා කියලා. ඔබට මාව පේනවද? මයික් වැඩ කරන්නේ නැද්ද? ආ වැඩ කරනවා. ඔබට මාව පේනවද? පේනවා. ඔබ කොහොමද ඔප්පු කරන්නේ ඔබට මාව පේනවා කියලා? ඔය ඇහැට මේ රූපේ ගැටෙද්දි මොකද වෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන උපදිනව නේද? මට කියන්නේ රූප විතරද උපදින්නේ. එහෙනම් අර ඔබ කියේ සැප වේදනාවක් හටගත්තයි කියලා. ඒකනේ මං ඇහි ඔය ඒ සැප වේදනාව මගේ මූණේ කොහෙද තිබ්බේ? තියෙනවද? නෑ. එහෙනම් ඔබ හොඳ ආකාරම දන්නව නේද? රූප විතරක් නෙමෙයි උපදින්නේ. මොනවද උපදින්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහම උපදිනව නේද? එහෙනම් පින්වතුනි ඔබ මේ වෙලාවේ කියනවා නම් ඔබට මාව පේනවා කියලා ඒකත් ඔප්පු කරන්න ඔබට දෙන්න තියෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන නේද? එහෙනම් ඔය කියන පහේ ගොඩවල් ටිකක් නේද පින්වතුනි අතීතෙත් මේ වර්තමාන මොහොතේ තියෙන්නේ. දැන් බලමු අනාගතේ. ඔබගේ දරුවා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධියක් ලබනවා. ඔබට සැප වේදනාවක් දෙන්නේ දුක් වේදනාවක් දෙන්නේ. ඒ සැප වේදනාව කොහෙද තියෙන්නේ? ඒකත් මනසේ නේද තියෙන්නේ. එහෙනම් ආයිත් සැරයක් වින්විතනි ඔබට අනාගතේ වශයෙන් තියෙන්නේ මොකක්මද? ඔය කියන පහේ ගොඩවල් ටික නේද? එහෙනම් පින්විතනි මට කියන්න ඔය මම කියලා හදාගත්ත කොටස කොහෙද තියෙන්නේ? ඔන්න ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ගොඩවල් ටිකේ නෙමෙයිද? මට ඔබව හොයලා දෙන්නකො පින්වතුනි ඊයෙන් කියන්න තියෙන්නේ ඔය පහනේ. හෙටින් හෙට ඔබ කෝ කියලා හුවොත් ආයි කියන්න තියෙන්නේ මොකද්ද? හෙට දවසේ කරන්න තියෙන දෙයක් ඔබ හදාගෙන හිටියනම් හිතේ ওই ටික නේද? දැන් ඔබ ඉන්නවා කියලා ඔබට කියන්න තියෙන්නේ මොකද්ද? මේ මොහොතේදී ඇහැයි රූපයයි ගැටලි ඉවර වෙලා හැදෙන. නැත්නම් කනයි ශබ්දයයි ගැටලි ඉවර වෙලා හැදෙන. ඔය කියපු පහ නේද? එහෙනම් පින්වතුනි කෝ ඔබ මහා උජාරුවට හිතන් හිටියේ පින්වතුනි ඔබ ගැන. කෝ ඔබ ඔන්න දැන් තමන්ගේ ජීවිත අතුරට එබි එබි බලන්න. කෝ ඔබ හැම දැන් තමන්ගෙන් ප්‍රශ්නේ කරගන්න පියදෙනි කෝ ඔබ දැන් වටේ පිටේ කවුරු මෙහෙ ආවත් මොනවා වුණත් ඔබ ඔබගේ දහම් සමාධියෙන් මිදෙන්න එපා ඕක තමයි ප්‍රශ්නේ මම ඕකත් ඔබට පෙන්වන්නම් මොකක් හරි සද්දයක් ඇහුවෙන ඕනේ සද්ද මොකද්ද කියලා බලන්න මොකක් හරි රූපයක් දැක්කනම් ඕනේ රූපේ මොකද්ද කියලා බලන්න ඕක තමයි වෙනස ඕක අඳුර ගන්න ඕනේ හරියට අපි දැන් ඔබ විමස විමස බලන්න ඔබකෝ. පින්වතුනි ඔබ කියලා මෙච්චර කල් ඉඳලා තියෙන්නේ ඔන්න ඔය පහේ ගොඩවල් ටිකක් නේද? එහෙනම් දැන් මට කියන්න පින්වතුනි ඊයේ තිබිච්ච පහේ ගොඩවල් ටික කෝ දැන්? ඊයේ හිටපු ඔබ කෝ දැන් මේව හොයාගන්න එපා. ඇයිද ඔබ කියන්නේ මම පුංචි කාලේ මෙහෙම කළා දැන් මං අහන්නේ ඊයේ හිටපු ඔබ කෝ දැන්? හෙට ඉන්න ඔබ කෝ? මහා මුලාවක් පිංගුතුනි මේ ජීවිතේ. මහා මුලාවකින් යන ගමන. ඊයේ යමක් හටගත්ත නම් පිංගුතුනි ඒ හටගත්ත දේ දැන් අපි බලමු කොහොමද ඒක හටගත්තේ කියලත් එතකොට තේරෙයි. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. දරුවෙක් උපදිනවා. මේ දරුවා අනිත් දරුවන්ට වඩා වෙනස්. අපි හිතමුකෝ ඒ රටේ දරුවෝ උපදින්නේ ඔක්කොම එකින් එක්කෙනාට වෙනස් දරුවෝ. එක්කෙනෙක්ගේ අතක් උරහිසේ තිබුණොත් අනිත් එක්කෙනාගේ අත බඩේ තියෙන්නේ. අපි හිතමුකෝ එහෙම. දැන් ඔබට දරුවෙක් ඉපදුනා. ඔය දරුවා ඉපදුනාට පස්සේ ඔය දරුවා නිසාම ඔබ ඇඳුමක් මැහුවා. දැන් ඔය දරුවා මලා. ඇඳුම වටිනවද නැද්ද? ඒ දරුවා වෙනුවෙන් මහපු ඇඳුම දැන් කල් ඉක්ුත් උනාද නැද්ද? ඇයි? දරුවා නිසා නම් ඇඳුම මැහුවේ. දරුවා නැත්තම් ඇඳුමෙන් වැඩක් තියනවද? නෑ. වැටහුණාද මම මේ කියපු කාරණාව? ඔය දරුවව ඔය දරුවගේ ඔය ඇඳුම අරගෙන අනේ මලේ නෑ අනේ මලේ නෑ කියලා මේක හරි වටිනවා කියලා පින්වතනි එල්ලගෙන අනිත් උපදින උපදින දරුවෝ ගාවට ගිහිල්ලා ඔය ඇඳුම චෙක් කර කර බලන්න ගියොත් ඔබ පෙලෙනවද නැද්ද? ගැඹුරු දහම් කාරණා ටිකක් නිසා මම බොහෝම හෙමින් ඔබට මේ දේශනාව කරන්නේ. හොඳ අවබෝධයට ගන්න. එහෙනම් පින්වතුනි ඇහැයි රූපයයි ගැටෙනකොටම ඉපදිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඇහැයි රූපයයි වෙන් වෙන වෙලාවෙදී මක් වෙන්න ඕනේද මක් වෙන්න ඕනේද කල්ලිකුත් වෙන්න ඕනේ නේද මැරෙන්න ඕනේ නේද ඒවත් ඇයි මැරෙන්න ඕනේ මේක නිසා නම් හටගත්තේ ඇහැයි රූපයයි වෙන් වෙනකොටම පිංගුතුනි ඒ හටගත් හට ගැනීම මක් වෙන්න ඕනේද? නැති වෙන්න ඕනේ නේද? එහෙනම් පිංගුතුනි ඔබ ඊයේ ඇහැයි රූපයයි ගැටෙන වෙලාවේ ඔබට ආවනම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා පහක් ඇහැයි රූපයයි වෙන් වෙන වෙලාවෙදීම ඒ ටික මක් වුණාද මලා නේද ඒ මැරිච් එක මැරුණේ නෑ කියලා හිතාගෙන කරේ එල්ලගෙන ඉන්න වැඩපිළිවෙලක් නේද තියෙන්නේ. ඒක නේද ඔබ කියන්නේ මං කියලා. ඔය ඔක්කොම එකට ගත් කල නේද ඔබට මම කියන වචනේ දාගන්න පුළුවන්. ඇයි? අර මැරිච්ච ඔබ තාම මොකේ එල්ලන් ඉන්නවද? කරපින්නගෙන ඉන්නව නේද? අර මැරිච්ච ටික කරපින්නගෙන ඉන්නකම් හිඟුතනි ඔබට තේරෙනවා කවුරු ඉන්නවා කියලා. මම ඉන්නවා කියලා. හැබැයි යම් දවසක ඔබට වැටහුණා නම් මේ ඉපදිච්ච ගමම්ම ඉපදෙන්න හේතුවක් තිබුණා නිකන් හටගත්තේ නෑ. ඔන්න ඔය අනිච්ච කියන වචනෙට හිඟුතනි ඔන්න ගැඹුරු අර්ථය ඉන්න වෙලාව. දැන් ඇහැයි රූපයයි දැක ගෑවිච්ච වෙලාව නැත්නම් එකට ගැටිච්ච වෙලාවේදී ඔය කියන පහේ උප්පත්තිය සිද්ධ වෙනවා. ඔය කියන පහේ උප්පත්තිය සිද්ධ වෙන්නේ පිංගුතුනි අපි කැමති හින්දාද? නෑ. ඒ කියන පහේ උපත කියන එක සිද්ධ වෙන්නේ පිංගුතුනි එහි උදාවීමක් පෙන්වුම් කරනවා. අවිද්‍යා සමුදය රූප සමුදය, තණ්හා සමුදය රූප සමුදය, කම්ම සමුදය රූප සමුදය, ආහාර සමුදය රූප සමුදය, නිබ්බති ලක්ෂණ සමුදය රූප සමුදය. ඔන්න ඔය කියන පහ නිසා පිංගුතුනි මම ඒක ගොඩාක් විස්තර කරන්නේ නෑ අද. ඉස්සරහා දේශනාවලදී විස්තර කරන්න මම මේ ටිකක් ගැඹුරු දේශනාවක් පටන් ගත්තේ. හොඳ මේ ගැඹුරට ධම් විශ්ලේෂණය කරන මූණු ටිකක් පේන නිසා. මම හිතනවා ගොඩ පිරිසක් මේ ධම ශ්‍රවණය කරන අය කියලා ඇවිල්ලා ඉන්නේ. නැත්තම් නම් ආයි වන අහන එකක් නෑ පලාතක. පුළුවන් තරම් CD හරහා එම දේශනා ශ්‍රවණය කරන්න පිංගතේ. පුළුවන් තරම් අවබෝධයට ගන්න මේ කියන දහම් කරුණු. මේක නැවත නැවතත් නැවත නැවතත් ශ්‍රවණය කරලා තමන් තුළින් විශ්ලේෂණය කර කර බලන්න. එතකොට ඔබට මේ කියන කාරණා වැටහිලායි. එහෙනම් දැන් රූපයක් කියන එක පින්වදිනේ උත්පාද වෙනවයි. අර ආහාර කියන කොටසක් ආවනේ ඇහැයි රූපයයි ගැටෙන වෙලාවේ ඒකට අදාළ ආහාර ගැහැලතුණා. ඒ හැරසීම නිසා මොකද උනේ? ඔන්න රූප උපදුණා. රූපේ උදා වුණා. දැන් රූපේ උදා වුනේ පිංගුතුනි අර ආහාර ටික තියෙන නිසා නේද? එහෙනම් ආහාර ටික නැති වෙච්ච ගමන් රූපෙට මොකද වෙන්නේ? අර උදා වෙන එකමක් වෙනවද? නතර වෙනව නේද? එහෙනම් පිංගුතුනි අර උදා වෙච්ච එක විපරිණාමයට යනව නේද? ඇයි? ආහාර සපයන එක නතර වෙලානේ දැන්. ඇයි ඇයි රූපේ හතරේ නතර වුණානේ. එහෙනම් දැන් බලන්න පිංගුතුනි ඔබ එවලේ ඔබ කියනවා නම් ඊයේ ඔබ රූපයක් දැක්කයි කියලා ඒ රූපේ දැකීම නිසා හටගත්තා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ දැන් මැරිච්ච ඒවා නේද? අන්න ඒක නිසා තමයි පින්විතනි ඒකට කියන්නේ මතකය කියලා. ඔය මතකය කියන වචනේ හැදිලා තියෙන්නේ මృతකය. මృతකය. මృతකය කියලා කිව්වේ මොකද්ද? මැරිච්ච කයවල්. කය කියලා කියන්නේ පින්විතනි ස්කන්ධයන්ට ගොඩවල් වලට. මැරිච්ච ගොඩවල් වලට තමයි අපි මොකක් කියන්නේද? මතකය මතකය කිය කිය කියන්නේ. මృతකය තමයි ඔකේ වචනේ. එහෙනම් මృత කයක් නේද ඔබ ඔය හිතාගෙන ඉන්නේ. එවලේ ඇහැයි රූපයයි ගැටෙන වෙලාවේ ආව පහක් ඒ පහ ඒ මොහොතේම වකුණාද? මැරුණා. ඇයි? ඔය පහ පිඟුතුනි ඔය පහට ආයු තියෙන්නේ හිතක් පවතින කාලය විතරයි. එහෙනම් හිතක් පවතින කාලේ නැති වෙච්ච ගම මොකද වෙන්නේ? අර ඉපදිච්ච ටික මකුණාද? මලහ. ඊළඟට ඔබ ආයි හැම් බලනවා. ඒ බලන වෙලාවේ ආයි මොකද වෙන්නේ? ආයි පහක් ආවා. ඔය පහත් මොකද වෙන්නේ? ඒ පහත් මැරුණා. හැබැයි පින්වතුනි අපි මලේ නෑ කියලා හිතාගත්තොත් මොකද කරන්නේ? අපි ගමුක උදාහරණ කතාවක්. ඔබට මතකද කිසා ගෞතමිය? කිසා ගෞතමියට පිස්සුවෙන් වගේ දැඟලුවේ පින්වතුනි තමන්ගේ මැරිච්ච දරුවා මැරිච්ච නැති බව හිතාගෙන නේද? මැරිච්ච දරුවා මැරිච්ච නැති බව හිතාගත්තට පස්සේ මෙයා හොය හොය දිව්වේ කාවද? වෙද මහත්තේ. ඇයි? මගේ දරුවව බේර ගන්න. පින්වතුනි අර වෙද මහත්තයා ගාවට යනවා. එතනින් කියනවා මැරිලා පිළිගන්නේ මැරිලා නෑ. නෑ මට නැවත ගන්න පුළුවන්. යන අනිත් තැනට. මැරිලා නෑ. මට ගන්න පුළුවන්. තවත් තැනකට යනවා. එතනිනුත් මැරිලා කිව්වම නෑ නෑ මැරිලා නෑ මට ගන්න පුළුවන්. අර ආදරෙන් ඇතිදැඩි කරගත්ත දරුවා මැරිලා නෑ කියලා හිතාගෙන ඉන්න කම්ම මේ කිසා ගෝතමිය පෙලෙනවද නැද්ද? ඇයි පින්වතුනි පෙලෙන්නේ? දැන් ඔය පෙලීම පෙලීම කියලා අපි කතා කරනකොට පෙලීමටත් හේතුවක් තියෙන්නේ. ඒ හේතුව අවබෝධ කරගන්න ඕනේ. අනිත්‍යතාවය අර පිලීලට එන අනිත්‍යා කියලා සාරිපුත්‍රයන් වහන්සේගේ දේශනා තියෙනවනේ. මහා කච්චාන මහරහතන් වහන්සේගේ දේශනා තියෙනවනේ. අටුවාවල පරිසම්නිදා මග්ග ප්‍රකරණේ නෙත්ති ප්‍රකරණේ පිටකෝපදේශයේ කියන මූලික අටුවා ග්‍රන්ථ තුනේ හොඳට විග්‍රහ කරලා තියෙනවනේ ඔය දේවල් ත්‍රිපිටකයට අයිති ගාන්න තුනක් නේ ඔය. පෙලෙනවා පෙලෙනවා කියලා කිව්වට ඇයි පෙලෙන්නේ? තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරන වෙලාවේ පින්වතුනි සබ්බ සංකාරයේසු අනිච්ච සංඥාව ගැන දේශනා කරද්දී ඉදානන්ද වික්කෝ සබ්බ සංකාරේහි අට්ඨියති හරායති jigucchati ඔන්න ඔය කියන කරුණු ටික දේශනා කළා නේද? ඔන්න හොඳ ආකාරවම අවබෝධ කරගන්න අට්ඨියති හරායති jigucchati කිව්වේ ඇයි? ගම්මු කිසා ගෝතමිය. මැරිච්ච දරුවව මැරුණේ නෑ කියලා හිතාගෙන ලොකු වටිනකමකින් දැන් හොයනව නේද පිංගුතුනි? ගොඩ දාගන්න ක්‍රමය. එක තැනකට යනවා එතනිනුත් මැරිලා කියනවා. පෙලෙනවද නැද්ද? ලැජ්ජ සහගතද නැද්ද? මේ යන ගමන දැන් ඔබට හොඳටම පේනවා පිංගුතුනි. මේ ළමයා මැරිලා. ඔබ බලන් ඉන්නවා මේ මේ කිසాగෝතමිය මොකද්ද කරන්නේ කියලා. කිසాగෝතමිය මෙතනින් අනිත් වෙද මහත්තයා ගාවට දුවනවා. පෙලි පෙලි නෙමෙයිද දුවන්නේ. ඇයි කවර කවදාක්වත් පින්විතනි ඔය කියන ළමයාට පණ දෙන්න පුළුවන්ද? ඇයි පණ දෙන්න බැරි? ළමයා මැරිලා. හැබැයි මැරිලා වුණාට පින්විතනි මැරිලා කියලා දන්නේ නැතුව මොකද කරලා තියෙන්නේ? පණ තියනවා කියලා හිතාගෙන ඉන්නවා ලෙඩක් හැදිලායි කියලා. කොයි මොහොතේ හරි මට මේක ගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. ඔන්න ඕකට තමයි පින්විතනි උපාදාන කරගත්ත නාම රූප කියලා කියන්නේ. අර මැරිච්ච එක මැරිච්ච බව ගන්නෙ නැතුව අනේ මේ සාර උදේ කොච්චර හොඳද කියලා කරපින්න ගත්තට පස්සේ දැන් බල බල ඉන්නවා ඒ જાතිය ඒවා නැවත නැවතත් මක් කරගන්නද බලන්න ඒක නිසා නේද ස්වාමින් වහන්සේලා දෙනමක් මේ පැත්තෙන් වඩිද්දි ටක් ගාලා හැරිලා බැලුවේ මොකද්ද ඔය හොයන්නේ දැන් අපේ ජීවිතවලින්ම ගමු බැලුවනේ කීප දෙනෙක් හරි බැලුවනේ. මොකද්ද ඔය බැලුවේ? දැන් මම හොඳට දකින්න දේවල්. දැන් හිතන්නකෝ දැන් ඔබයි මමයි කතා කර කර ඉන්නවා. ඒ කතා කර කර ඉන්න ගමන් දැන් ඔබ මගේ දිහාමයි බලන් ඉන්නේ. ඒ බලන් ඉන්න ගමන් මං මේ පැත්ත බලනවා. බලපු ගමන් ඔබත් මොකද කරන්නේ? හොඳට බලන තමන්ගේ ජීවිත වලින් ඔබත් මොකද කරන්නේ? ඒ පැත්ත බලන මොකා හොයන්නේද? මොකක් හොයන්නද ඔය බැලුවේ? පින්වතුනි ඔබ බලනවා මං මට මොන රූප දාවේ? මොන වගේ වේදනා එන්නේ නැද්ද? මොන වගේ සංඥා ඇයිද වෙන එකක් ගන්න පුළුවන්ද? ඔය ඇහෙන් ගන්න පුළුවන් මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. වෙන එකක් හරි ගන්න පුළුවන් ඇහක් තියෙනවා නම් මට කියන්න. ඔය කනෙන් මොකද්ද ගන්න පුළුවන්? රූප වේදනා සංඥා සංකාර විඥාන. දිවෙන් මොනවද ගන්න පුළුවන්? රූප වේදනා සංඥා සංකාර විඥාන. මෙච්චර කල් හිතන් හිටියේ අපි දිවෙන් රස ගන්නවා කියලා නේද? ඒකයි තිමෙදෙන කියන්නේ මේක අවබෝධ වෙනකොට එපා වෙනවා. ඇයි? දැන් මෙච්චර කල් බත් කනවා කියලා කුඹුරු වගා කරගෙන ඔක්කොම කරගෙන තලු ගහක් මොකද්ද කරලා තියෙන්නේ? මොකද්ද මේ කරලා තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන අරගෙන. බරට ගියේ එක හරි ඒක යථාර්ථය. දැන් බනට බද්ද කෑවේ හිතට බද්ද කෑවේ බනට බත් කෑව නම් පපඩම් කෑවේ මොකටද දැන් පපඩම් කෑල්ල පොඟල හැම තිබුණා නම් කනවද නෑ ඇයි ඒ එතකොට දිරවන්නේ නැද්ද පපඩම් කෑල්ල පොඟල තිබ්බොත් දිරවන්නේ නැද්ද එහෙනම් බඩේ කොයි හරිද තරස් කියන සද්දය ඕන වෙන්නේ එහෙනම් පින්වතුනි ඔබ පපඩම් කෑවේ බඩටද නැත්නම් හිතටද හිතට කනෙනුත් ගන්න. ඒකයි කියන්නේ බෙදෙනේ මේ පහෙන්ම කනවා. ලේසි නෑ. ඇයි ඔබට සුදුබතුයි කහබතුයි තිබ්බහම කහබත් බෙදාගන්න? අර අම්මා ඒ සුදුබත් ටිකටම කහ පොඩ්ඩක් කලවම් කරලා පොඩි පොඩි ඔය කැරට් කැලි ටිකක් කපලා දාලා එළවලු බතක් කියලා එකක් හදලා දීලා දෙනවා. දැන් ඔය දෙකම එක නෙමෙයිද? නමුත් එකක් සුදුයි අනික කහයි. ඒක නිසා ඔය වැඩිපුර කැමති නේද කහපත් බෙදා ගන්න. හොඳට බලන්නකො වෙඩින්න එකට ගියාට පස්සේ මොකද්ද බෙදාගන්නේ කියලා. දැන් අර බඩ කොහේ බඩ කියනවාද මේ සුදුපත් නම් එවන්න එපා දැන් කාලය ඇතුලේ සුදුපත් කියවන්නේ දැන් කහපත් ටික කියවන්න හොඳයි හොඳට දිරවන්න පුළුවන් එහෙම කියනවාද? ඒ මොකුත් නැහැනේ බඩට මොකුත් නැහැ බඩ කියන්නේ යථාර්ථයක්. බඩට ඔය එකකවත් අවශ්‍යතාවයක් නැහැ බඩට ඕනේ මොනෝ හරි ටිකක් පිරෙන්නයි. ඒ පිළිවිලා මොනෝ දැම්මත් ඒ බඩ ඒක දිරවල ඉවරලා ඒකට අදාළ ශක්තිය ශරීරෙ නිදහස් කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පිටින්දනේ ඔබ ඇහෙනුත් කනවනේ බත් හංගන්නේ තියෙන ඒවා. ඇහෙනුත් කනවා කියලා කියන්නේ පිටින්දනේ ඇහෙන් ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන ටික ගත්ත විතරයි නේද? බලන්න මෙච්චර කල් මොන මුලාවකද හිටියේ කියලා. පබඩම කරෙමේ හදාගත්තේ කොහෙන් කන්නද? කනෙන් කන්න. කනෙනුත් කනවා. ඒ තරම් කාමුක වෙලා ඉවරයි. ඊළඟට දිවෙනුත් කනවා. දැන් දිවෙන් කනවා කියලා පින්වතුනි මොකද්ද ඔය කන්නේ? දිවෙන් කනවා කියලා මොකද්ද කෑවේ? අර රස පින්ඩයක් දිවට හිටිය ගමන් මොකද වෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් ආවා. ආයි රස පින්ඩයක් හිටපුවම ආයි රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් ආවා. ඔබට අන්තිම ඉතුරුනේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන නෙමෙයි එහෙනම් මේ තලු මර මර චර චර ගගා ඔක කෑවේ. මොනව ගන්නද ඔය? රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කෑම කියන්නේ මොකද්ද කියලා හිතෙන්නේ නැද්ද ඔබට? මේ සාමහ මුලාවක නේද පිවිසින අපි මේ කෑම කියලා පස්සෙන් දුවලා තින්නේ. ලැබපු දෙයක් තියනවද? හොඳාකාරම ඔළුවට අරන් බලන්න ලැබපු දෙයක බින්දු මාත්‍රිය දෙයක් තියනවද කියලා. බඩට කාප් එක වෙනව දෙයක්. බඩට කන එක අරිහතුන් වහන්සේත් වළඳනවා. ඒකේ දෙයක් නැහැ. ඒක යථාර්ථයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? දැන් ඔය දිවත් එක්ක තිබිච්ච සම්බන්ධය මොකද්ද? අර බත් කටක් අරගෙන දිවේ තියාගත්තම නැත්නම් පොඩ්ඩක් හපල හපල හපල ඒකේ තියෙන රසසාරය එළියට ගත්තාම දැන් මොකද වෙන්නේ? පහේ එකක් එනවා. ආයිත් ආයිත් වතාවක් හැපුවහම මොකද වෙන්නේ? තව පහේ එකක් එනවා. මේක දාලා ආපු පහේ එකන මොකද උන්නේ? එකපාරක් ඔබ හැපුවට පස්සේ අර රසය දිවේ ගෑවුනාට පස්සේ පහක් ආවනේ. ඒ පහට මොකද උනේ? අර රසය නැති වෙනකොටම අර පහත් නැරෙනව නේද? ඇයි? ඉතින් මේ හේතුන්ගෙන් හටගත්තා නම් පිටුදින හේතු නැතිනකොට ඵලයක් වෙනවද? විරුද්ධ වෙන්න ඕනේනේ. එහෙනම් හේතුන්ගෙන් නම් හටගත්තේ හේතු නැති වෙනකොටම ඵලය විරුද්ධ වෙනවා. එහෙනම් ඔබ එකපාරක් හපද්දි ඕක ඇවිල්ලා දිවේ වදිනකොටම පහක් උපදිනවා. ඒ දිවේ වැදිලා ඉවර වෙනකොට මොකද වෙන්නේ? පහ ඉවරයි. පහමලා. දැන් තියෙන්නේ මූත කයක්ද නැද්ද? ඒ මූත කයක් නේද? දැන් ඔබ ඊයේ කාපේකේ රස රසේ දින්දින්න බලන්න. ඊයේ කාපු කෑමේ රසේ විඳින්න දැන් කළු මරමර පුළුවන් විඳින්න. දැන් බෑ. ඇයි? දැන් තියෙන්නේ මොකක් විතරද? මృత කයක් විතරයි. මැරිච් එකක් විතරයි. දැන් ඔබට විඳින්න බෑ ඒක. ඕන්නම් හිතින් හදාගෙන විඳ හැකි. ඉතින් හිතින් හදාගෙන විඳින එක යථාර්ථයක්ද? නේද? ඕන එකක් හිතාගන්න බැදී හිතින් නම්. යථාර්ථයෙන් මොකද්ද තියෙන්නේ? අර මැරිච්ච කය විතරයි නේද ඉතුරුලා තියෙන්නේ. එහෙනම් පින්වතුනි ඔන්න බලන්න අර කියපු කිසා ගෞතමිය මොනතරම් පිළීමක පෙළුණද කියලා මැරිච් එක මැරිලා නැහැ කියලා නැවත නැවතත් හොය හොයා හොය හොයා යන වැඩපිළිවෙල හිටපු එක එහෙනම් ඔබත් ඔබ දැකපු යම් කිසි රූපයක් කරහා ආපු රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා පහක් තියෙනවා නම් ඔය පහ කරපින්නගෙන ඉන්න නිසා මැරිලා නැහැ. මේව හරි වටිනවා කියලා කරපින්නගෙන හිටපු නිසා මම මේ පැත්ත බලපු ගමන් ඔබත් මොකද කරන්නේ? ඒ පැත්ත බලනවා මොකද? අරක ආපහු එයිද? හැමතිස්සෙම පින්වතුනි මොකද ඔබ ඒකට බැඳුනා? අර මැරිච්ච කුණ මැරිලා කියලා ගන්නෙ නැතුව පින්වතුනි ඒකට බැඳුනා. ඒකට බැඳිච්ච නිසා දැන් ඔබ හොයනවා ඒක. කෝ ඒ වගේ එකක් ආයි බැරිද? නැවත නැවතත් ඔබ හොයනවා. ඔබ ඔය හොයන එක නතර වෙන්නේ නැහැ පින්වතුනි අරිහත් ඵලය පූර්ණේ කරනකම්. එතකම්ම ඔබ ඕක හොයනවා. ඔබ කොහෙන් හරි කෑමක් කාපු ගම ගෙදර ඇවිල්ලා අම්මට කියන්නේ ධම්මේ. නියම කෑමක් කෑවා හෙටත් හදමුද? එහෙනම් නියම කෑමක් කාලා දැන් ඔබට ඉතුරුනේ මොකද්ද? ඔබට ඉතුරුනේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය පහේ මැරිච්ච ගොඩවල් ටික නේද? ඔය මැරිච්ච ගොඩවල් ටික තියාගෙන ඔබ අම්මට කියනවා අම්මේ නියම කෑමක් කෑව හදමුද? එහෙනම් දැන් ඔබ මේ සංකාර වඩන්නේ මොකටද මේ? අර මැරිච්ච කුණ ට පණ දෙන්න නේද? එහෙනම් ඔබත් කිසා ගෝතමියක් නෙමෙයිද? කිසා ගෝතමිය නිදහස් වුනේ පින්වතුනි මැරිච්ච එක මැරිච්ච බව දැනගෙන නේද? තථාගතයන් වහන්සේ පෙන්눔 කළා නේද මිනිස්සු මැරෙනවා. උඹගේ දරුවා විතරක් නෙමෙයි ඕන තරම් මිනිස්සු මැරෙනවා. ඔය ලෙඩක් නෙමෙයි ඔය මැරිලා. එහෙනම් මැරිලා කියලා හරියාකාරවම දැනගත්ත මොහොතේ නේද පිඟුතුනි කිසා ගෝතමිය වෙද්දු හොයන එක නතර කළේ. එහෙනම් ඔබත් යම් දවසක ඔය කියන පහේ ගොඩවල් ඔක්කොම මැරිලා ඕවැ වටිනකමක් බින්දු මාත්‍රයක්වත් නැහැ කියලා අවබෝධ කරගත්ත දාට මම මෙහෙ බැලුවයි කියලා ඔබ බලයිද? නෑ ඇයි? ඔබ හොඳ ආකාරම දන්නවා මේව මැරිලා ආයි හොයන්න දෙයක් නෑ. එහෙනම් පින්වතුනි ඔබ සසරේ සැරිසරයිද? නෑ. ඇයි සසරේ සැරිසරන්නේ? හොයනවා. කිසා ගෝතමිය දිව්ව වගේ තමයි අපි සසරේ යන්නේ. මේ වෙදාගෙන් මේ වෙදාට ගිය කිසා ගෝතමී මැරිච්ච දරුවට පණ ගන්න. මැරිලා බව දන්නේ නැති නිසා. කුණු ගොඩක් බව දන්නේ නැති නිසා. හිතාගෙන ඉන්නේ ප්‍රාණවත් මේව නැවත නැවත නැවත නැවත මට ඕන විදියට පවත්ව ගන්න පුළුවන්. ඒක නිසා හැමතිස්සෙම හරි අවධානයෙන් ඉන්නේ. එක්කෝ කණින් ගන්න බලනවා. ඇයි කණින් ආපු පහේව තියෙනවා. ඒවත් මැරිලා පිඟුදුනි ඒවත් මුතකය තමයි. නමුත් මුතකය විදියට ගන්නෙ නැතුව මොකද කරලා තියෙන්නේ? පණ තියෙන දේවල් විදියට අරගෙන, මහා සාර දේවල් විදියට අරගෙන දැන් හොයනවා. එහෙනම් දැන් මට කියන්න මැරිච්ච මේ කුණු කය. කුණු කය කියලා කිව්වේ මෙතන මේ මේ මේ සර්වංගෙට නෙමෙයි. මේ මැරිච්ච අර කය. කය කිව්වේ මොනවද? අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. මැරිලා නැහැ කියලා මහා සාරව අල්ලගෙන, උපාදාන කරගෙන ඒ උදෙසා කරන යම් වැඩපිළිවෙලක් තියෙනවනම් පෙළෙනවද නැද්ද? එහෙනම් සබ්බ සංකාරයේහි අට්ඨියති කියලා කියපු ස්වභාවය පේනවද දැන්? ඇයි පෙළෙන්නේ කියලා? දැන් කවර කවදාක්වත් පින්වතුනි පණ දෙන්න පුළුවන්ද මේකට? කවර කවදාක්වත් ඔය මැරිච්ච කයට පින්වතුනි නැවත වතාවක් පුළුවන් වේද එකක් ඈඳ ගන්න? ඔය කොච්චර හෙව්වත් ඔබ මෙහෙ නෙමෙයි තියෙන්නේ පරසක් වල ගගහ හෙව්වත් ඔබට පුළුවන් ඒද අර මැරිච්ච කයවල ටික නැවත වතාවක් ප්‍රාණවත් කරන්න යම් දෙයක් ගන්න. එහෙනම් ඔබ කොච්චර ආස දෙයක් වුණත් මිගතනි මැරුණා නම් මලා නේද? ආයි එකම එක බින්දු මාත්‍රයක වතාවක්වත් ඔබට පුළුවන් ද නැවතක උප්පදන්න. බෑ. එහෙනම් පින්වතුනි ඔබ ඔය මම පවත්වාගෙන යන ක්‍රියාදාමයේ අට්ටි යති නැද්ද? හරායති කියන ලැජ්ජසහගත ස්වභාවයෙන් නැද්ද? මේ මහා ලැජ්ජසහගත වැඩක් නෙමෙයිද කරන්නේ හේතුනේ මැරිච්ච කුණක් කරේ එල්ලගෙන සාරයි සාරයි කියලාගෙන අනේ කොහොම හරි හොයන්න ඕනේ කියලා හොයාගෙන යන වැඩපිළිවෙල. jigucchati නෙමෙයිද? ජීගු වශයෙන් ඉවත දැමිය යුතු දෙයක් නෙමෙයිද මේ? පිළිකුල් කොට ඉවත දැමිය යුතු දෙයක් නෙමෙයිද? ඕක පිළිකුල් නොකොට ළඟ තියාගෙන ඉන්න වාරයක් වාරයක් ගානේ මොකද වෙන්නේ? ඔය පෙලීමෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන්. අනන්ත අප්‍රමාණ ලෙස පෙලෙනව නේද? දැන් පොඩ්ඩක් තව එකක් කතා කරමු. දැන් ඔය මම ගැනනේ කිව්වේ. මගේ කියන්නේ මොකද්ද? මම ආයෙ එන ඔය මමට ඔය එකපාර මේක තේරෙන්නේ නැහැ. මේ දේශනාව ඔබට සියවතාවක් අහන්න මේ පිළිදෙන හරියට තේරුම් ගන්න. ගැඹුරු දේශනාවක්. දැන් ඉතින් ටික ටික ගැඹුරට යන්න ඕනේ. මොකද මේ නිවන් දකින උත්තරමයන් වහන්සේට ඉන්නවනේ ඕනේ තරම්. ඊයේ දේශනාව කරන්න බැරි වුණා ගැඹුරින් මොකද බොහොම ග්‍රාම්‍ය පිරිසක් හිටියේ. තව බනහව පිරිසකුත් හිටියා. නමුත් බන නොහව පිරිස තමයි ගොඩක් හිටියේ. ඒක සෙනසුරාදා දේශනාවක් නිකම්ම හිස් විදියට ගියා. සෙනසුරාදා දේශනාව කියලා කියන්නේ සමන් ගැඹුරු දහම දේශනා කරන වෙලාව. නොබට මේ අවස්ථාව උදා වන්න ගැඹුරු දහමක් ශ්‍රවණය කරගන්න. හැබැයි දහව දොළොස් වතාවක් ශ්‍රවණය කරන්න වෙයි මේක නැවත නැවත ඔබට හරියාකාරව මේක අවබෝධයට ගන්න. පින්වතුනි මගේ ඒවා තෝරමු දැන්. මගේ ඒවා. මගේ දරුවා. ඔන්න හොද්දට අවබෝධයට ගන්න. මගේ දරුවා. ධර්මය අවබෝධයට ගන්න. ඊළඟ වතාවේ නම් දරුවෝ අරන් එන්න බෑ බනහන්න. මේක නිකන් අර තොইল පොලක් වගේ. බැලුම් බෝල ගහනවා. අච්චාරු විකුණනවා ඇති කොයි හරි. සාසනේ මෙහෙම ඒවා නැහැ. ඒක නිසා පොඩි දරුවා අරන් එන්න එපා. පොඩි දරුවෝ ඉන්න නිසා ඔබට එන්න බැරි නම් ඔබට තියෙන්නේ මොකද්ද? ගෙදර ඉන්න. නෑනෙත් ඉන්න. හැබැයි දරුවා සිත හදලා නිදා ගන්නවා නම් හරි ඒ ප්‍රශ්නයක් නෑ. දැන් ඔය යහපැත්තේ අර පොඩි දරුවෝ එහෙට මෙහෙට ඇවිදිනවා කෑ ගහන සද්දෙින්ද ඒ ආයත බනහන්න වෙන්නේ නැහැ. සමාධිය කියන එක පින්වතුනි නිකන් නගා ගන්න බෑ හරි අමාරුයි. ඉතින් මහා අපරාධයක් මම ඒකයි ඔබට කියන්නේ. ඔය දරුවන්ට මහා සාපයක් උදා වෙන්නේ ඔබට තේරෙන්නේ නැහැ නිවන පලාතක හිටින්නේ ඊට පස්සේ. ඒ දරුවෝ දන්නේ අහිංසකයෝ. සාපේ කියන එක පිළිබඳව දැනගන්න අවශ්‍යතාවයක් නැහැ එන්න. ඒකයි දැනගෙන කරන්න ඕනේ පාපේ වෙන්න. සාපේ කියන එක ඊට වඩා වෙනස් එකක්. ඒක නිසා පුළුවන් තරම් ওই දරුවම අරගෙන පැත්තකට යන්න. කතා කරන දරුවා රේමේ ඉන්නවනම් පිටිපස්සේ. මේ ගෝරතර සංසාරයක් තියාගෙන හිටින්නේ මෙතනින් මිදෙන්න උත්සාහ කරන මොහොත. මගේ මගේ දරුවා කියලා ස්වභාවයක් තියෙනවනේ පිටින් අද ලෝකේ මගේ දරුවා කියලා එකක්. කෝබගේ දරුවා. අද දරුවත් එක්ක නෙමෙයි නම් ඔබ මෙතනට ආවේ. ඔබගේ දරුවා ඔබගේ ලෝකේ ඉන්නවද? හොඳ හොඳ අවබෝධයට ගන්න තියෙන්නේ. මේක අවබෝධ වුණාට පස්සේ ඔබට තේරෙයි දරුවා කියන්නේ කවුද කියලා. අද ඔබ දරුවත් එක්ක නෙමෙයි නම් ආවේ. මට කියන්න. කොහොමගේ දරුවා? දරුවා ඉන්නවද? ඔබ අද තනියෙන් නම් මෙතනට ඇවිදලා තින්නේ දරුවා ඉන්නවද ලෝකේ? හරියටම කියන්න ඕන තිතටම. දරුවා ඉන්නවද? ඔබට කියන්න තියෙන්නේ දන්නේ කියලා නේද? ඔව්ද නැද්ද? ඔබගේ දැන් හරි. දරුවා මැරිලා. තාම පණිවිඩේ ආවේ නැහැ ඔබට. දැන් පණිවිඩේ එන්නත් වෙලා යනවනේ. දරුවට ණයා ගහලා තාම තේ මඳුර ආසේ. ළමයා මැරිලා. ඔබ බනහනවා. මං ඇහුවොත් එහෙම දරුවා ඉන්නවද? ඔබ කිව්වොත් එහෙම ඉන්නවා කියලා බොරුවක් නේද කියලා තියෙන්නේ. ඇයි? ළමයා මැරිලා තේ මඳුරස කවුරුත් දන්නේ නැහැ තාම. දැන් ළමයා මැරිලානේ. එහෙනම් කියන්න බෑ. එහෙනම් මං අහන ප්‍රශ්නෙට සාර්ථක උත්තර දෙන්න. ඔබ අද තනියෙන් නම් මෙතනට ආවේ දරුවා ආවේ නැත්නම් ඔබගේ දරුවා ඉන්නවද? ඔබගේ දරුවා ඉන්නවද? දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? ඇයි දන්නේ නැත්තේ? ඔබගේ ලෝකෙට දරුවා තාම ආපු නැති නිසා නේද? ඔබගේ ලෝකෙට දරුවා එන්නේ කොහොමද? දරුවා එන පාරවල් පහ කියන්න මට ඔබගේ ලෝකෙට. ඇහැ හරහා දරුවා එනව නේද? දැන් මට දැන් ඔබට හොඳට විශ්වාසයි නේද? ඇයි දරුවා දැක්කනම් ඔබ කියනනේ මේ ඉන්නේ මගේ දරුවා කියනවද නැද්ද? එහෙනම් ඇහැ හරහා දරුවා එනවා කියලා කියන්නේ ආයිත් ඇවිල්ලා තියෙන්නේ පහක් නේද? කන හරහා දරුවා එනවද නැද්ද ලෝකෙට? එහෙනම් ආයිත් ඇවිල්ලා තියෙන්නේ පහක් නේද? නහය හරහා දරුවා එනවා නැද්ද? එහෙනම් ඒත් ඇවිල්ලා තියෙන්නේ පහක් නේද? කය හරහා දරුවා එනවද නැද්ද? ඒත් ඇවිල්ලා තියෙන්නේ පහක් නේද? එහෙනම් දැන් මට කියන්න. දරුවා කියලා කියන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඇති කරන්න ප්‍රත්‍යසපේන එක්කෙනා නේද? ඔය දරුවා කියලාද ඔබ ගාව ඉන්නේ පිංගුතුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔබ කැමති જાතිය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය පහේ ගොඩවල් ඇති කිරීම උදෙසා ප්‍රත්‍ය වෙන එකනා නේද? හරි. ඔබට ඇහත් නැහැ, කනත් නැහැ, දිවත් නැහැ, කයත් නැහැ. නහයත් නැහැ. ඔබට දරුවෙක් ඉන්නවද? හොඳ කල්පනාවෙන් උත්තර දෙන්න. ඔබට දරුවෙක් ඉන්නවද? ඉන්නවද? නෑ. එහෙනම් ඔබ ඔය දරුවා කියන්නේ කාටද? ඔය දරුවා කියලා පින්වතුනි ඔබට දැනෙන්නේ ඔය කියන පහේ ගොඩවල් ටික නෙමෙයිද? එහෙනම් දැන් මට කියන්න දරුවෙක් මැරුණාම ඔබ අඬන්නේ මොනවා කියලාද? අනේ මං කැමති රූප වේදනා සංඥා සංකාර විඥාන දීපු එක නෑ. ඕක නෙමෙයිද කියන්න වෙන්නේ. වෙන මොකද්ද ඔබට කියන්න පුළුවන්? මං කැමති රූප දෙන්නේ කවුද? ඕම නෙමෙයිද අඬන්න වෙන්නේ. ඇයි දරුවා වෙන මොනවද දුන්නේ ඔබට? ඔය දරුවා ඔබට වෙන මොනවද දුන්නේ? එක දෙයක් කියන්න දීපු. ඔබට රූප දුන්නා. වේදනා දුන්නා, සංඥා දුන්නා, සංකාර දුන්නා, විඥාන දුන්නා. ඔය හැරෙන්න දීපු එක දෙයක් මට කියන්න. එහෙනම් දරුවා මැරුණට පස්සේ පිටුතුනි ඔබට දුක දරුවා මැරිච්ච නිසාද? එහෙම නැත්නම් ඔබ කැමති රූප නැවත ඉන්නේ නැති නිසාද? ඇත්ත කියන්න. කොහොමද මාතෘත්වය? කොහොමද පීතෘත්වය? ඒක හැටියට යථාර්ථය අවබෝධ වෙච්ච දාඩ ඔය ඔක්කොම ගැලවිලා විසින ඔය ඔක්කොම බොරුවක්. ඔබ දරුවට දාදරේ නැත්තම් දරුවා නිසා එන රූප වලට දාදරේ ඇත්ත කියන්න රූප වලට ආදරේ වේදනා වලට ආදරේ සංඥා වලට ආදරේ සංකාර වලට ආදරේ විඥාන වලට ආදරේ හේතුව තමයි වෙන දෙයක් ඔය දරුවගෙන් ඔබට ගන්න බෑ. ඔබ ඊයේ හිටපු දරුවා ගැන සිහි කරද්දී ඔබට ප්‍රීතියක් එනව නේද? ඇයි ඇයි ඊයේ හිටපු දරුවා ගැන ඔබට ප්‍රීතියක් එන්නේ ඇයි? හරි දුකක් හරි එන්නේ ඇයි? ඊයේ හිටපු දරුවගෙන් දැන් ඔබට හම් වෙන්නේ මොකද්ද? අර මැරිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ගොඩවල් ටික මෙනෙහි කර කර මෙනෙහි කර කර ගිහිල්ලා නේද? එහෙනම් ඔය දරුවා මලාට පස්සේ පින්විතනේ ඔබට හැංගෙන්න ඔබට මහා වේදනාවක් දැනෙනවා. ඇයි? මං කැමති රූප දෙන්න හිතපු එක. දැන් නෑ. එහෙනම් ඔබ අඬන්නේ දරුවා මල නිසා නෙමෙයි. ඔබ අඬන්නේ රූප නැති නිසා. මේවා වැටහෙනකොට පිංගුදනි පිස්සු හැදෙන්නේ නැද්ද? ඔය සමාජීය භාෂාවෙන් කියද්දී. මහා මුලාවක ජීවත් වුණා කියලා වැටහෙන්නේ නැද්ද? අද ඔබ ඔබගේ දරුවව දැන් වඩාගෙන නම් ඉන්නේ. වඩාගෙන ඉන්න බව දන්නේ කොහොමද? ඔබට ලෙඩක් හැදිලා හැමෙන් දැනෙන්නේ කිසි දෙයක්. දැන් ඔබ දරුවා වඩාගෙන දින්නේ. හැමට මොකුත් දැනෙන්නේ නැහැ. අපිට මොකක් හරි ලෙඩක් හැදෙලා හැමට දැනෙන්නෙම නැහැ. ඔබ හැබැයි දරුවා මේව තුරු කරගෙන ඉන්න කවුරු හරි ඇවිල්ලා දරුවා අස්සේ ගහලා. දැන් ඔබ දරුවා තුරු කරගෙන දින්නේ. නැහැ. ඇයි? හමහරහා එන රූප වේදනා සංඥා සංකාර විඥාන එන්නේ නැහැ. එන්නේ නැති නිසා ඔබ දන්නේ නැහැ. ආවොත් දැනගන්නවා. නැත්තන් නැහැ. එහෙනම් පින්වතුනි මේ ලෝකේ මගේ කියලා දෙයක් තියෙනවනම් ඒ මගේ කියන්නේ අර මම පැවැත්වීම උදෙසා අවශ්‍ය රූප වේදනා සංඥා සංකාර විඥාන දෙන්න ප්‍රත්‍ය වෙන දේවල්. දැන් මම පවත්වන්නේ මොනවද? උපාදාන කරගත්ත මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩවල් ඒවා තමයි කවුද මම ඒ හැරෙන්න මමෙක් ඉන්නවද දැන් දැන් ඔබගේ ජීවිතෙන් ගන්න ඕන කියලා මං කිව්වනේ ඒ හැරෙන්න මමෙක් ඉන්නවද නැහැ එහෙනම් මගේ කිව්වේ මොනවටද ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ගොඩවල් දීම උදෙසා ප්‍රත්‍ය වෙන දේවල් නේද හරි මගේ ෆෝන් එක කියලා ඔබ කියනවා මේකට. දැන් මේකේ අයිතිකාර මහත්තයා කියනවා මේක මගේ ෆෝන් එක. ඇයි මේක මගේ ෆෝන් එක කිව්වේ? මම කැමති જાතිය මොනවද දෙන එක්කනද? රූප වේදනා සංඥා සංඛාර විඥාන එනවා. ඒක නිසා මේක මොකද්ද? මගේ ෆෝන් එක. මගේ ඇස ඇයි මම මේකට මගේ ඇස කියන්නේ? ඇයි ඕකට කියන්නේ නැත්තේ මගේ ඇස කියලා? දැන් ඔබට ඇස් තියෙනවනේ. ඇයි මම ඔබගේ ඇසට මගේ ඇස කියන්නේ නැතුව මගේ ඇසට විතරක් මගේ ඇස කියන්නේ? මගේ ඇසෙන් මොකද්ද කරන්නේ? මං කැමති જાතියේ මොනවද දෙනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන හදලා දෙනවා. එහෙනම් මේ ඇස මගේ කිව්වේ ඇයි? අර මගේ කියන්නේ මම පැවැත්ම උදෙසා අවශ්‍ය ප්‍රත්‍ය දෙනවා. ඇයි මගේ කන? මම පවතින නම් පහේව ඉන්න ඕනේ නේද? පහේව ආවේ නැත්නම් මම ඉන්නවද? නෑ. එහෙනම් පහේව එන්න නම් පහේව දෙන්න අය ඉන්න ඕනේ. එහෙනම් මෙන්න කිව්ව පින්වතුනි අභ්‍යන්තර ආයස්ථාන ආයතන මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන ඔන්න අභ්‍යන්තර ආයස්ථාන. බාහිර ආයස්ථාන මොනවද? හොද්දට අවබෝධයට ගන්න. බාහිර ආයස්ථාන මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. බාහිර ආයස්ථාන. ආයස්ථාන කිව්වේ මොකද්ද? එකතු කරන මධ්‍යස්ථාන. ආයස්ථාන, ආයතන. එකතු කරන මධ්‍යස්ථාන. මොකක්ද මේ එකතු කරන්නේ? මම එකතු කරනවා. මම පවත්වාගෙන යනවා. මම පවත්වාගෙන යා මුදෙසා ප්‍රත්‍ය වෙන දෙන්නෙක් ඉන්නවා පින්විතනි. ඒ ප්‍රත්‍ය සපේන දෙන්න තමයි අභ්‍යන්තර ආයතනත් බාහිර ආයතනත් කියලා නම් කරලා තියෙන්නේ. ඒ දෙකම ආයස්ථාන ඒ දෙකම තියෙන්න ඕනේ මම පවත්වාගෙන යන්න. එහෙනම් ඔබ මට කියන්න මේ ෆෝන් එකද ඔබගේ ඇහැද වටින්නේ? උත්තරෝනේ උත්තරෝනේ ඉක්මනට. මේ ෆෝන් එකද ඔබගේ ඇහැට වටින්නේ ඔබට? ඇහැ. ඇයි ෆෝන් එකට වඩා ඇහැ වටින්නේ? මේ ෆෝන් නම් තව ලක්ෂයක් දකින්න බැරියේ. ඒ ඔක්කොම දකින්න මොකක් ඕනේද? ඇහැ ඕනේ. එහෙනම් අභ්‍යන්තර ආයතනෙ ලොකු වටිනකමක් තියෙනවා ඇයි? ඒක නැති වුණොත් එහෙනම් මේ එකක්වත් දකින්න වෙන්නේ නැහැ. එහෙනම් අභ්‍යන්තර ආයතනෙට එක බාහිර ආයතනෙට දෙක. බාහිර ආයතන ඕනේ තරම් තියෙනවා. අභ්‍යන්තර ආයතන තියෙන්නේ එකයි. ඒක නිසා ඇහැ සම්බන්ධව. ඒක නිසා ඒකට වටිනකම තියෙනවා. එහෙනම් පින්විතනි මම පැවැත්වීම උදෙසා මේ ඇහෙන් ලොකු සේවයක් වෙනවද නැද්ද? මේ කනෙන් ලොකු සේවයක් වෙනවද නැද්ද? එහෙනම් පින්විතනි ඇහැයි කනයි දිවයි නාසයයි ශරීරයයි ඔය පහම නැති වෙලා ගිය දවසට ඔබගේ දරුවා ඉඳීද මේ ලෝකේ? හිඳීද? නෑ. ඇයි ඔබගේ දරුවා නැත්තේ? ඔය ඉන්න ඔය කවුරුද ඔය රාහුල නම් ඉඳී. නමුත් ඔබට දරුවෙක් ඉන්නවද? ඔය කයත් දරාගෙන ඉන්න ඔය දරුවා ඉඳී පුටුවක වාඩි වෙලා. නමුත් ඔබට දරුවෙක් ඉන්නවද? නෑ. ඔබ කියනව නේද මගේ ඇස් දෙක ගියත් මම දරුවව බේර ගන්නවා. එහෙම කියනව නේද? දැන් ඔබට කියන්න පුළුවන්ද මගේ ඇස් දෙක ගියත් කන් දෙක ගියත් නාසය ගියත් දිව ගියත් කය ගියත් මගේ දරුවා බේර ගන්නවා කියලා. ඉතින් ඔය පහම ගිය ගිය දවසට පින්වදනි ඔබට දරුවෙක් ඉන්නවද? නැහැනේ. එහෙනම් ඔය පහම නැති වුණා කියන්නේ පින්වදනි ඔබට ලෝකයක් තියෙනවද? නැහැ. ඔබට තියෙන්නේ මනෝ ලෝකයක් විතරයි. අතීතයේදී විච්ච මොන හරි දෙයක් මෙනෙහි කර කර ඕන්නම් ඉන්න පුළුවන්. ඒ හැරෙන්න මොකුත් කරන්න බෑ අලුතෙන් ඒව ගන්න බෑ. එහෙනම් දැන් බලන්න පිංගුතුනි මගේ කියලා ගත්තේ මොනවද කියලා ඔය. ඔය මගේ කියලා ලං කරගෙන ඉන්නේ පිංගුතුනි මම පැවැත්මේ උදෙසා අවශ්‍ය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ගන්න පුළුවන් තැනක් නේද? මම පවතිනවා කියලා කියන්නේ පිංගුතුනි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ගොඩවල් ටිකක් ගහ ගැනීම නෙමෙයිද? ඔය ටික ඔක්කොම උපාදාන කරගත්තට පස්සේ පිටින්සනේ ඔය ඔක්කොටම ලොකු වටිනකමක් එනවා. අන්න අර මැරිච්ච කුණවල් කරේ ඉල්ලගෙන දැන් හොයනවා. සද්දයක් ආව නම් ටග්ගාල බලනවා මොකද්ද? ඇයි මැරිච්ච කුණු කරේ ඉල්ලගෙන නින්නේ? දැන් මේ જાති එකක්ද ඔය එන්නේ? එහෙනම් ඒ උදෙසා කරන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරන එක නවත්තනවද? එහෙනම් පින්වදනි මම පවත්වාගෙන යන වැඩපිළිවෙලක් නේද? මේ මම පවත්වාගෙන යා මේ වැඩපිළිවෙල සැපයිද දුකයිද? ඊගදරි මහා පෙලිල්ලක් නම් යමක් පෙලිනවාද ඒ පෙලීම මහා දුකක්. යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිච්චයි නම් ඒක දුකයි යමක් පෙලිනවා නම් ඒක ඒකාන්තයෙන්ම දුකයි. ඇයි දුක වෙන්නේ? දුක්ඛ දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි සංඛාර දුක්ඛයයි කියන දුක් කොටස් තුනම ඕක ඇතුලේ තියෙනවද නැද්ද? ඔය මම පවත්වාගෙන යාම උදෙසා පිංගුතුනි මහා අරගලයක නෙමෙයි දෙය දෙන්නේ. එකපාරම ඔය ඔක්කොම අභ්‍යන්තර ආයතන ටික වහ දැම්මොත් එහෙම කොහොමද? ওই ටික වැහෙන්නේ කවදටද? අනුපාදිශේෂ නිබ්බාන ධාතුවෙන් පරිණිරවාණයටපත් වුනහම. එහෙමත් නැත්නම් නිරෝධ සමාපත්තියට සම්බැඳුනහම. తాවකාලික ওই පහ වැටෙනවා නිරෝධ සමාපත්තියදී ওই හයම වැහිලා යනවා. එහෙම නැත්නම් අනුපාදිත නිබ්බාන ධාතුවෙන් පරිනිර්වාණයටපත් වෙන්න ඕනේ. අන්න එතනටපත් වුණාට පස්සේ ওই හය නැහැ. ওই හය නැහැ කියලා කියන්නේ. දැන් මම පැවැත්වීම උදෙසා ප්‍රත්‍ය සපේන හය දෙනාම නැත්තම්. දැන් මම පවත්මක් තියනවද? එහෙනම් මේ ලෝකෙට කවුරු හරි උපදීද පිවිතිනේ ওই හයම නැති? ඔය පහක් නැති අය නම් උපදිනවා. කොහෙද ඒ අය උපදින්නේ? ඇස කන නාසය දිව ශරීරය කියන ඔය පහ නැති අය උපදින්න පුළුවන්. හැබැයි එයාට විශේෂ වූ මනෝමය වශයෙන් තියෙන ක්‍රමයක් තියෙනවා. ඒ ගැන මම කතා කරන්නේ නැහැ. එහෙම උපදින්න පුළුවන් කොහෙද? අරූපාවචර බ්‍රහ්ම ලෝකේ. අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උපදිනව එහෙමයි. ඒක නිසා තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න අයට සෝතාපන්න නොවි එතනටපත් වුණොත් නිවන් හැබැයි සෝතාපන්න වෙලා එතනටපත් වුණොත් නිවන් දකින්න පුළුවන් මොකද හේතුව? සෝතාපන්න වීම උදෙසා අනිවාර්යයෙන්ම පරතෝ ഘോഷක ප්‍රත්‍ය සහිතව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. මෙන්න කිසිම ක්‍රමයකට බෑ. ඒකයි කියන්නේ. භාවනා කළා සෝතාපන්න වෙන්න බෑ. භාවනා කළා සෝතාපන්න වෙන්න පුළුවන් නම් අභිධර්මයේදී අරූපාවචර ධානය සිත්වල තියෙන්න ඕනේ මොකද්ද? සෝතාපන්න ඵල චිත්තය. ඒක නෑ. හොඳට අධ්‍යයනය කරලා බලන්න. ඇයි නැත්තේ? කනක් නැතුව පුළුවන් ද බනහන්න? බුදුහාමුදුරුවෝ බණ කිව්වත් බනහන්න පුළුවන් ද තිබුණේ කනක් නැතුව? දැන් ඔබ දන්නවනේ තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න පළවෙනිම සිහිපත් කළේ කාවද? ආලාර කාලාම උද්දකරාම පුත්ත. කොහෙද හිටියේ? අරූපාවචර මමතලවල හිටියේ. අරූපාවචර මමතලවල ඉන්න හැට පුළුවන් ද මේකට බණ අහන්න? බෑ. හැබැයි හිතේ මොකක් හරි දරන් හිටියනම් ඒක මෙනෙහි කරන්න පුළුවන් ද බැරිද? ඒක පුළුවන්. ඒක නිසා මොකද කරන්නේ? සෝතාපන්න කෙනෙක් අරූප ධානය ලැබුවොත් ආන් ඒ කෙනාට පුළුවන් ඕනනම් එතනින් අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න. එයි අදාළ දහම් න්‍යාය ධර්මයේ Tamanට වැටහිලා තියෙන එතනින් එහාට තියෙන Tamanට මෙනෙහි කරගන්න පරප්‍රත්‍ය රහිතයි. හැබැයි සෝතාපන්න නොවි අරූපෙට ගියොත් මහා කල්ප 84000කින් පස්සේ ආපහුමක් එනවද? ආපහු ඒ සතර අපායේ කොහෙද තැනකටද වැටෙන්න පුළුවන්. එහෙනම් ඔය හයම නැති කෙනෙක් මේ ලෝකේ උපදිනවා කියන එක වෙන්න පුළුවන් දෙයක්ද? පුළුවන් දෙයක්ද? ඔය හයම නිසා තමයි පින්විතනේ ඔය හයෙන් මොනම හරි එකකින් හැම මොහොතකම පහේ ගොඩක් ගහලා දෙන නිසා අපි ඉන්නවා කියලා අපිට තේරෙනවා. ඔය පහේ ගහ ගන්න ඔය හැම පහේ ගොඩක්ම ඒ මොහොතෙම මැරිලා යනවා අන්න ඒක අවබෝධයට ගන්න බෑ. ඒකයි ජරා මරණ අවබෝධ කරගන්නේ නැති කෙනා ශ්‍රමණේක් නෙමෙයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. යමෙක් ශ්‍රමණේක් වෙන්න නම් ඒකාන්තයෙන්ම ජරා මරණය අවබෝධ කරගත යුතුයි කියලා. එන ඒ මොහොතේම පිංගුදෙනි ජරාවට මරණයට පත් වෙනවා. ඒ ජරාවට මරණයට පත් වෙච්ච එක මැරුණේ නැහැ කියලා මහ ලොකු වටනකමක් දීගෙන කරපින්නගෙන ඉන්න එක තමයි පින්විතනි මම කියලා කියන්නේ. අන්න තථාගතයන් වහන්සේගෙන් ඇවිල්ලා අහද්දි ස්වාමීනි සත්ව සත්ව කියනවා. කුමක් හේඳ ස්වාමීනි සත්ව කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදාන කර ගැනීමේ ක්‍රියාවලියට සත්වයයි කියමි. එහෙනම් පින්විතනි උපාදාන කරගත්ත රූප වේදනා සංඥා සංඛාර විඥාන ටිකට නේද ඔබ ඔය මම කී කී යන්නේ. ඒ උදෙසා ප්‍රත්‍ය සපේන ටිකට නේද ඔය මගේ කී කී යන්නේ. මගේ දරුවා මගේ වාහනේ දැන් මොකද්ද මගේ වාහනේ ආ ඔබගේ වාහනේ ඔබට දීපු ටික කියන්නේ එහෙන් බැලුවොත් මොනවද දුන්නද ඒ පහ දුන්නා කනට ඇහුණා නම් මොනවද දුන්නද ඒ පහ දුන්නා ඒක නිසා නේද පිළිදෙන ඔබ මගේ වාහනේ කියන්නේ ඔකට ඔබ කැමති જાතිය මේ ඔබට දෙන නිසා නේද? එහෙනම් දැන් මම කියලා අල්ලගත්තෙත් මගේ කියලා අල්ලගත්තෙත් පිඟුතුනේ ඔය ටිකට නම් මේ මුළු ලෝකෙම ඔය ටික නෙමෙයිද තියෙන්නේ? එහෙනම් දැන් ඔබ කවුරු වෙනුවෙන්ද පිඟුතුනේ මේ පව් කරන්නේ? ඔබ කවුරු වෙනුවෙන්ද පින් කරන්නේ? තම් ප්‍රශ්නයක් එන්නේ නැද්ද ඔබට? මේක මේ යථාවබෝධයෙන් අහගෙන හිටියනම් දැන් ඔබට ප්‍රශ්නයක් එන්නේ නැද්ද ඔබ කවුරු වෙනුවෙන්ද මේ පව් කරන්නේ කියලා? කවුරු වෙනුවෙන්ද මේ පින් කරන්නේ කියලා? මොන රූපෙ වෙනුවෙන්ද ඔබ ඒ පව් කරන්නේ? බලන්න අර ඒ රූපයක් උපාදාන කරගත්තනම් ওই පව් වෙන විදිහ මෙහෙම නෙවෙන්නේ. ගැඹුරෙන් අවබෝධයට ගන්න. පව් වෙන විදිහ වෙන්නේ රූපයකට කැමති වුණා නම් තණ්හා වුණා නම් උපාදාන වුණා නම් ආන් ඒක ලබා ගැනීම උදෙසා කරන කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් තියෙනවා නම් අන්න ඒක පවක් වෙන්න පුළුවන්, පිනක් වෙන්න පුළුවන්. එහෙනම් අරිහතුන් වහන්සේ පුණ්‍ය පාප පහිනස්ස කියන්නේ ඇයි? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට වටිනකම දීලා තියෙනවද උන්වහන්සේ? නෑ. වටිනකම බිඳුවයි නම් නැවත නැවත හොයනවද? නෑ. එහෙනම් උන්වහන්සේ අතින් පව් වෙන්න පුළුවන්ද? පින් වෙන්න පුළුවන්ද? බෑ. පුණ්‍ය පාප පහිනස්ස. හොඳට අවබෝධයට අරන් බලන්න පින්වතුනි මේ කියපු කරුණු ටික. එකින් එක එකින් එක නැවත නැවත විග්‍රහ කරගෙන බලන්න. දැන් මට ඔබ කියන්න. ඔබ පව් කරන්නේ කවුරු වෙනුවෙන්ද? ඔබ පව් කරන්නේ කවුරු වෙනුවෙන්ද? දෙන්න මට උත්තරයක්. ඔබ පව් කරන්නේ කවුරු වෙනුවෙන්ද? දැන් ඔබට කියන්නද මම ළමයා වෙනුවෙන් පව් කරනවා කියලා. දැන් ළමෙක් නැන්නේ. ළමයා කියලා මොකද්ද ඉන්නේ? රූප වේදනා සංඥා සංඛාර විඥාන ටිකක්නේ ළමයා කියලා ඔබට එන්නේ. කෑම කියලා මොනවද එන්නේ? දැන් මං ආස කෑම, මගේ කෑම. මගේ කෑම කියන්නේ මොනවද? ඔය මං ඔය මං ආස කෑම මගේ කෑම එක ගේන්න. කියලා කිව්වම දැන් ඔය මොකද්ද ගේන්න තියෙන්නේ? බත් පංගුව ගෙනල්ලා හරියනවද? නෑ. බත් පංගුවෙන් ඕක හම්බ වෙන්නේ නෑ. බත් පංගුව මොකද්ද කරන්නේ? ඊට බටයක් දාලා බඩට දාලා බත් පංගුව. ඇයි? බත් පංගු වැඩක් තියනවාද? මොකද්ද අවශ්‍ය වෙන්නේ? මං කැමති කෑම ගේන්න කිව්වම ඔබට ගේන්න තියෙන්නේ මොකද්ද? මං කැමති රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔය හැරෙන්න දෙයක් මං කැමති කියලා ගන්න නෑ මේ ලෝකේ ඔබට. ඒ හැරෙන්න එක දෙයක් ගත් එක අවස්ථාවක් කියන්නේ. එක බත් ඇටයක් හරි හිතේ තියාගත්තා නම් කියන්න මට. බත් ඇටයක් අරන් හිතේ තිබ්බා. බත් පංගු පිටින් ඕන්නේ දැන් දැන් බත් පංගු කාලා ඇතිනේ ඒක 100000ක් ගන්න. වැහිලි වලවල් දෙකක්වත් අඩුම තරමේ දැන් පුරවල ඇතිනේ. මම කියන්නේ ඒව ගැන නෙමෙයි. එක බත් ඇටයක් පුළුවන් නම් හිතේ තියලා පෙන්නන්න. එහෙනම් දැන් අරගත්තේ බත් ඇට නෙමෙයි නේද? අරගත්තේ මස් මාංශෝයි මොකුත් නෙමෙයි නේද? අරගත්තේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන නේද? බත් ටික අනදිහැ බලාගෙන මොනවද ගන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන. දිවේ තියාගෙන මොනවද ගන්න? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඉතින් පින්වදනි මේ බත් කියන්නේ මොනවද එහෙනම්? කෑම කියන්නේ මොනවද? මේසා කුඹුරු ගොවිතැන් කරගෙන ඔක්කොම කරගෙන පාට පාට ගල්ලගෙන මේව කරගෙන ඔක්කොම කරගෙන මේ කන්නේ කොහෙටද මේ? බලන්නකො පින්වදනි මොන විපරීතයක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒකනේ ඔබ හැමතිස්සෙම හොයලා බලන්න ඕනේ පින්වදනි ඔබ ඔය පින්පව් කරන්නේ කවුරු වෙනුවෙන්ද කියලා. හොඳට විමර්ශනය කර කර බලන්න මට දැන් උත්තරයක් දෙන්න කවුරු වෙනුවෙන්ද ওই පින්පව් කරන්නේ ඔබ දැන්? ඔබ ගයක් හැදුවේ කවම දැන් කවුරු වෙනුවෙන්ද? ඔබ ගයක් හදන්න කියලා ලෝන් එකක් අරගෙන ණයක් අරගෙන ඒක ගෙවන්න නැතුව ඉඳලා මහා පාපයක් කරගත්තේ දැන් කවුරු වෙනුවෙන්ද? ඔබ කැමති වෙච්ච රූප බලන්න නේද? ඔබ කැමති වෙච්ච රූප ගන්න, ඔබ කැමති වෙච්ච වේදනා ගන්න, ඔබ කැමති වෙච්ච සංඥා සංඛාර විඥාන ගන්න නේද? එහෙනම් පින්වදනේ ඔබට මේ මහා දරුණු අවස්ථාව මේ සසරේ යන්න මේ මග පාදලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල යථා ස්වභාවය දන්නේ නැතුව ඒවට බැඳි චන්දරාගය නිසා නේද මට ඔබ කියන්න ඔබ දරුවට දාදරේ දරුවන සායන රූප වලට දාදරේ ඇත්තම කතාව කියන්න දරුවනි සායන රූප වලට වේදනා වලට සංඥා වලට සංකාර වලට විඥාන වලට ආදරේ ඔබ ඔබගේ ෆෝන් එකට දාදරේ ඔය කියපු පහට දාදරේ. ඔබ ඔබගේ කාර් එකට දාදරේ ඔය කියපු පහට දාදරේ. එහෙනම් සිංහතුනි ඔය කියන පහෙන් තොර ලෝකයක් තියෙනවද මේ ලෝකේ? එහෙනම් ඔබ කියලා කිව්වෙත් ඔන්න ඔය උපාදාන කරගත්ත ඔය ටිකට නම් ඔය උපාදානයෙන් මිදුණා නම් මේ පෙලීමෙන් නිදහස් නේද? ඇයි පෙලෙන්නේ? මැරිච්ච කුණ කරේ ඉල්ලගෙන දඟලන හින්දා. නැවත නැවතත් මට මේක ගන්න පුළුවන් කියලා දරන ප්‍රයත්න නිසා පෙළෙනවා පිංගුතුනි බලන් ඉන්නතර. අට්ඨියති. රූප හොයනවා ඔබ. අට්ඨියති. හරායති. මහ ලැජ්ජ සහගත ස්වභාවයක්. මැරිච්ච කුණ කරේ ඉල්ලගෙන ඒක හොය හොය යන වැඩපිළිවෙල. මහ ලැජ්ජ සහගතයි. ජීගු වශයෙන් ඉවත දැමියුතු දෙයක්. අට්ඨියති හරායති jigucchati. ඔබ ඔන්න ඔය අට්ඨීයති හරායති jigucchati වශයෙන් ඔය කියන ස්වභාවය අවබෝධ කරගෙන මෙහෙ කරන යම් සංකාරයක් තියෙනවනම් ඒක ඒකාන්තයෙන්ම අට්ඨීයති හරායති jigucchati කියලා වැටුණා. අන්න එතකොට ඔබට කිව්ව හැකි ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ කියලා. සබ්බ කියලා කිව්වේ ඔතන සියලු නෙමෙයි. සබ්බ කියලා කිව්වේ ස අබ්බ. ඒ කිව්වේ තමන් අල්ලා ගැනීම උදෙසා වඩන යම් කිසි සංකාරයක් තියෙනවා නම් ආන් ඒක සමතේකටපත් වුණා නම් මොකද වෙන්නේ? එහෙම ශාන්තයි. එහෙම ප්‍රණීතයි. නිවනම ශාන්තයි. නිවනම ප්‍රණීතයි. නිවනම ශාන්ත නිවනම ප්‍රණීත වෙන්න නම් පින්විතනි ඔය ස අබ්බ කියන ස්වභාවයෙන් තියෙන තමන් උදෙසා කරන්නා වූ අර රූප වේදනා සංඥා සංකාර විඥාන එකතු කිරීමට කරන කාය සංකාර වචී සංකාර මනෝ සංකාර තියෙනවා නම් අන්න ඒක දුරු කරපු කෙනා කොහේ යන කෙනාද නිවන් පුරයට වදින කෙනා ඇයි පිළීමෙන් සදහටම නිදහස් ආයි අට්ටියති වෙනවද ආයි හරායති වෙනවද ආයි දිගුච්ඡතිද කොන පාදගත්තා නම් මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන්න දැන් මම නෑ කියලා එහෙම කියන්න පුළුවන්. මම ඉන්නවා කියන්න පුළුවන්ද මම නෑ කියන්න පුළුවන්ද? ඔය දෙකටම ගැලපෙන්නේ නෑ නේද දැන් මේ කියන කතාව. එහෙනම් පින්වතුනි ආත්මය ඇතද? ආත්මය ඇතද? එහෙම කියන්න පුළුවන්ද? බෑ. ආත්මේ නැතද? එහෙමත් කියන්න පුළුවන්ද? බෑ. ඇත නැත ප්‍රත්‍යයෙන් මාගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය පනවන්න බෑ. ආත්ම අනාත්ම වශයෙන් ශාස්ත්‍රු ශාසනය පනවන්න බෑ. ආත්ම අනාත්ම කතාවක් නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ හේතු ප්‍රත්‍ය ගැලපෙන විදිය. මගේ කිව්වේ මොකද්ද? ප්‍රත්‍ය සපේනවා. මම කියන ඵලය හදන්න. ඔය දෙන්න ඉන්නකම් මම ඉන්නවා මොනවා ඉන්නකන්ද? මගේ ඉන්නකම්. මගේ නැති වෙච්ච දාට මොකද වෙන්නේ? මම නෑ. එහෙනම් අරිහතුන් වහන්සේ සලායතන නිරෝධ කරපු කෙනෙක් නේද? අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ අන්න සලායතන නිරෝධ කරපු අරිහතුන් වහන්සේ තවදුරටත් දැන් සලායතන නිරෝධ කළා කිව්වහම ඇහැ නිරෝධ කළාද? නෑ නෑ. ආයස්ථාන කරන එක නැති කරා. හොඳට අවබෝධයට ගන්න. සලායතන නිරෝධ කළා කියන්නේ ඇහැ නැති කරගත්ත හැම නෙමෙයි. ආයස්ථාන වෙන ස්වභාවය නැති කරා. දැන් තවදුරටත් ස්වභාවයේ පවත්වීම උදෙසා තමන් පැවැත්වීම උදෙසා කරන රූප වේදනා සංඥා සංකාර විඥාන එකතු කිරීමේ ක්‍රියාවලිය කරන්නේ නැහැ. ගැඹුරු වැඩි දෝ මන්දා. හැබැයි දහවතාවක්වත් ඇහුවොත් තව තව මේක හොඳට අවබෝධයට ගන්න පුළුවන්. එවැනි මේ සෝතාපන්න ඵලය ගැන විවිධාකාරයෙන් අපි දේශනා කරනවා. සෝතාපන්න ඵලයේ ලබන ස්වභාවය ගැන සතාගතයන් වහන්සේ සම්මා දිට්ඨියටපත් වෙන ස්වභාවය දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති භික්කවේ සම්මා දිට්ඨි කියන ස්වභාවයට ඇවිදින් එතනිනුත් සෝතාපන්න ඵලය සාක්ෂාත් කරන්න පුළුවන් සත්කාය දිට්ඨිය දුරු කරනවා කියලා කිව්වට පස්සේ පින්වතුනි අපි කිව්වා කාය සත් කියන දෘෂ්ටිය දුරු කරගන්නයි තියෙන්නේ කියලා කාය සත් කියන දෘෂ්ටිය කාය සත් කියලා කිව්වේ පිංගුතුනි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන සාරය කියලා අල්ලගත් දෘෂ්ටිය දැන් පේනවද කාය සත් කියන දෘෂ්ටිය නිසා තමයි මම ඉන්නේ කියලා. ඕක තේරුම් ගන්න බැරි වුණාම සමහර කෙනෙක් කියන ඔය කාය සත් කියන කතාව නෙමෙයිනේ. මමේ මාගේ කියන දෘෂ්ටිය දුරු වෙන එකනේ සත්කාය දිට්ඨිය කියන්නේ කියලා. දැන් වැටහෙන්නේ නැද්ද ඔය දෙකම එකයි කියලා. වෙන එක ක්‍රමයක්වත් තියෙනවද පින්වතුනි මම මේ මාගේ කියන දෘෂ්ටිය නැති කරගන්න මම ඔබට කියනවා මේ මම කියන එකක් නැහැ මගේ කියන හේකුත් නැහැ දැන් හරිද දැන් ඔබ සෝතාපන්නයිද එහෙයි දැන් සෝතාපන්නයිද එහෙනම් එහෙයියන්ට නිවන් දකින්න පුළුවන්ද එහෙයියන්ට නිවන් දකින්න බෑ මේ ශාසනේ පද පරමයෝ පදයක් අල්ලගෙන පදයට පරම වෙලා පදේ කියෝ කියෝ ඉන්නවා මිසක් අවබෝධයට ගන්නෑ. අවබෝධයට ගන්න නම් ඇතුළට බහැලා බලන්න ඕනේ මොකද්ද තියෙන්නේ. එහෙනම් කාය සත් කියන දෘෂ්ටිය කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන වලට බැඳි චන්ද රාගය. ඒ කියන්නේ ඒව සාරයි කියලා ගත්ත දෘෂ්ටිය. ඔය දෘෂ්ටියෙන් මිදිච්ච ගමන් පේනවා පහේ ගොඩවල් එනවා මැරෙනවා එනවා මැරෙනවා එනවා මැරෙනවා මේ එකක්වත් සාරණන් දේවල් නෙමෙයි. අන්න පහේ ගොඩවල් අතහැරුණා පහේ ගොඩවල් අතහැරනකොට ගොඩවල් ඉපදවීම උදෙසා දරන යම්කිසි කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් තියෙනවා නම් අන්න ඒක කරන්නේ නැහැ. අන්න සබ්බ සංඛාර සමතෝ. සබ්බෝ පදිපටි නිස්සග්ගෝ. සියලු උපදීන් නැවත නැවතත් මේ කය ගොඩ නැගෙන වැඩපිළිවෙල. චන්ද රාගිකව බැඳලා මේ කය ගොඩ නැගෙන වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒක කරන්නේ නැහැ. තණ්හක්කයෝ මේ තණ්හාව සහ මුලින්ම මක් වුණාද? ඡේ වුණා. ඔබ තණ්හා කරන්නේ ලෝකෙටද නැත්නම් ওই පහටද? උත්තර දෙන්න. ඔබ තණ්හා කරන්නේ ওই පහටද ලෝකෙටද? එහෙනම් මම එක දෙයක් ඉල්ලන්නම් ඔබෙන්. ඔය දරුවට ආදරය කරන්න ওই පහන් අයින් වෙන්න. ඒක කළා දෙනවද? දැන් ඔබ දරුවට මුහුක් කියවන්න කැමති නෑනේ. ඔබ දරුවට ආදරේ නේද? දරුවට දිගටම ආදරය කරන දරුවා නිසා එන රූප වේදනා සංඥා සංකාර විඥාන අතහැරලා දානවද? ඒක කරන්න පුළුවන්ද? දරුව නිසා එන රූප වේදනා සංඥා සංකාර විඥානයන්ට තියෙන චන්දරාගය දුරු කරගන්නකො දරුව වල්ලගෙන දරුව වඩේ අතහැර ගන්න බැරි ඕකම නේද මේ අතින් අල්ලගෙන හිතින් අතාරින්න කිව්වේ ඔබ දරුව වල්ලගින්නේ කොහෙන්ද අතින් ඉතුරු ටික මොකද්ද ඉතුරු ටික හිතට ආපු ටික නේද එහෙනම් හිතේ ටික අයින් කළා නම් තියෙන දරුවක් ඉන්නවා ඒකට සලකනවා ඔක්කොම ටිකත් කරනවා ප්‍රශ්නේ ඉවරයි නේද? එහෙනම් අතින් අල්ලගෙන හිතින් අතාරින්න කිව්වේ. ඕන් ওই ටිකට නේද? දරුවෝ හේ ඉන්දද්දෙන් ඒ උදසා එන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහමක් කරන්නද? ඒකට තියෙන චන්ද රාගේ දුරු කළා දාන්න. ඔන්න ඔය නිසා තමයි පින්වදින අපි මේ සසරේ සැරිසරන්නේ. ඕන් ඕකට බැඳි චන්ද රාගය නිසා තමයි සත්කාය දිට්ඨිය ඔබට තියෙන්නේ. ඔබට තියෙනවනම් ඒ සත්කාය දිට්ඨිය තියෙන්නේ මේ කායවල් සත් කියලා අරගත්ත බැඳලාගත්ත ස්වභාවය නිසා. මමෙක් ඉන්නවා කියලාම විද්‍යාමාන වෙවි හිටපු නිසා. නමුත් මෙතන මමෙක් නැති බව ඔබ මෙතන විමර්ශනය කළා නම් දහම ඔබට වැටහෙන්න ඕනේ. මමෙක් නැති බව. මමෙක් කියලා දෙයක් නෙමෙයි මේ තියෙන්නේ මේ පහේ ගොඩවල් ටිකක් මේකට බැඳි චන්දරාගය නිසායි මම කියලා හැමදෙස්සෙම විද්‍යාමාන වෙවි පේන්නේ. ඕන් ওই ටික Tamanට අවබෝධ වුණා නම් පින්වතුනි සත්කාය දිට්ඨිය දුරු වෙනවා. සත්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනාට විචිකිච්ඡාව දුරු වෙනවා. විචිකිච්ඡාව කියලා කිව්වේ මොකක්ද? විකෘති වූ ක්‍රියා කිරීමට තියෙන කැමැත්ත. බුද්දේ කංකති විචිකිච්ඡති. තථාගතයන් වහන්සේ කංකති කිව්වේ ක අංක කංක පහත් අංකයක් දෙනවා. තථාගතයන් වහන්සේට පහත් අංකයක් දීලා විකෘති වූ ක්‍රියා පාපකාරී ක්‍රියා හේවත් දසකුසලයේ කරන්නේ හරි කැමැත්තෙන් කටයුතු කරන විචිකී ඉච්ඡති විකෘති වූ ක්‍රියා කරන්න කැමැත්ත ඔබට බුද්ධ ආදී අටතැන්ගේ සැකය කියලා කියන ක්‍රමයක් තියෙනවා පිටින්. ඒක අපි පොඩ්ඩක් එහයින් තියෙන ඊට ගැඹුරින් අර්ධය කරලා බලමු. බුද්දේ කාංකති විචිකිච්ඡේ තථාගතයන් වහන්සේට පහත් අංකයක් දීලා 15ම තැනක් දීලා ඉවරලා ගණන් ගන්න නැතුව මොකද කරන්නේ? 15 අංකයක් දීලා ඉවර වෙලා විකෘති වූ ක්‍රියා කරන්න කැමැත්තෙන් ඉන්නවා. දැන් මේ විකෘති වූ ක්‍රියා කරන්නේ මොනව ගන්නද? මොනව ගන්නද? දැන් ඉතින් ඔබගේ කට පටන් ගන්න ඕනේ වටපට ගාලා. නැත්තම් වැඩක් නෑනේ. මොනව ගන්නද මේ විකෘති උපියා කරන්නේ? රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ පහේ ගොඩවල් ගන්න. ඇයි? පහේ ගොඩවල් වලට බැඳි චන්දරාගය නිසා. බුදුහාමුදුරුව ගණන් ගන්නෑ සත පහකට. අපි ඔය ගණන් ගන්නෑ කියන්නේ පහල අංකයක් දෙනවා කියන එකනේ ගණන් ගන්නෑ. පහල අංකයක් දුන්නා. එහෙනම් බුදුහාමුදුරුව ගණන් ගන්න නැතුව විකෘතිය ක්‍රියා කරන්න කැමැත්තෙන් කටයුතු කරනවා මේ සෝතාපන්න නොවිච්ච කෙනා. ඇයි සත්කාය දිට්ඨිය තියෙනවා. මේ පහේ ගොඩවල් හරි සාරයි. මේවා නැවත නැවත කොහොම කොහොම හරි මං ගන්න ඕනේ. ආන් ඒක උදෙසා කටයුතු කරනවා. ධම්මේ කංකති විචිකිච්ඡති සංඝේ කංකති විචිකිච්ඡති සික්ඛායි කංකති විචිකිච්ඡති. පුබ්බන්තේ කංකති විචිකිච්ඡති අපරන්තේ කංකති විචිකිච්ඡති. පුබ්බාපරන්තේ කංකති විචිකිච්ඡති. ඉදම් පච්චේතා පටිච්ච සමුප්පාදේ කංකති විචිකිච්ඡති. ඉදම් පච්චේතා පරිසම්පාදේ කියන එක ඒක බින්දු මාත්‍රයක්ව සලකන්නේ නැහැ. ගණන් ගන්නෑ සත පහකටවත්. මේම ක්‍රමවේදයක් තියෙනවා මේ ක්‍රමවේදයට අනුව තමයි මේ සත්‍යයේ උපද විපද සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම ආකාරයක් තියෙන එකක්වත් ගණන් ගන්න. මොකද කරන්නේ? අර මට බැලි චන්ද රාගය නිසා ඒව උපාද කිරීමේ ක්‍රමවේදයක හිටිනවා. ඒව බැරි වුණොත් මොකද කරන්නේ? සිංහදෙනී සීලබ්බත පරාමාස කියලා. ඒව හොඳ පැත්තෙන් ලබා ගැනීම උදෙසා යම් කිසි කරුණු කටයුත්තක් තියෙනවා නම් ඒක උදෙසා කරනවා. එහෙනම් යම් කිසි පුද්ගලයෙක් පින්විතනි නිවන උදෙසා නැතුව බෝධි පූජාවක් හරි තියෙනවා නම් ඒවත් මොනවද? සීලබ්බත පරාමාස ගණයට වැටෙනවා. නිවන උදෙසා නිවන් දකින්නවා කියලා හිතාගෙන ඒක කරනවා නම් ඒකයි තියෙන්නේ. මොකද ඒක එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි නිසා. ඒකෙන් මං කිව්වේ බෝධි පූජා තියන්න එපාවත් ඒක නරකයි කියලාවත් නෙමෙයි. බෝධි පූජාව උපනිශ්‍රේ වෙනවා නිවනට. ඒක නිසා බෝධි පූජා තියන්න ප්‍රශ්නයක් නැහැ. තමන්ට රෝගයක් තියෙනවා නම් ඒකෙන් නිදහස් වෙන්න බෝධි පූජා තියාගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිවන් දකින්න බෝධි පූජා තිබ්බොත් අන්න එතන නම් පොඩි ගැටලුවක් තියෙන බව ඔබ හැම කෙනාටම පේනවනේ. ඒකයි මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. බෝධි පූජාවේ වරදක් නෙමෙයි. දැලිපිහියේ වරදක් නෙමෙයි. දැලිපිහියේ තියෙන කේසරවුල් බා ගන්න. ඕක තියලා ඉඳගත්තොත් මොකද වෙන්නේ? පසපැත කපා ගන්න නෙවෙන්නේ. එහෙනම් ගැළපෙන තැනට විතරයි ගැළපෙන දේ පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් පිටුදිනේ සත්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඔය තුනම දුරවලා යනවා මක් වුණාමද? අර සත්කාය දිට්ඨිය කියන එක දුරු කරගත්තට පස්සේ අර දෙකට හිටින්නේ නැහැ එක බින්දුවක්වත්. යථාර්ථය අවබෝධ වුණා. මම කියන්නේ කවුද මගේ කියන්නේ කවුද කියලා තේරුණා. එහෙනම් මෙච්චර කල් මම මගේ කියලා පුද්ගල සංඥාවෙන් අරගෙන හිටියනම් දැන් තේරෙන්න පටන් ගන්නවා එහෙම එකක් නෙමෙයිනේ තියෙන්නේ. මෙන්න මෙහෙම දෙයක් නේ. සිහි කර කර සිහි කර කර බලන්න. තමන්ගේ ජීවිත අත්දැකීම් වලට සදා තමන්ට වාපු දේවල් එක්ක බලන්න. තමන්ගේ කනින්නේ තමන්ට දේවල් ආවේ. මගේ කනින් ඔබට ආවේ නැහෙනේ කිසි දෙයක්. එහෙනම් මගේ කන හරහා ආපේව ඔබට ඔබට අරගෙන නිවන් දකින්න බෑ. ඒකයි කියන්නේ තමන් තුලින්ම මේ ධහම දකින්න ඕනේ කියලා. එහෙම දැක්කොත් විතරයි කියලා තමන්ට මේකෙන් ගැළවීමක් තියෙන්නේ. මේ ඔය ටික හරියාකාරව තේරුම් ගත්තනම් පිංගුතුනි අද මේක මෙතන ඉඳගෙන හොඳ ආකාරව මෙනෙහි කර කර මේ වැඩ පිළිවෙල කර කර හිටියානම් ඔබට ඒකාන්තයෙන්ම මේ වෙනකොට සත්කාය දිට්ඨිය දුරු වෙන්න ඕනේ. අවබෝධයට වැටුණා නම් අවබෝධයට වැටුනේ නැත්නම් කරන්න තියෙන්නේ නැවත නැවත මේවා ශ්‍රවණය කරලා නැවත වතාවක් මේ වගේ සද්ධර්ම දේශනාවලට සම්බන්ධ වෙන්න. මම ඒකයි පින්වතුනි කියන්නේ යථාර්ථය දෙකක් නෑ යථාර්ථය කියන්නේ එකයි සත්‍ය කියන්නේ එකයි. මේ ධහම හරියාකාරව ඔබ තේරුම් ගත්තා නම් පින්වතුනි ඔබ මෙතනින් මිදෙනවා. හැබැයි සම්මුතිය කියලා ඕනේ තරම් දේවල් තියෙනවා ඕනේ කෙනෙකුට ඕනනම් හිතන් හිටිය හැකි මමයි සක්විති රජුරුව කියලා. නමුත් ඒක ඔබ හිතන් ඉන්නවා විතරයි පින්වතුනි. ඇත්තට මෙහෙම එකක් නෑ. ඔය මම කියලා කියන්නේ ඔබ හිතන් ඉන්න එකක් විතරයි. ඇත්තටම තියෙන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ගොඩවල් ටිකක් විතරයි. ඒවත් මැරිලා පච්චුප්පන්න මොහොතේ විතරක් උත්පාද වෙවි තියෙනවා. ඒක මැරෙනවා. ආයි උත්පාද වෙනවා. ඒක මැරෙනවා. ආයි උත්පාද වෙනවා. ඒක මැරෙනවා. එහෙනම් මම කියලා පවත්වන්න පුළුවන් එකක් තියෙනවද? ආත්මය කියලා පවත්වන්න පුළුවන් එකක් තියෙනවද? ඔන්න ආත්ම දුස්ති කඩල යනවා. දිගින් දිගටම දිගින් දිගටම මේ සම්බන්ධව අපි ඉදිරියේදී කතා කරමු. ඒකාන්තයෙන්ම පින්විතනි ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වෙනවාමයි. ඒක නවත්තන්න බෑ. මේ මහ යතිවරයන් වහන්සේලා මේ මග වඩනකල් ඔබ සියලු දෙනා එකතු වෙලා මේ මග වඩනකල් ඒකාන්තයෙන්ම මේ සම්බුද්ධ ශාසනයේ අරිහතුන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ. මේ ධර්ම විනය ඒකාන්තයෙන්ම එලෙසම පවතිනවා. මේ මහ යතිවරයන් වහන්සේලා තමන්ගේ ලේ දහඩිය හෙලාගෙන මුළු ජීවිතේම කැප කරගෙන අනාදිමත් සංසාරක ඉඳලා මේ කරපු පාරමිතා ශක්තියන් අරගෙන ඇදෙලිලා පිඟුතුනි මේ ශාසනය රැකලා දුන්නා. ඒකයි මම ඔබට කියන්නේ මහා සංඝරත්නය කියලා කියන්නේ පරම පූජනීය පරම ශ්‍රේෂ්ඨ පිරිසක්. උන්වහන්සේලා මේ ශාසනය රැකගත්තා. උන්වහන්සේලා මේ ධර්ම විනය රැකගත්තා. ඒක නිසා අද අපිට නිවන් දකින්න මඟ විවර වෙලා තියෙනවා. අපි සියලුම දෙනා එකතු වෙලා මේ ශාසනය රැකගන්න ඕනේ අන්න ඒක නිසා. පුළුවන් තරම් ධම් ප්‍රචාරය කරන්න. මේ සීලී පුළුවන් තරම් ප්‍රචාරය කරන්න පින්වදෙනි මිනිස්සු හැම කෙනාටම මේ දේවල් අහන්න සලස්වන්න. හැම කෙනාගේම සත්කාය දිට්ඨිය දුර වෙලා යනනේ සන්තියාවිය ඔමට්ටෝ ධෛයමානේව මත්තකේ සත්කාය දිට්ඨි ප්‍රහාණාය සතෝ බිකු පරිබ්බජි තථාගතයන් වහන්සේ එක්තරා දෙවි කෙනෙකුට කිව්වේ ওই කතාව එක්තරා අනාගාමී වෙච්ච බ්‍රහ්මයෙක් ඇවිල්ලා තථාගතයන් වහන්සේට කියනවා ස්වාමීන් හිස ගිනිගත්තෙකු එගිනි නිවන ලෙස දණ්ඩෙන් පහර කන කෙනෙක් එයින් නැගිටලා දුවන්න තැත් කරන ලෙස කාමරාගේ දුරු කරන්න ඕනේ කියලා මං කියනවා කියලා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ කියනවා නෑ නෑ නෑ ওই විදිහට කරන්න ඕනේ කාමරාගේ දුරු කිරීම නෙමෙයි සත්කාය දිට්ඨිය දුරු කිරීම. මොකද පින්වතුනි සත්කාය දිට්ඨිය දුරු කරන්න ඔබට පරතෝ ഘോഷක ප්‍රත්‍ය ඕනේ. සද්ධර්ම ශ්‍රවණයේ ඕනේ. ඔබට තනියෙන් කරන්න බෑ. ওই අවස්ථාව මිස් වුණොත් එහෙම ඔය ෂණ සම්පත්තිය කියන එක ඔබට ලැබෙන්නේ නැහැ. හැබැයි සෝතාපන්න වුණාට පස්සේ සම්බුද්ධ ශාසනයේ නැතත් බ්‍රහ්ම ලෝකෙක ඉඳගෙන හරි පිංගුදෙනි තමන්ගේ වැඩේ තමන්ට කරගත්ත හැකි. හැබැයි සෝතාපන්න වෙන්න නම් ඒකාන්තයෙන්ම පරතෝഘോഷක ප්‍රත්‍යත් සද්ධර්ම ශ්‍රවණිය උදෙසා කන් ඒක මෙනෙහි කිරීම උදෙසා හොඳ මානසික මට්ටමක් ඔය හැම එකක්ම තියෙන්න ඕනේ. ඒකයි හිස ගිනිගත්තෙකු ඒ ගිනි නිවන ලෙස මේක කරගන්න කියලා කිව්වේ. ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. හිස ගිනිගත්තා කියලා කියන්නේ කොණ්ඩෙට ගිනි ඇවිලුණා. ළමයා පන්තියට දාලා ඇවිල්ලා නෙමෙයි නේද නිවාගන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරපු දේ උඩින් පල්ලෙන් ගත්තොත් වෙනසෙන්න විතරයි වෙන්නේ. ඔබ හරි පින්වන්තයි පින්වතුනි. එකම හේතුව ඔබ තාම මලේ නෑ. ඔන්න ඕක තමයි ඔබගේ පින්වන්තකම. ඔබ තාම මලේ නෑ ඔබට දහම අහගන්න පුළුවන්. දැන් වහ වහ ඊළඟ මොහොතද කියන්න බෑනේ වහ වහ ශ්‍රවණය කරන්න. වහ වහ අවබෝධ කරන්න. අනිත් කරුණ ඔක්කොම පැත්තකට දාන්න මම මේ තරුණ දරුවන්ට කියන්නේ. නිකන් නිස්කාරණේ ඔය තරුණ ජීවිතේ විනාශ කරගන්න එපා රුපියල් 7 හින්දා. මෙතනින් වෙන් වෙලා ගැලවිලා යන්න පුළුවන් වෙලාවේ ගැලවෙන්න උත්සාහ කරන්න. ඒක උදෙසා වීරිය වඩන්න. අන්න එතකොටයි ඔබ වීරයෙක් වෙන්නේ. නැතුව පින්විතනි ඔබට දිනන්න දෙයක් මේ ලෝකේ නැහැ. ඔබත් නැතිකොට කෝ දැන් ඔබ? ඔබත් නැතිකොට දැන් ඔබ මොකක් දිනන්නද ඔය යන්නේ? මොකක් පෝෂණය කරන්නද රස්තාවක් කරලා සල්ලි ටිකක් හොයන්නේ මොනව කරන්නද? ඔබට ඕනේ රූප ගන්න නේද? මම පැවැත්වීම උදෙසා අවශ්‍ය රූප ගන්න නේද? වේදනා ගන්න, සංඥා ගන්න, සංඛාර ගන්න, විඤ්ඤා ගන්න ගන්න නේද? ගෑනුන්ට මිනිසුත් මිනිසුන්ට ගෑනුත් කියලා හරි උජාරුවට රබන් ගහලා තොරන් බැදලා අරන් ඉන්නේ මොනව ගන්නද ඔය? ලැජ්ජ හිතෙන්නේ නැද්ද පිඟුදෙනි කරපු වැඩ ගැන? කාන්තාවක් සරණ පාවගෙන ගෙදර ආවේ මොනව ගන්නද ඔය? ඈ? රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් නේද අන්තිමට හම්බුන්නේ. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ටික ගැනීම උදෙසා පොඩි දුකක් දෙ විඳින්නේ. ඉස්ත්‍රි කාලේ අරන් යන්න ඕනේ ලෙඩ හැදුනහම කන්න බොන ටික කරලා දෙන්න ඕනේ ළඟට කරලා දෙන්න ඕනේ. කොච්චර දේවල් නම් ඔබ කරනවද? දෙපාර්ශවයේ හිතලා බලන්න. අන්තිමට හම්බුනේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකක් විතරයි. එහෙනම් කසාද බැඳෙත් පින්වතුනි ඕන් ඔය පහට බැඳි චන්දරාගය නිසා ගත්ත මෝඩ තීරණයක් නේද? මට අලුත් જાතියෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ ගොඩවල් ටිකක් ගන්න පුළුවන් කියලා හිතලා නේද? ඉතින් මේ මුලාවේ තව කොච්චර දවස් ජීවත් වෙන්නද? මේක හරියට අවබෝධ වුණා නම් තරුණ පිරිසට මම කියන්නේ මුණ ගැහෙන්න අපි වැවිදෙලා. එතනින් එහාට සියලු දෙනා එකතු වෙලා මග වඩලා ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්න. මෙන්න මේ ස්වභාවය අපි යතින්ම සිද්ධ කරගන්න. ඒකයි තියෙන්නේ. මොකද උඩින් පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේලා උඩින් වැටෙන්නේ නැහනේ. ඔබ අතරින්මයි පිහි වෙන්න ඕනේ. මේ වහා යතිවරය අතරින්මයි බිහි වෙන්න ඕනේ. ඒ උදෙසා වීරිය වඩනවා නම් ඒ කාන්තේම පුළුවන්. මොකද මේ උඩින් වැටිච්ච දහමක්ද මම අද ඔබට දේශනා කළේ. පිළිදෙන උදේ ඉඳලා රෑ වෙනකන් අපි මගවඩන එක තමයි කරන්නේ උදේ ඉඳලා රෑ වෙනකන් වෙන කිසි දෙයක් අපිට නැහැ. ඒ උදෙසාම මහා කැපකිරීමකින් උදේ ඉඳලා රෑ වෙනකන් මග වඩාගෙන යනකොට අවබෝධ වෙන දේ ඔබට දේශනා කරන්නේ. මේ ධහම අවබෝධ කරන්න පුළුවන්. මේ ධහම මහා ප්‍රාණවත්. මැරෙන්න තව හිතලවත් නැහැ මේ ධහම. හිතන්න නම් එපා දහම මැරුණා කියලා. හිතන්න නම් එපා ශාසනය මැරෙනවා කියලා. ඒක වෙන්නේ නෑ කවදාවත්. මගේ ශාස්ත්‍රුන් වහන්සේ 5000කට අධිෂ්ඨාන කරපු බුද්ධ ශාසනේ 2500කින් කන්න බෑ මෙලෝ යකෙකුට. ඒක 5000 නම් 5000 තියෙනවා. මොකද මගේ ශාස්ත්‍රුන් වහන්සේ දින්නේ මායя නෙමෙයි. මගේ ශාස්ත්‍රුන් වහන්සේ දින්නේ උන්වහන්සේගේ බුද්ධ ශක්තිය එකාකාරව මේ විශ්ව ලෝක ධාතුවේ තියෙනවා. ඒ හේක බල ගන්නවන්න තමයි ඔබට හැමතිස්සෙම කියන්නේ පිටුදෙනී ආර්ය මෛත්‍රී කර්මස්ථාන වඩන්න කිය. ආර්ය මෛත්‍රිය පුළුවන් තරම් වඩන්න කියලා තමන්ගේ වටපිට හැම තැනටම පුළුවන් තරම් මේ CD ගහලා දෙන්න කියලා CD අරගෙන කොහොම හරි තමන් අහප් එක හරි කමන්නේ තව කෙනෙකුට දෙන්න. ඔබ දන්න දහම කියලා දෙන්න තව කෙනෙකුට. දහම් සාකච්ඡා කරන්න. මේ යතිවරයන් වහන්සේලාව මුණ ගැහිලා උන්වහන්සේලාගෙන් මේ දහම උකහා ගන්න. උන්වහන්සේලා මහා ධර්මදරයි ත්‍රිපිටකධාරී උත්තමයෝ. උන්වහන්සේලා සතු ධර්මයේ උන්වහන්සේලාත් එක්කම පිරිනිවිට යන්න දෙන්න එපා. අපවත් වීමට යන්න දෙන්න එපා. උන්වහන්සේලාත් එක්ක ධම් සාකච්ඡා කරන්න ඔබ ධම් සාකච්ඡා කරන්න ඔබ ඔබ පිරිස එකතු වෙලා. ඔබ යම් දන්න දහමක් තියෙනවා නම් ඒක තව කෙනෙකුට කියලා දෙන්න. නොදන්න දහම් කියන්න යන්න එපා වරිගෙන අහගන්න වෙන්නේ. දන්න දහම කියලා දෙන්න. පුළුවන් තරම් බණ අහන්න. ඉස්සරහට එනවා පින්විතනි අලුත් අවුරුදු කාලේ. ඔය අලුත් අවුරුදු කාලෙදි පින්විතනේ ඔබ අදිස්ථාන කරගන්න. ඔබ නෑගයි යන හැම ගෙදරකටම CD එකක් ගිහින් දෙනවා කියලා. එහෙනම් ඔබගේ ඥාතිවරු ඔක්කොම බණහන පිරිසක් බවට පත් වෙයි. සිංහල අවුරුද්ද හොඳට සමරන්න. කැවුම් කොකින් සුවේලා ඒ විදිහට සමරන්න. ඒවට එහෙම මුකුත් කියන්න යන්න එපා. ජනපද නිරුක්තියට නිගා කරන්න එපා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් එහෙම කවුරු කියන්නේ එහෙම යන්න එපා. සිංහල අවුරුද්ද එහෙම කවුරු සමරන්න එපා. ඕක දෙමළුන් ඒව අපේව නෙමෙයි කියලා එහෙම. එහෙම එකක් නෑ අනාදිමත් කාලෙක ඉඳලා පින්විතනේ අපේ සීහලයා ඕවා පවත්වාගෙන ආවා. ඒවට විරුද්ධව කටයුතු කරන්න එපා කිසිම කෙනෙක්. ඒවා සමරන්න. හොඳට සමරන්න. ඒකේ විකසිතු වොන්න කියලා නෙමෙයි නේද? හොඳට සමරන්න. පන්සලට යන්න. ස්වාමින් වහන්සේලා මුණ ගැහෙන්න. දහම් සාකච්ඡාවකුත් කරන්න නොනගතේ වෙලාවේ. වෙලාවට කිරි උතුරවන්නේ ඔක්කොම කරන්න. කිසි ගැටලුවක් නෑ. හැබැයි දහම් අවබෝධය ලබා ගන්න. දවසින් දවස අවබෝධය ලබා ගන්න. ඔබ අදිස්ථාන කරන්න කොහොම හරි. ඔබගේ ගෙදරට එන හැම ඥාතිවරයෙක්ම හිස් අතින් යවන්නේ එක බණ පදයක් හරි කියලා CD එකක් දීලා යවන්නේ. ඔබ යම් ඥාතිවරයෙක්ගේ ගෙදරකට ගියොත් එක බණ පදයක් හරි ඒ ගෙදරදී කියලා ඒ CD එකක් දීලා තමයි එන්නේ. ඕන් ඔය දේ අදිස්ථාන කරගන්න තිගතනි මේ සිංහල අවුරුද්දේ මෙතන ඉන්නවා නම් 5000ක් පිරිස. මේ 5000 පිරිසකින් අඩුම තරමේ පවුල් නැති 2000ක්වත් මෙතන. 3000ක්වත්. ඔය පවුල් 3000 තව ගෙවල් 10ක්. තව පවුල් 10කට මේ දහම දුන්නොත් 3000ව 10ක් කීයද? පවුල් 30000 මේ දහම් වැළඳ ගන්නවා. ඒකයි වෙන්නේ. මේ මහ යතිවරු කාලාන්තරය තිස්සේ කරගෙන ආපු මේ ශක්තිය දීලා පණ ගහගෙන ආපු මේ සම්බුද්ධ ශාසනයට ඔබ ලොකු පණක් දෙනවා. ඒක කරන්න. ආර්ය මෛත්‍රිය වඩන්න. මම ඔබට නිරන්තරයෙන්ම කියපු දෙයක් තමයි ඔබගේ ත්‍රිවිල් එක පිටිපස්සේ ඔබගේ වාහනේ පිටිපස්සේ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර විත්වා කියලා ගහන්න. ඔබගේ ගෙට ඇතුල් වෙන තැන නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා ගහන්න. ඔබගේ කම්පියුටරේ වෝල්පේපර් එකට දාගන්න නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා. ඔබගේ වෙළඳ ශාලාවට ඇතුල් වෙන තැන ගහන්න ලොකු බෝඩ් එකක් නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා. ඔබගේ බස් එකේ ගහන්න, ඇතුළෙත් ගහන්න, එළියෙත් ගහන්න. පින්වතුනි දකින්න දකින්න වාරයක් වාරයක් ගානේ මේ විශ්වයට මහා සුදු කිරණයක් පිට වෙනවා. ඔබට ධහම අවබෝධ වෙනවා. මේ සුදු කිරණ ශක්තිය හරි අවශ්‍යයි. නිවන් දකින උතුමන්ට. ඒ වට පරිසරය සකස් කරලා දෙන්න ඕනේ පිංගුතුනි වට පරිසරය සකස් වෙන්නේ නැතුව ඔබ කොච්චර දානමාන ආදී දුන්නත් මේසි වෙන්නේ නැහැ උන්වහන්සේලාට ඒක කරගන්න. දානමාන ආදී වගේම වට පරිසරයත් සකස් කරමු අපි හැමෝම එකතු වෙලා. ඒක නිසා පුළුවන් තරම් ආර්ය මෛත්‍රිය වඩන්න පුළුවන් තරම් හැම තැනකම අර කීප අර නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියන ඒ වැකිය පේන්න අරින්න හැම කෙනාටම මහලහු ගාණක් යන්නේ නැහැ රුපියල් 50ක් 60ක් යයි ඔන්න තමන්ගේ කඩේට එන හැම කෙනාටම ඕක කියවෙනවා නම් පොඩි ශක්තියක්ද පින්විතනේ ඔබගේ කඩේ ගාව නිකුත් වෙන්නේ. ඒක ඔබගේ කඩේටත් හොඳයි. හැබැයි කඩේට හොඳයි කියලා හිතලා නම් ගහන්න යන්න එපා. ඒක හරි තුච්චයි නින්දිතයිනේ. දහමට ලෞකිකත්වයේ ගාවන්න එපා පොඩ්ඩක්වත්. සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුගිතර වෙත්වා කියලා හිතාගෙනම ගහන්න. මේකෙන් මගේ කඩේ හරියත්වා කියලා ගහනවා නම් හරිම තුච්චයි හරිම නින්දිතයි. මං හිතන්නේ ඔබ එහෙමයි කියලා. හොඳයි. එහෙනම් පින්වතුනි අපි සියලුම දෙනා එකතු වෙලා ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ සජ්ජායනා කරමු. මාත් එක්කම එකම හඬකින් මේ පාසල, මේ පන්සල, මේ ප්‍රදේශය, මේ රට, ඒ වගේම මේ මහ සක්වලම, මේ මඟුල් සක්වලම ඒකලාලෝක වෙන්න, දසදහසක් ලෝක ධාතුවටම විහිදිලා පැතිරිලා යන්න. ඒ හඬින් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වැඩමු සියලු දෙනා එකතු වෙලා. මම කියද්දි මාත් එක්කම කියන්න. එතකොට මම කියන එක ඔබට කිව්ව හැකි නැත්නම් ඕකේ තියෙන එකමද මම කියන්නේ කියලා දන්නේ නැනේ. මාත් එක්කම කියන්නේ ඉතින් කියනකොට තේරෙනවනේ මොකද්ද කියන්නේ යන්නේ කියලා. එතකොට කියන්න ලේසිනේ. එහෙම කරමු. මාත් එක්කම සියලුම දෙනා මහා හඳක් මේ විශ්ව ලෝක ධාතුවට දැනෙන්න සුදු කිරණයන්ගෙන් පිට වෙලා යන හදවතීම පිඟුතුනි ආර්ය මෛත්‍රිය වඩමු සීල දෙනා මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත පරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග බන්ධනයෙන් මිදෙත්වා ද්වේෂ බන්ධනයෙන් මිදෙත්වා මෝහ බන්ධනයෙන් මිදෙත්වා මාර බන්ධනයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිම්මාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාති ගින්නෙන් නිදෙත්වා ජරා ගින්නෙන් නිදෙත්වා ව්‍යාධිගින්නෙන් මිදෙත්වා මරණගින්නෙන් මිදෙත්වා නිබ්මාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්මාන පරම සුඛයෙන් සුකිත පරවෙත්වා නිබ්මාන පරම සුඛයෙන් සුකිත පරවෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ශෝක ගින්නෙන් නිදෙත්වා පරිදේවයෙන් මිදෙත්වා දුක්කගින්නෙන් මිදෙත්වා දෝමනස්සයෙන් මිදෙත්වා උපායාසයෙන් මිදෙත්වා යං පිට්ඨං ලබති තම්පි දුක්ඛයෙන් නිදෙත්වා සංකේතේන පංචෝපාදානස් කන්දයෙන් නිදෙත්වා නිම්මාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිම්මාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිම්මාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කාම ලෝක අනාතයි එන් මිදෙත්වා රූපේ සුවයි එන් මිදෙත්වා අරූප ලෝක අනාතයි සුදු කිරණ ශක්තිය මේ දස සක්වල පුරාම පැතිරිලා නිවන් දකින මහා උත්තමයන්ට නිවන පරිපූර්ණේ කරගන්න මහා උත්තමයන්ට මහා සිතක් සැලසෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ සිව්දිසින් වඩින මහා සංඝ රත්නයේට ආරාම විහාර කරනවටත් වඩා අසුණු සැනක් ගහන වෙලා ආර්ය මෛත්‍රිය වඩන එක වටිනවා කියලා. මේ සුදු කිරණ ශක්තියෙන් මේ මග වඩන මහ යතිවරයන් වහන්සේලාට මහා ශක්තියක් නැගිලා බුද්ධ ශක්තියෙන් මේ විශ්වයේ ඒකාලෝක වෙලා මාර්ග බන්ධන ගැලවෙන්න මහාංගු අවස්ථාවක් උදා වෙනවා නිරන්තරයෙන් වඩන්න ඔබටත් හොඳයි සියලු දෙනාටම හොඳයි හොඳයි පින්වතුනි ඒ වගේම ඔබගේ අතට ඔබගේ පවුලට එක බැගින් මං හිතන්නේ සංගරාවක්පත් වෙන්නේ නැති. ගෙදර ගිහිල්ලා ඔය සංගරාව කියවන්න. පත් උනාද දන්නේ මං හිතන්නේ ඔක්කොටම දෙන්න තියෙන්නේ නැති ඇති නේද බොහෝ පිරිසකට බෙදලා තියෙනවා තවත් දන්නේ නැහැ කොහොමද කියලා ඉවර වෙන්නේ නැති සමහර විට මොකද 3 4000ක් ඇවිදලා ඉන්න නිසා ආ සංගරා 800ක් විතරලු ලැබිලා තියෙන්නේ. ඒ සංගරාවේ නම හෙළබොදු පියුම. යථාර්ථවත් සද්ධර්මයේ නැගෙන සංගරාවක්. ඒකේ මුද්‍රණ වියදමට ඒ සංගරාව ඔබට ලබා ගන්න පුළුවන්. මේ සංවිධායක මණ්ඩලෙත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. නිවන් දැකපු මහ යතිවරයන් වහන්සේලාගේ නිවන පරිපූර්ණේ කරගෙන පිරිනිවන් පාපු මහා යතිවරයන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාගේ ෆොටෝ සිටන් ඔය පත්තරේ මුල් පිටුවේ ඇති. ඒකයි මම ඔබට කියන්නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය අරිහතුන් වහන්සේලාගෙන් කවර කවදාකවත් හිස්ුනේ නැහැ. හිස් වෙන්නෙත් නෑ මේ 5000ක් පවතිනකම් මේ ශාසනේ. සීල දෙනා වෙර වීරිය වඩන්නේ උදෙසා. හොඳයි පින්වතුනි මේ මාසේ 18 වෙනිදා පින්නදුව අම්බලන්ගොඩ තවත් සද්ධර්ම දේශනාවක් පවතිනවා. දැන් නම් අර එක දවසක් මට දොස් කියපු අපේ මහත්තයාට සතුටු ඇති. එහෙම නේද මහත්තයෝ? <laughs> දවසක් අනුරාධපුර දේශනාවේදී අපේ මේ නායක හාමුදුරුවොත් එක්ක පණ්ඩිත හාමුදුරුවොත් එක්ක එක මහත්තයෙක් ඇවිදින්න පිටිපස්සේ ඉඳගෙන දේශනාව අවසන් වෙලා කිව්වා ඔබ වහන්සේ මේ දේශනා කරන සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන මහා පිරිසක් අපේ ප්‍රදේශවල ඉන්නවා කියලා ප්‍රදේශ මං හිතන්නේ 20ක් විතර බස්කොන්දොස්තර මහත් එක්ක වගේ මතකෙන් කියාගෙන කියාගෙන ගිහිල්ලා ඔබ වහන්සේ තාම එක වතාවක්වත් ඒ පළාතට වැඩියේ නැහැ. ඔබ වහන්සේ මහා සාධාරණයක් කරන්න කියලා කිව්වා. දැන් නම් මං හිතන්නේ ගොඩක් හම්බ වෙනවා. අඬන්න ඕනලුන කිරියෙරෙන්න. නේද? කොහොම හරි කමන්නේ හේතු ගැළපීලා කරුණු සකස් වේ. අම්බලන්ගොඩ ටවුමේ සිට වෑන් දෙකකින් ප්‍රවාහන පහසුකම් සපයනවා. 200ක් පමණ පිරිසට රාත්‍රී නැවතීමේ පහසුකම් සලසලා තියෙනවලු. රාත්‍රී බද්දන්සලක් සහ දහවල් තේපැන් දන්සලකුත් පවත්වනවලු. පින්වතුනි බලන්න ඔබට මේ නිවන් මඟ පසක් කරගන්න ඔබව ගෝරතර සංසාරයෙන් මුදව ගන්න කල්යාණ මිත්‍රයෝ මොනතරම් මෙහෙසෙනවද කියලා. ඒක නිසා 2018 තුන්වෙනි මාසේ 18 වෙනිදා පින්න දුව අම්බලංගොඩ තියෙන දේශනාවට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න ඔක්කොම සීලු දෙනාම. දන්න දන්න පිරිසට කියන්නේ මේ මේ මේ කියන ගම්දනව් වල ඉන්නවනම් Taman දන්න පිරිසේ අයට කියන්නේ. හවස 4ට හවස 4ට දේශනාව පැවැත්වෙනවා සම්බන්ධ වෙන්න ඇවිදින්න. දන්න දන්න අයට කියන්න. මේ සියලුම ව්‍යායාමයේ පිංගුතුනි එකම එක දෙයක් උදෙසා ඒ තමයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වීම උදෙසා වෙන කිසිම ලාභ ප්‍රයෝජනයක් මේ කියන කිසිම දායක මහත්මයෙකුට හෝ ස්වාමින් වහන්සේ නමකට හෝ නැහැ. එකම එක දෙයයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වීම විතරයි. ඒකයි ධර්මයයි ඔබයි හුදෙක්ම නිවන් අවබෝධය පිණිස පමණයි. නිවන් අවබෝධයට ඕනේ කවුද? ධර්මයයි ඔබයි. ඔබ කියනවා නම් ධර්මයයි මමයි. වෙන කිසි කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලබන ලබන්න කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් හිටියාම හරි පළවෙනි තැනට. හොඳයි පින්වතුනි එහෙනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා අනන්ත අප්‍රමාණ මහා පුණ්‍ය ශක්තියක් නගාගෙන ඉන්න වෙලාවේදී මේ පුණ්‍ය ශක්තිය විහිදුවලා පතරවල හැරලා ඒ පිනෙන් පෝෂණය වෙන පිනට සතුට වෙන මේ පිරිසව යම්කිසි අභව්‍ය දුකට ගැන ගති තැන්වල ඉන්නවනම් ආන්නේ තැන් වලින් ඇදලා සුගිත මුදිත කරන වෙලාව මේ වෙලාවත් හරීම වැදගත් විදිහට ඔබත් එක්ක අතීත සංසාරයත් ඉතිසා සම්බන්ධ වෙලා කටයුතු කරපු අම්මලා තාත්තලා ඉන්නවද പ്രേත යෝනිවල පින් බලාපොරොත්තුෙන් ඉන්න පිරිස අනන්තයි අප්‍රමාණයි මේ පිරිසට පින් අනුමෝදන් කරන එක ඔබගේ යුතුයකම මේ රටේ මහා දරුණ යුද්ධයක් තිබ්බා ඒ යුද්ධෙන් මිය පරලෝකීය ත්‍රිවිධ හමුදාවේ පිරිස් පොලිසිය පිරිස් සාමාන්‍ය වැසියෝ ඉන්නවා ඒ අයව අමතක කරන්න එපා පිටින් ඒ අය නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ අද බණක් භාවනාවක් කරගෙන මේ වගේ තැනක ඉන්නේ ඒ අය නිසා. එහෙනම් ඒ අය අද අභව්‍ය තැන් වල ඉන්නවා නම් ඒ අයට පින් අනුමෝදන් කරන එක අපේ යුතුයකම. ඒ නිසා ඒව අමතක කරන්න එපා. මේ ත්‍රිපිටකේ රැකගෙන ආපු මහ යතිවරු ඉන්නවා තමන්ගේ නිවන පැත්තකට දාලා ත්‍රිපිටකේ රකින්න මුළු ජීවිතේම පරිත්‍යාග කරපු. උන්වහන්සේලා මොනවා හරි දෙයක් නිසා අභව්‍ය ස්ථානයකට ගිහිල්ලා ඉන්නවනම් උන්වහන්සේලාව එතනින් පින් අනුමෝදන් කරලා සුගති මුලිත කරන එක පින්වතනි සුගතිගාමි කරන එක අපේ යුතුයකම. නැත්තම් උන්වහන්සේලාගේ මේ ප්‍රයත්නේ නැත්තම් පින්විතනි අද අපිට මුකුත් නැහැ. ඒක නිසා මේ පුණ්‍ය අනුමෝදනාවට සීල දෙනා සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා මේ කියන අයව සිහිපත් කර කර සිහිපත් කර කර සාදුනාද දෙමින් මේ පුණ්‍ය ශක්තිය මේ විශ්ව ධාතුට නිදහස් කරන්න පින්විතනි ඒ අයව සිහිපත් කර කර. හොඳයි. එහෙමනම් පින්වතුනි පළමු කොටම සිහිපත් කරගන්න සතාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස ඒ වගේ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අප්‍රිත ධෛර්යකින් යුක්තව අරිහත් ඵලයේ සාක්ෂාත් කරගෙන ඉමුදසා මෙර මෙහෙස මෙහෙස මහන්සිය දරන්නා වූ ඒ උත්තරීතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසත් ඒ වගේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ උදෙසා මහත් වූ අපකපීමෙන් කටයුතු කරන්නා වූ ඒ උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා වූ ඒ උත්තරීතර සීතල සංඝරත්නයේ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උත්මය කෙරේ දීදුන පතුල හරිනේ පිං විහිදී පැතිර යාමේ නේ උත්මයට වැළඳී වැළඳී එන්නා යම් කිසි ග්‍රහපල උපද්‍රව දෝසාන්ධකාරත්තම් ඇස්වාකට බාහෝ ආවුල් දේවසක සංඛා දෝසාන්ධකාරත්තම් යක්ෂ පෙද පිසාජ මලගුණ කුම්බන්නාදී වද පැමිණි දෝසාන්ධකාරත්තම් ශරීරයේ සත් දත් දූස වීමෙන් වද පැමිණි යම් කිසි රෝගාබා දෝසාන්ධකාරත්තම් ඒ සීල දෝසාන්ධකාරයන් ගසා දුරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම අද රාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පිටුතුන් මොහොතකට සිහිපත් කරගත් තථාගතයන් වහන්සේන් දේශනා කර වදාළ මේ ශ්‍රී සද්ධර්මයේ මුක පරම්පරාවෙන් පවත්වගෙන ඉඳලා එදා මාතලේ අවුලෙන් විහාරි ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා. තමන්ගේ පණ පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ඒ වගේම අද අපේ අතට ත්‍රිපිටකයේ පත් වෙනකම් මේ උදෙසා අපකැප වෙලා කටයුතු කළා වූ ඒ උත්තරීතර මහා සංඝරත්නයත් ඒ සිව්වන පිරිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීල වූ පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උත්මයේ කෙරෙහි විදුල පතුල හරිනේ පිං විහිදී පැතිර යාමෙන් ඒ උත්මයේ උත් යම් කිසි අභාවී ස්ථානයක නොලඟින් අස මිදේවා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මොකදෙන මොහොතකට සිහිපත් කරන ඔබගේ ආරාධනා පිළිගෙන මේ ස්ථානට ආවා වූ දසදහසක් ලෝක දාතු විසෙන්නා වූ සීලමු දිව්‍ය බ්‍රහ්මාදී ඒ වගේම සමන්ගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඒ ඉන්ද්‍රෝපෙන් සංසේ සේකර ප්‍රජාපති ආදී සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරන ඔබ විසින් රැස් කරගත් ආ සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙනෙක් විහිදුල පතුලන්නේ පින් විහිදී පැතිර යාමනේ දෙවියන්ගේ දේව අනුභවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලයෙන් මඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම මොකද මොහොතකට සිහිපත් කරගෙන තම තමන් නමින් ජම්මාන්තරගත වන්නිදුනා වූ සීලම ජාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරු උරු දෙමාපිය වැඩි හිටියෝ සේවක සේවිකාමන් ස්වාමීන් වහන්සේ ස්වාමීන් දිනියන් තමන් එක සහ සම්බන්ධ වෙලා කටයුතු කළා වූ සීලම දෙනා ඒ වගේම මේ රටේ මහා ධර්ම යුද්ධයක් පැවතිච්ච කාලෙකදී මිය පරලෝකිය ආව ත්‍රිවිධ හමුදාවේ පිරිසක් පොලිසිය පිරිසක් සාමාන්‍ය වෙසියන් සහ සතුරු විසින් ආවා වූ පිරිසක්. ඒ වගේම මේ අද්වය විතරක් නෙමෙයි මේට අනන්ත කල්පයන් ඉඳලා තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුුරු ජාතිද මිත්‍රාජිත ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ සින්දස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා. ඒ ආකෙනෙත් නිදුල පතුල හරිනේ පිං විහිදී පැතිරී යාමේ නේයත් යම් කිසි අභාවිතාන හිනවන ගෙන් අසමි දේවා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලයෙන් වඩත් වදස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිළිතුරු මොහොතකට සිහිපත් කරගන්න මේට කල්පනුසක් ඇතුළත තමන් විසින් අවඩ සාදන්න ලක් කළ තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහින් ඇවිල්ලා අද ඔබ විනාශ කරනවා කියලා හිතාගෙන මනුස්ස වෙෂෙන් හෝ සත්ත්ව වෙෂෙන් හෝ අමනුස්ස වෙෂෙන් හෝ ඇවිදිලා තමන්ගේ ලෞකික ජීවිතයට බාධා කරනවා නම් අධ්‍යාත්මික ජීවිතයට බාධා කරනවා නම් අන්නේ සිළු දෙනාවත් සිහිපත් කරන ඔබ සින්දස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා අය කෙරෙත් දීතුල පතුල් හරින්න ඒ පින් විහිදී ප්‍රතිරී යාමින ඒත් යම් කුසී අභවිතාල කියනවා නම් එයින් අසමි දේවා දස කුසලෙන් මිදෙත්වා දස කුසලෙන් වඩත් දස පුණ්‍යක් ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගිත්තර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මෙදින මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවිතුන් අතර ඉන්න අපිට විශේෂයෙන්ම හිඳ අද මේ ශ්‍රී සද්ධර්ම දේශනා පැවැත්වීම නිසා මහත් වූ අපකැපීමෙන් කටයුතු කළා වූ මේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ වගේ මේ මේ ස්ථානයේ වැඩම ආවදාලිය අතිගෞරව ගෞරවනීය මහා සංඝරත්නය ඒ උදෙසා අප කැපවලා කටයුතු කළා වූ උත්තරීතර සංඝරත්නය ඒ වගේම මේ උදෙසා අප කැපවලා කටයුතු කළා වූ ඒ අපේ මහතුරු ඒ සිළු දෙනා ඒ දායකකාරක ආදී හතර තේරු ඒ සිළු දෙනා ඒ වගේ මේ මේ මේ විද්‍යාලයේ විදුහල්පතිතුමා තුනේ ආචාර්ය මණ්ඩලයේ සීලුම් දෙනා මේ උදෙසා අප කැපවලා කටයුතු කළා මේ සීලුම් දෙනාව සිහිපත් කරන මේ තරුණ තරුණියන් මේ උදෙසා කැප වෙච්ච ඒ සීලුම් දෙනාව සිහිපත් කරන ඒ වගේම මේ හත් ආදී දේවල් මේ ස්ථානෙට ගෙනල්ලා මේ මැදල කළ සකස් කළා වූ පිරිස ඒ වගේම මේ පුටු ආදී වශයෙන් දේවල් මේ ස්ථානෙට ගෙනල්ලා ඒ කණු කටයුතු කළා වූ මේ සීලුම් දෙනා ඒ වගේම ජීවතුගතට ඉන්නා වූ ඔබගේ අම්මා තාත්තා දුව දරුවෝ වැඩිහිටියෝ ඥාතිද මිත්‍රාදීන් ගුරුවරුන් සේවක සේවිකාමන් ස්වාමි දරුවන් ස්වාමි දිනන මේ වගේම සිංහදින මේ රට ආරක්ෂා කරන පිරිස රට පාලනය කරන පිරිස රට සංවර්ධනය කරන පිරිස මේ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ සිනාස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා යකෙරෙත් විහිදුල පතුලරණේ පිං මිහිදී පැතිරියාමෙන් එයටත් වැඳි වැළඳි එන්නා වූ යම්කිසි ගහපොළු පතර දෝසාන්දකාර තිනුණන් ඇස්වා කටවා හෝ ආවල් දෝසක සංඛා දෝසාන්දකාර තිනුණන් යක්ෂ පෙද පිසාද මලක වෙලක හුම්බන්නේ වෙලක පිළි දෝසාන්දකාර තිනුණන් ඒ වගේම ශරීරයේ සත්දා දූසමින් වෙද පෙමිනියා වූ ශරීර රෝගාබාධ දෝසාන්දකාර තිනුණන් ඒ සිළු රෝගාබාධ දෝසාන්දකාරයන් ගසා දූරින් මුත මේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතේ මොහොතකට සිහිපත් කරන මේ ස්ථාන විදල සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන කල යම්කිසි ආහාරයකින් පානකින් සන්තරුණානම් ඒ ආහාරයෙන් පානෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන ඔබ සිල්පත් ධර්මයේ ශ්‍රවණය කරන තේ අවබෝධ කරගන්න තිබෙන ඒ ආහාර පාන සකස් වෙලා ඉදා ඈත අතීත ඉඳලා වැව මුණ සකස් කළා එළවෙනි සකස් කළා කුඹුරුව පුරලා ගොයන් කපලා පාගල ආහාරයක් වශයෙන් ඔබ ගෙදර පත් වෙනකම් අපක වෙලා කටයුතු කළා ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න ඒ වගේම ධනෙන් වියදම් කළා ඔබ පිරිස ශ්‍රමයෙන් වියපහදම් කළා ඔබ පිරිස ඒ සිළු දෙනාව සිහිපත් කරන ඔබ සිනස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ආයකෙදිත් විදුල පතුල හරින්න ඒ පින් ඉහි දීපතින යාමේ නේයත් යම් කිසි අභවස්ථාන හිනුණන් එන් අස මිදේවා දස කුසලෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස මුන්නේ ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිඟුදලි මොහොතකට සිහිපත් කරගන්න අද මේ සඳහන් වෙන සද්ධර්මයේ ශ්‍රවණය කරලා දිහි දෙලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මෙසු බඳුරන්ගෙන් ආරක්ෂා වෙලා මහ වර්ෂාවෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වුනේ මේ ස්ථාන මුදිකිරීම නිසා එමනම් මේ ස්ථාන භූමියේ මේ මේ හත් ආදී වශයෙන් දේවල් මේ සනන ගෙහලා බඳලා කළ සකස් කළා වූ පිරිසක් ඉන්නවනේ ඒ සිළු දෙනාව සිහිපත් කරන ඒ වගේ මේ පුටු ආදී වශයෙන් දේවල් මයික්‍රොෆෝන් ආදී වශයෙන් දේවල් මේ සනන ගෙහලා බඳලා කළ සකස් කළා වූ ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න ඒ වගේ මේ නිසා යම් ආකාරයකින් ධනෙන් විපදම් කළා වූ පිරිසක් ඉන්නවනම් සමයෙන් විහෙත පහදම් කළා වූ පිරිසක් ඉන්නවනම් ආශිර්වාද ශක්තියෙන් හරි ඒ සහභාගී වුණා සහ සම්බන්ධ වුණා වූ පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරන විසින් රැස් කරගත්තා වූ සිළු පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇකෙනෙත් මිදුල පතුල හරින ඒ වගේම හිමිදුනි මේ මේ පාසල පාසලක් බවට පරිවර්තනය කිරීම නිරිමු දෙසා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථානෙට ගෙනහලා බඳලා කළ සකස් කලාව පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාව සීපත් කරන ඒ වගේම මේ ස්ථානවල මුල් පදිංචි කරුවන් ඉන්නවා නම් මේ පාසල් ළමින් ජම්මාන්තර කතා නිදුනා වූයේ ඒ විදුහල්පතිවරු ඉන්නවා උපවිදුහල්පතිවරු ඉන්නවා නම් ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගුරුවරුන් ඉන්නවා නම් ඒ සියලු දෙනාව සිහිපත් කරන ඔබ දෙනස් කරගත්තා වූ සීලව පුණ්‍ය ගංගා කුසල ගංගා අය කෙරෙත් මිහිදුල පතුලන් මේ පින් මිහිදී පැතිර යාමේ නේ යත්‍යම් කිසි අභවිතාන හිලෝ නම් එන් අත මිදේවා දස කුසලෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පුදුම මොහොතකට සිහිපත් කරගන්න ඔබ බොහෝ දුර බැරිලා මේ ස්ථාන පැමිණෙන්නේ නැති මම ආවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේම මේ මයික්‍රොෆෝන් ආදී දේවල් පාවිච්චි කරගෙන පිළිගෙන ඈතින් ඉන්න කෙනෙකුට සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවත සමිනේ කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා මේ සජීවී ලෝකින උණන් වලට මේ සීල සද්ධර්ම දේශනාව සමිනේ කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා මේ සීල දේ උදා වෙලා තියෙන විද්‍යාක්ෂ වශයෙන් සම්මත පිරිසක් සහ එයාගේ අන්තිම වාසික පිරිසක් විසින් මේ ලෝකෙ ඉදිරිපත් කරපු දායාද නිසා මේ දායාද පිළිකරේ නිවන් දකින ඔබ දෙන පින එයාට අනුමෝදන් වෙන කැපයි මේ නිසා ඒ සීල දෙනවා සිහිපත් කරන ඔබ සින්නස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කරෙත් නිදුල පතුලහර නේපින් විහිදී පැතිරියාවේ නේ යති අම්කිති අභාවී ස්ථානයේ කිනුන ගේ ගස මිදේවා දසා කුසලයෙන් මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා කියලා ප්‍රාර්ථනා කරන්න. එමනම් පිළිදෙන බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත ඒ කරගත් ආ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම පින්වතුනි ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන් ඒ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අත්බැවිය තුලදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ නিত্য මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා අදිස්ථාන කරන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි මාත් එක්කම එකතු වෙලා සියලුම දෙනා මෙත් ආශිර්වාද ලබන්න. මගගින්නෙන් මිදෙත්වා දේශගින්නෙන් මිදෙත්වා මෝහගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා කරුණාවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ වලින් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු